හරිගන්න මේ මම ගාල්ලින් කතා කරන්නේ මාත්‍ය රටකනය දන්නේ හොඳයි මේ අටස් ඕකවන්නේ මහත්තය කතා කරන්න හොඳයි මේකයි මම මට ඇත්තටම නිශාන්ත මහත්තයගේ දේශනා හුල තාම දවස් හතරයි දවස් හතරයි හැබැයි ඒ දවස් හතරේ ආපු YouTube එකේ තිබිච්ච දේශනා ටික සත්‍ය ධර්ම කියන මේකේ සයිට් එකේ තිබිච්ච දේ හයක් විතර ඇහුවා. ඒ හය ඇවිල්ලා මම දන්නේ මට මගේ වුමනාම කොටස මෙතෙක් මම මේ මාර්ගයට මේ ධර්මය ගවේෂණය කරමින් ඇවිල්ලා වුමනාම ටික තියෙන ස්පිරිට් ක්‍රීම් එක තමයි හම්බුනේ. සාදු සාදු සාදු. <laughs> ඒ කියන්නේ මට ගොඩාක් දේශ මගේ ජීවිතේ මට හවයිස් අවුරුදු 61යි මම විශ්‍රාමික හෙදවරයෙක් මේ මට ඉතින් මම අවුරුදු 24 ඉඳන්ම මේ විෂය ගැන නිවන ගැන හොයන්න හැමතිම්ම දන්න මේ ඒ කාල සීමාවෙන් මේ වනතෙක් තිබිච්ච දේශනද පොද්ද ඔක්කොම ගවේෂණය කරා සෙව්ව බැලුවා තොරතුරු ඔයාගතා ඒවයිම හිතල යම්කිසි දැනුමක් හදාගත්තා එවුනාට අර සුපිරිම තැන තියෙන මෙකින් ගැලවෙනම තැන කියන සියුම් තැන එලියට එන්නහැ කොතනින්වත් පාලි වචනවලට තියලිවර වෙලා එතනින් ඒසා ඒ ධර්ම එතනින් එහාට ලියෙන්නෑ දේශකයන් වහන්සේලාගෙන දේශකවරුන්ගෙන නමුත් නිශාන්ත මහත්තයා එක නියමටම මන්දන්න මට කොයි විදිද ඒක කියන්න පුළුවන් කියලා වචනවලින් කියන්න බෑ හැබැයි අර්ථය ඇතුළින් අර්ථය ඔලුප් පල ගන්න ඕමන තැන මට ලබා දුන්න ඒ දේශනවලින් එතකොට මට ඇත්තට මේ අද දාපු පෑ හතරකට ඉස්සල කලින් දාපු ඔබ මම ඔබ කියනයන් ම අහල් ඉවර කරලා තියෙන්නේ <laughs> පැය දෙක හායි තිස්සටක් තියෙන විනාඩි ඒකත් ඉවර කරා මේ දුළහා එක වෙනකොට දවල් එතකොට මට තවත් ඔබ ඇතුමත් එක කතා කරන්න තිබිච්ච තව ගොඩක් ටිකක් පැහැදිලි වුණා එක ඒක ටිකක් ගූරු කතාවක් ඒක තිබුණා නේද ඒක මම ටක්ගල ඩවුන්ලෝඩ් උත් කරගත්තා ආ ගැඹුරු සාකච්ඡාවක අන්තිම කොටස තිබුණා මහා ගැඹුරු තැනක් ඒ කියන්නේ අපි මේ ඇතුලෙන්ම ඇතුලෙන්ම අරගෙන ඇතුලෙන්ම ගිහිල්ලා අන්තිමට ඒකත් හම්බ වෙලා නැහැ බලන් යනකොට නේද? ඔව් ඒක තමයි මට ඒකෙන් හරිම ඒ තැහෙන දුරට තියෙන අර අර සබ්බ සකලම නාම සුද්ධ වෙලා ගියා වගේ. ඔතන තමයි අර බද්දේ කරත් සූත්‍රයේ තියෙන්නේ. ජාතිදම සූත්‍රයේ තියෙන්නේ. හරියටම ඔන්න ඔය පොයින්ට් එකේ. ඒ කියන්නේ මේ හරියටම මේ මොහොත අපි අවදි හරියට වෙන මොහොත එන තැන තමයි උතන ඔක හරියට තේරුණා නම් එතන අර වටිනවා අන්තිමටම කිව්වේ අර තමුන්ගේ සද්ද තමුන්ට ඇහෙන විදිය අන්න හරියි ඒකෙන්දී අර තමුන්ගෙන් වචනෙට කිසිම අර්ථයක් නැහැ ශබ්ද කම්පන විතරයි ඒකම තමුන්ගේ කනට ඇහෙනකොටත් එතනක් තියෙන ශබ්ද කම්පන විතරයි අර පුටුව කියන මේ වචන මේ වචන දාලා කිව්වේ ඒවයි කිසිම අර්ථ කියනීම අර්ථවල තියෙන කිසිම ශුන්්‍යත්වය කියන එක අර්ථ ශුන්්‍යත්වය කිසිම දෙයක් ඒ શબ્දවලයි බාහිරින් වචන එළියට යන කොටයි ඇතුළට එන කොටයි ඒවයි කිසිම සිතේ තිබිච්ච අර හදාගත්ත දේ ඇරෙන්න බාහිරට සම්බන්ධ අවකාශ ධාතු කියන විශ්ව ධාතුවට කිසිම අයිතියක් නැති දේවල් තම සිදුවීම තමයි එතන අනාත්ම ස්වરૂපයක්මයි පිළිඹු වෙලා තියෙන්නේ වැරද්ද තියෙන්නම හිතේ. ආන්න හරි. ඒ කියන්නේ ඔතනින් රැවටිච්ච රැවටිල්ලම තමයි වෙලා තියෙන්නේ. මේ ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒවැ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එතනින් නෙමෙයි ලෝකේ හවුවිලා තියෙන්නේ අපිට. මේ අපේ ලෝකේ හවුවිලා තියෙන්නේ. මේක ඇතුළෙන්නේ මේ මනස ඇතුළෙන්නේ. මනස ඇතුළේ අන්න ඒක ඒ රැවටීම තමයි අවබෝධ කරගන්න ඕන ඉස්සල්ලාම. මේ සිද්ධිය. ඒ කියන්නේ පේන එකට, ඇහෙන එකට, දැනෙන එකට මේකට අදාළ එකක් නෙමෙයි මේ මනස හදාගෙන යන යන ගමන. වෙනමම ගමනක් ගියා යන්නේ. ඕ ඒක මට ඇත්තටම ඔබතුමාගෙන් හොඳට දැනගන්න ඕන එකක් ඔබතුමා මම දන්නවා චුවරකට මේක දන්නව ලියන්න එතෙන්ට අර අර විශාල මේ එකක් තියෙන එතන එතන කතා කරන ටිකක් අර සූම් එක කරන්න බැරි කියන එක මට තේරෙනවා අර අපසාරියක් තියෙනවනේ මේ දැවය මට පොඩ්ඩක් අත්තෙක් ඉවසීමෙන් මට ඒදේ කතා කරන්න කියලමං ඉල්ලනවා මේ අර ආබස්සර කියන තැනදී අපිට තියෙනව නේද ලෝක මේ ලෝකයක් කටගන්නකොට ආබස්සර කියන මනසි මේ මානසික මට්ටමේදී සිතෙහි ස්වභාවය ඇවිල්ලා ඔතන කෙලෙස් තියෙන තැනක්ද මේ මහත්තයා. ඔව් මෙහෙමයි දැන් ආබස්සර ලෝකෙන් එන තැනදී එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑනේ. ආවට පස්සේනේ ප්‍රශ්නේ උනේ. ඔව්. අන්න එතනින් පස්සේනේ දැන් මේ මේ මේ අර මුලින්ම මේ මේ ලෝකේ හටගත්ත හැටි පෙන්නනවානේ නේ. මේ කොහොමද මේ ජීවි වැඩි උනේ කියලා. අන්න එතනදී බලන්න ඒ ඒ එතනදී එහෙම ස්වභාවයක් තිබුණේ නෑ. නමුත් දැන් බලන්න මේ මේ මෙතනින් පස්සේ මොකද උනේ? මේ මිනිස්සු තුල මේ ඒ කියන්නේ ඒ ආපු බ්‍රහ්මයන්ටත් මොකද උනේ? යයි යන්න බැරි උනේ ආයි ඒ බ්‍රහ්මතල වලට. ඇයි යන්න බැරි වුනේ? අන්න අර කියන ඒ <laughs> ඒ කියන්නේ එක දැන් එතන ආබස්සර මට්ටමේදී එතන තිබුණේ අවුල තමයි මට හිතුනේ මේ මේ මේකෙන් තේරුම් ගන්නකොට ඒගොල්ලෝ හම්බෙච්ච දේට වටිනාකමක් ඒ ඒ පච්චුප්පන්න මොහොතේදී දුන්නහම ඒගොල්ලන්ට වටිනාකම නිසාම අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට දවතා ඩුවල්ටි එකක් හම්බෙනවා ඒක නැති තැනක් නේ අපිගේම රසයකට අහුුණා නම් රසේට අහුුණු ගමම රස නැති තැනක් ඩුවලිටි එකක් ටක්ගා ලහුවෙනවා ඒ ඒකම තමයි ඒකන මෙහෙමයි දැන් ඔතනත් අපි ගන්න ඕනේ මෙන්න මෙහෙම දැන් ඇයි ඔය දැන් ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් එන ඒ බ්‍රහ්මයන්ට ඇයි ඔතනට එන්න උනේ ඉස්සල්ලා මේ ලෝක විනාශය වෙනකොටයි විනාශයලා ගියේ නැත්තේ. ඒලා හේතු තියෙනවා නේද? අන්න අර හේතු ටික. ආයෙත් මේ හේතු ටික තියෙනවා. අන්න ඒකයි. වෙන මුකුත් නෙමෙයි. අර මේ දැන් වෙන්නේ දෙයමයි. ඒ කියන්නේ දැන් මව් කුසකට යන හේතුව මොකද්ද? කෙලස් ටික නේද? අන්න ඒක කෙලස් ටික. අන්න හරි. එතකොට මේ ලෝක විනාශය වෙනකොට සත්ත්ව සූර්යයක් ගමනේ වෙලා ඒ ඒකට අනුරූපව ඉතුරු ඒ සත්‍යයන් ඒ තැන් වලට වැටුණා. ඉතින් තමයි ආයි මේ ගමන පටන් මේ අපි ආපු සංසාර ගමන පොත ඔහොම තියෙන්නේ. අපි මේ බුද්ධ කල්පේ ඔහොම තියෙන්නේ. නෙමෙයිනේ. කොච්චර බුද්ධ කල්ප මේ මේ පහළ වෙලා තියෙනවද? අපිට ආව අපි තාම විසන්තර. ඒකනේ. අර හේතුව. අර හේතුව තියෙන්නේ. ඒ මොකද හේතුව? කෙලස් ප්‍රහීන නොවිච්ච හේතුව. දැනුත් ඉපදෙන්නේ හේතුව ඕකයි. මේ ලෝක විනාශය වෙනකොට ආයෙත් මේ සංසාර ගමනට සහස් වෙන දැනුම ආයෙත් උතනමයි. ආයිත් ඕකමයි සංසිද්ධිය. අන්න ඒකයි වෙන්නේ. මේ දැන් වෙන සිද්ධියමයි. එහෙනම් බලන්න දැන් වෙන සිද්ධිය. මේ සිද්ධියමයි. මූල හේතුව තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාව. ආන්ම දැන් බලන්න අර අවසානයේට දස සංයෝජන වල ගත්තාම අන්තිමට මොකද තියෙන්නේ? අවිද්‍යාවනුසීනේ තියෙන්නේ. යට අන්තිමටම. ඔව්. අන්න අවිද්‍යාවනුසී. ආන්න බලන්න ඕක තිබුණේ තිබුණොත් මොකද වෙන්නේ? අන්න අර භවය කියන තැනට යනවා. අන්න බලන්න සුද්ධාවාසාරි යනවනේ. සුද්ධවාසයකට හරි වැටෙනවා. ඉවර වෙන්නේ නැහැ මෙතන. එතකොට එහෙනම් මූල මූල හේතුව මොකද? මෙන්න පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. මොකද්ද මුලට මූල හේතුව? කෙලෙස්. කෙලෙස් වටේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා. ධම්ම නියාමයේ ක්‍රියාත්මක. එතන ඒ ධම එතන ධම්ම නියාමයේ කියන තැනදී නිශාන්ත මහත්තයා එතන පුද්ගල සංකල්පයන් නැතුව තියෙන්නේ මේ මේ විශ්වයේම තියෙන ධර්ම මේ මොක් හරි කන්ඩිෂන් එකක්ද මේ දම්ම නියාමය කියන ඕ දම්ම නියාමයකින් ගැනම තියෙන කෙලෙස්න කෙලෙස් කෙලෙස් අවිද්‍යාව අවිද්‍යාපච්චා ආරන්න වලන්න තැන ඒ අවිද්‍යාව තියෙන නිසා තමයි කර්ම බීජ වැපිරෙන්නේ ඒ කර්ම බීජ වැපිරෙනකොට මොකද වෙන්නේ කර්මයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කර්මයට ඕන කරන හේතු තියෙනවා සකස් වෙන්නේ ඒ ඒක කර්මයෙන් කර්මීය සකස් වෙනකොට මොකද වෙන්නේ? චිත්ත නියාමයකට එනවා. චිත්ත නියාමයකට එනකොට අන්න උතු නියාමයේ පහළ වෙනවා. කියන්නේ මේ නියාම ධර්ම පහ ඔන්න ওই විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විශ්වයේම තියෙන මේ ලෝකයේම තියෙන බුදු කෙනෙක් පහළ වුණා නොවුණා තියෙන ධර්මතාවය මොකද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය. මේක ධම්ම නියාමයක්. එතකොට බලන්න මේ අනිච්ච කියන තැනදී අන්න එතන බලන්න. ඔන්න ඔතන අනිච්ච කියන තැනදී. මේ අනිච්ච කියන තැනදී තමයි දතාවේ තියෙන්නේ. දිත්තේ තියෙන්නේ. එතකොට බලන්න ඒක හටගන්න මූල හේතුව මොකද? දිත්තයක් හටගන්න මූල හේතුව තමයි අවිද්‍යාව. මූල හේතුව තමයි අවිද්‍යාව. ඒක නිසා තමයි මේ දිත්තේකට අපි අහුවෙලා යන ගමනක් ඔතන තියෙන්නේ. ඒ කියන්නේ මහත්ය අපි හැමතිස්සෙම ඉන්නේ උපේක්ෂාව කියන තැනට අපිව වැටෙනවා. ඒ කියන්නේ අපි උපේක්ෂාව කියන තැනට එනවා කියන්නේම එතන උපේක්ෂාව කියන්නේම අනිච්ච ස්වභාවය. එතකොට බලන්න උපේක්ෂාව කියන තැනම තියෙන්නේ මොකද්ද මේ ලෝකේ? රැවටීම, මුලාව, මෝහය. අන්න බලන්න. එතකොට මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. ඔන්න ඔය කියන ධර්මතාවය උතන ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙනම් බලන්න අපිට එහෙනම් ඉපදෙන්න හේතුවම කෙලෙස්. එහෙනම් කෙලෙස් නිසා තමයි මේ පටිසමුප්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ පරිසම්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඇයි කෙලෙස් තියෙනකොට මොකද අවිද්‍යාවෙන් මේ කතන්දරේ ගොඩ නැගිනවා. දිගටම. දිගටම ගොඩ නැගිනවා. මේක දුරු වෙනකන් කවදා හරි දවසක සම්පූර්ණම මේ කියන්නේ ප්‍රහීන වෙනකම්ම මේ සංසිද්ධිය දුවනවා. එක්ක බිත්තරයක් ඇතුළට, එක්ක මව් කුසක් ඇතුළට, එක්ක සංචේත රූපතකට, එක්ක මේ ඕපපාති රූපතකට මේ කොයි එකකට හරි මේක සකස් වෙනවා. මේක කොතනට හරි සකස් එතකොට නිශාන්ත මහත්තයා දැන් දැන් අපි කියනවානේ දැන් ඔය කෙලෙස වටේ කියන තැනදී හිතන තියෙන අනුසය ධර්මය තියෙනවානේ. ඒ අනුසය ධර්ම ටිකන්නේ රාගදේශ මෝහ කියලා තථාගතයන් වහන්සේ දැක්ුවේ. එතකොට ඒ කෙලෙස වටේ තියෙන සියුම් බව, අති සියුම් බව ඇවිල්ලා මේ ඒකේ ශක්තිය සියුම් එහෙම සියුම් වුණාට ශක්තිය ශක්තියක් කියන එකේදී එන පවර්ෆුල් කියන එකක් තියෙනවා නේද? ඔව් ඒ ඒ කෙලස් කියන ටික තියෙනකොට මොකද වෙන්නේ? කම්ම නියාමයට තියනවා නේද ඕන කරන දේවල් ටික සකස් වෙලා. ඒ කියන්නේ කර්මයේ සුද්දාෂ්ටක චලිතය. ඒ කියන්නේ ඒ කියන්නේ කර්මජ ස්වභාවයේ සුද්දාෂ්ටක වලට චලනීය වෙන්න චලනීය වෙලා ඒ කියන්නේ කර්මජ විඥානයේ ගොඩනගන්න පුළුවන් හේතු ටික තියෙනවා. ඒක නිසා තමයි චුති ප්‍රතිසන්දි කියන එක වෙන්නේ. චුති ප්‍රතිසන්දි කියන එක. ඒකන නිශාන්ත මහත්තයන් මට ඔය චුති ප්‍රතිසන්දි එකේදී ආයිතරයක් මට පැහැදිලි කරන්න අතීත බවාංග කියන තැන ඉඳන් හරි ලස්සන්ට දේශනා කරන මට ඔබතුමා කටින් මටම අහගන්න ඕන අතීත බවාංග වෙලා ඉවර වෙලා අර අයං උච්චති ಜಾති කියන තැන මේ මේ අර මහු කුසෙන් එළියට එනකොට ආයතනම් පටිලාභ අයං උච්ච ಜಾති කියන තැන හොඳට විග්‍රහ කරන්න මට නිකන් ඒක මොලේට යන්න ඕනේ. ඔව් මෙහෙමයි. දැන් ඔය දැන් අවසාන ප්‍රතිසන්දි චිත්තේ කියන්නේ මේ චුතිසිතට එනවනේ අපි. හරි? මම සරලව කියන්නම් ඒක. එතකොට ඒතනට එනකොට අපි දැන් මේ ඔන්න ඒ දැන් ඔන්න අවසාන සිතට ඒ ඒ ඒ එනකොට ඒ ඒ කාලය තුලදී ඒ කියන්නේ ඊට ඉස්සල්ලා කාලය තුලදී මේක සකස් වෙනවා. දිගින් දිගටම එන ඇදිලා එන චිත්ත ස්වභාවය මොනවද තියෙන්නේ? Taman වැඩියෙන් පුරුදු කරපු තැන. ඒ ඒ ඒ චිත්ත ඇදිලා එන්න ගන්නවා දිගටම. ඒ කියන්නේ මේ ඒ ඒ මරණාසන්නයේ කාලයට වෙනකොට ওই ওই සංසිද්ධිය සිද්ධ වෙනවා. අපි අපිට හිතන්න දෙයක් නැහැ. කරලා තියෙන්නේ ඒක මන ඒක මන මන ධම්ම වශයෙන් ඔටෝ එනවා පංචින්දියන් ලෙඩ වෙලා කැලැප්ස් වෙලා තිබුණත් නේ අන්න හරි ඒ ඔක්කොම ටික ඇයි මැරෙන මොහොතෙත් මොන බලන්න මරණ මර මැරෙන මොහොතේ පංච විඥානියම නිරුද්ධ වෙනවනේ වේලාසන ඔව් ඒක මනෝ විඥානිය නිරුද්ධ වෙන්නේ මනෝ විඥානිය තමයි අන්තිමට නවතින්නේ ඒ කියන්නේ නිශාන්ත මහත්තයා දැන් මම උපකල්පනය කරේ දැන් ICU එකේ ICU බෙඩ් එකක ඉන්න ඉන්නවනේ unconscious. නමුත් වෙන්ටිලේටරේ ඉන්නවා. ඒ කියන්නේ එතකොට එයා එහෙමම මැරෙනවනේ. ඔව්. අන්කොන්සස් වෙලා ඉන්දෙද්දිම ටියව් එකේ වෙන්ටිලේටර ඉන්දෙද්දිම එමම මැරෙනවා මැරුණත් ඔය ඔන්න ඔය කියන ශක්තිය තමයි ඔ කියන්නේ කරපු දේවල් ටික ඔක්කොම ශක්තිය හැටියට කෙලෙස් හැටියට ඇදිලෙනවා කියන්නේ ඔතනද අන්න හරි එතෙන්දි මන මන මැරිලා නැහැ මන මන මැරිලා නැහැ ඒ කියන්නේ තජ්ජා මනෝවිඥාන ධාතුව කියන එක වැඩ කර්ම කර්මජව ආන්න බලන්න ඒතන ඒ සිද්ධිය සිද්ධ වෙනවා අපිට ඒක පේන්නේ නැහැ. දැන් අපි කාටක්වත් පේනවද මේ මන මන කොහොමද වෙන්නේ සිද්ධිය කියලා? පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? මේ මනස මොළයත් හෘදේ වස්තුවත් එකතු කරගෙන යන ගමනක් නෙමෙයි අපි යන්නේ දැන්. මේ හැම තිස්සෙම මොහොතකම. එතකොට බලන්න මේ මනස කියන එක මූලිකවම පිහිටනවා ඕනම තැනකට. මොන කදේ කරන්න ගියත් මනස මුල් වෙලා තමයි එන්නේ. එතකොට මේ මනස කියන එකට මේ බලන්න එකට කර්මජෝම ඒක සකස් වෙලා තියෙන්නේ. ඇයි බලන්න මේ විඥාන ධාතුව සකස් වෙන්නේ පූර්ණ කර්ම ජීවණේ. ඔබතුමාට ඔබතුමාට දැන් හොඳට ධර්මයේ අදාළලා තියෙන හන්දා ඔබතුමාට පේනවා නේද කර්මජ රූප 18 ඇතුළත නේද චක්කු සම්පස්සය සෝතපත් සම්පස්සය ගහන සම්පස්සය જીවා සම්පස්සය මේ කාය සම්පස්සය එතකොට අනිත් පැත්තෙන් බෙදු ජීවිත ඉන්ද්‍රිය රූපේ මේ ඔක්කොම ටික තියෙන්නේ උතර නේද කර්මජ රූප වල නේද තියෙන්නේ අන්න බලන්න එතකොට එතකොට විඥාන ධාතුව කොහින්ද සකස් වෙන්නේ එතනින් සකස් වෙන්නේ පූර්ණ කර්ම ජෝති. එතකොට බලන්නකෝ. එහෙනම් අරව නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. <laughs> මෙයාට වැඩි මෙයාට ඕන කරන ටික තියෙනවා. ඕන එයාගාව තියෙන්නේ මේ මේ උපකරණයේ මූලිකම දත්ත ටික. තේරුණාද? අන අර හදේ රූපේ මේ ඔක්කොම සකස් වෙන්නේ උතනින්නේ. එතකොට එතකොට ඔය ඔය සිදුවීමද අපිට තද නින්දට ගිහිල්ල ඉවර වෙලා ආපව් හීන පේනවා කියන තැනදි පංචේන්ද්‍රයන් ෂට්ඩවුන් වෙලා මේ අතනින් එතන තියෙන ඒ කියන්නේ මනසේ තියෙන ඔය ක්‍රියාදාම කර්මජ රූපවල තියෙන මේ ඉෆෙක්ට් එකෙන්ද අපිට අර පිළිවෙලක් නැතුව එහෙම් මෙහෙන් එහෙම් මෙහෙන් සීනවල කිසිම පිළිවෙලක් නැතුව හැමතැනින්ම මේ දන්න ඒවයි නොදන්න ඒවත් ඒ කියන්නේ ළඟදී ආශ්‍රය නොකරපුවයි කවදාවත් සාමාන්‍ය විදියට ගැලපිලා නැතුව පංච ආයතනවලින් ගැලපිලා එන්නේ නැති විදියට කවලමේ නිකන් එක රොත්තට නිකන් එන සටහන් වගේන්නේ තියෙන්නේ කතා කරනවා කවදාවත් දකපු වෙන කොහෙවත් ඉන්න අවුරුදු පහකට විතර කලින් ඒවා මේ ඊයේ පෙරේදා දකපු එක්කෙනත් එක්ක සම්බන්ධ වෙලා එහෙම එහෙම එහෙම ව්‍යාකූලමය සංසිද්ධියක්ද ඔය කියන මේ ඇදි සංසිද්ධියේ එකැන කර්මජ චිත්ත රූප වශයෙන් එනකොට සිදුවෙන්නේ ගැරන්ටියක් කරන්න බැරුව මේකම පිරිසිදුව මට එනවා කියන එක නැතිවෙන අවිනිශ්චිත සහගත ස්වභාවය එතනද මෙමයි දැන් දැන් අපිට ඉපදෙන්න හේතුවම මෙන්න මේ කෙලිස් කෙලිස් තියෙන නිසානේ. ඒකට කෙලිස් තියෙනවා කියනකොටම අවිද්‍යාව අවිද්‍යාව තියෙනවා එතනනේ. එහෙනම් අපිට අපි ඉන්නෙම අවිද්‍යාව කියන තැන ඉන්නෙම කොතනද? රැවටීමකමයි ඉන්නේ. හරිනේ. ඒ රැවටීම තුල යන්න යන්න මොකද වෙන්නේ? මේක අවබෝධ නොකරගෙන තව තව රැවටෙනවා. තව තව රැවටෙනවා කියලා කියන්නේ තව තව කෙලිස් වැඩෙනවා නේද? තව තව කෙලිස් වැඩෙනවා කියන තැනදී බලන්න ඔබතුමා එතකොට එහෙනම් මොකද්ද වෙන්නේ මේ මේ මේ කර්ම බීජ වැපිරෙනවා කර්ම කර්ම ශක්තිය එතන කර්ම බීජ වැපිරෙනකොට අන්න කර්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්න කරන ඕන කරන මේ தත්ත්වය එනවා එයාට දිගටම දිගටම එන්න ගන්නවා. ඒ කියන්නේ කර්ම නියාමයේ කියන තැනදී තියෙන්නේ ස්වභාවිකව අපි දැන් මේ ලයිව් ඉන්න සිද්ධි පීරියඩ් එකේදී අපි විඥාණයෙන් හදාගත්ත සටහන් තියෙනනේ පුටුව මේසය ලෝකෙ කිරීම සියලු සිද්ධීන් ඒ සටහන් ටික තමයි කර්ම බීජය හැටියට අපි අර හරිදේ අවබෝධ නොකර සිද්ධිය හිත ඇතුළි සිද්ධිය බාහිරින් අරගෙන හදාගත්ත මේ විකේ වොලියොම් එක තමයි ඕ කර්ම බීජය ඇතුළේ තියෙන්නේ නේද ඔව් අන්න හරි අන්න හරි ඒ කර්ම බීජ වැපිරෙනවා කියන තැනදී අවිද්‍යාව නිසා තමයි ඒ හේතු ටික සකස් වෙන්නේ කර්මයට ක්‍රියාත්මක වෙන්න ඕන විදියට. ඒ කියන්නේ දැන් ඔය ඒ කියන්නේ රූප වේදනා සංඥා අනුබන සංඛාර කියන තැන නෙවෙයි තියෙන්නේ. සංඛාර කියන දෙන්නේ චේතනාව පහළ වෙන්නේ. අන්න කර්ම බීජ ටික ලැබිරෙනවා. ඇහැ කන ගැටෙනවා, ඇහැ ඇහැ රූප ගැටෙනවා. මේ මේ මේ තියෙන්නේ. ඔන්න ඔන්න කර්ම බීජ වෙන්නේ වෙනවා. ඒ කියන්නේ විපාක වටයක් නේ දැන් මේ අපි ඉන්නේ මේ මොහොතේ. එතකොට ඒ විපාක වර්ගයේ ඉන්නකොට ඇහැ ඇත්තටම අපි රූප බලනවා නෙමෙයි. ඇහැට රූප ගැටෙනවා. පුරාණ විපාකයේ වට පුරාණ විපාකයකට මේ විපාක වටේ ඉන්නකොට විපාකයට තමයි ඇහැ රූප ගැටෙන්නේ. තේරුණාද? විපාකයකට තමයි ඇහැ රූප ගැටෙන්නේ. ඒක හරි. අපි ඉන්නේ විපාක වටේකනේ. එතකොට මේක රහතන් වහන්සේටත් වෙනවා. උසෝපදිසේසී පරිනිර්වාණයෙන් පස්සේ. කෙලෙස් පරිනිර්වාණයෙන් පස්සේ. නමුත් එතනින් එහාට තමයි අන්න රූපතුමා කිව්ව අන්න අර හටවෙනි චිත්තක්ෂණයෙන් පස්සේ වොත්තපනේ පස්සේ එතන ඉඳලානේ මේ ජවන් සිත් හත හටගන්නේ. එතකොට මේ ජවන් සිත් හත හටගන්න තැනදී තමයි එතෙන්දි තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියන මේ ඉදප්පච්චිතා පරිසමුපාදී ක්‍රියාත්මක වෙන්නේ. එතනින් දන් ක්‍රියාත්මක. ආව් අර අර පළවෙනි චිත්තක්ෂණ අට රහතන් වහන්සේටත් අව්‍යාකුතව සකස් වෙනවා. ඔබතුමාටත් සකස් වෙනවා. මටත් සකස් වෙනවා. ඒක වෙන්නේ කොහොමද? පුරාණ විපාකේ. අන්න පුරාණ විපාක ඒ විපාක වට්ටියේ ඒක සකස් වෙනවා. එතන ඉඳලා නව කර්ම හදා ගන්න තැනනේ ඔය අපි දැන් අහුවිලා යන තැන. අරක අර මේ විපාක වට්ටියේ හැට රූප ගැටෙන ඔබදව. ඒ ගැටිලා යනකොට රැවටීම තුල තමයි අපි මේ බලනවා කියන තැනට එන්නේ. ගැටිච් එක ඊට පස්සේ උපාදාන වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකම ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත අවශ්‍ය කරනවා. අන්න එතකොට නව කර්මයේ උස්සේ මෙන්න කර්ම ටික රැස්සෙලා යන තැන. දැන් තේරුණාද ඒක? ඒ සිද්ධිය. එතන සිද්ධිය තේරුණා. එතකොට දැන් මට අර තියෙනවනේ ඔක්කන් මේ ಜಾති සංජානා සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බහෝ ආයතනම් පටිලාබෝ අයං උත්තසි ජාති කියන තැනදී මට ඔබතුමාගේ දේශනලින් හොඳටම මේසරේ ක්ලියර් වෙච්ච එක තමයි මේ අයං ආයතනම් පටිලාබෝ කියන කොටම මේ බාහිර පංචස් පංච විඤ්ඥානය කියනට ඉස්සල්ල ආයතන පටිලාබෝ කියන එකේ තියෙනවා මනසේ මනසයි ආයතන පටිලාබෝ කියන්නේ තන අන්න හරි. හරියටම හරි. ඔබතුමා තව මේක දැනගන්න ඕන ගැඹුරු කතාවක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඔබතුමාට ඒක මට මේ ටිකක් පෙන්වන්න පුළුවන්. අපි හිතනවනේ මේ බාහිරේ බාහිරේ ගැන. ඒ කියන්නේ ඒ ඒ ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් බලන්න ඔන්න මෙන්න මෙතනදී ඔබතුමාට ඔක අල්ල ගන්න පුළුවන්. දැන් ඔබතුමා ගත්ත පොයින්ට් එක හරියට හරි. දැන් ওই ගත්ත තැන හරි. ඔන්න බලන්න මට පොඩ්ඩ විනාඩියක් දෙන්න මොකද මෙතෙක්කල් මට මේ මොතන මේ බුදුමාගේ දේශනයෙන් තම පටස් ගාල් අල්ල ගත්තේ ඔතන මේ මවකුසක බැහැල හරි උපත්ති හතරම ඕපපාතික එවුන මේකදී ජාති සංජාන ජාති ඔක්කන්ති ඔක්කන්ති අභිනිපන්ති කන්දානම් පාතු බාහෝ ආයතනම් පටිලාබෝ අයං උත්තති ජාති කියනවන ඔතෙන්දි ඔය ආයතනම් පටිලාබෝ කියන එක මෙතෙක්කල් විග්‍රහ කරේ මේ අපි ඉපදුනාට පස්සේ හැදෙන බාහිර ඇසතිනවනි කන ඔන්න ඔතෙන්ට සිල්ලමේ ගැටගහල තමයි ආයතනය පෙන්ුවේ නමුත් මට දේරුණා ආයතනය කියන එක එතන නිවිතින් මනසෙන්මයි ආයතන තියෙන මනසේ කෘතියක් තමයි ආයතනය හැබැයි මේගොල්ලො දේශනා කරන කොට ඕක ඔත්තනින් ගලෝල එලියට දාපු හින්ද ප්‍රශ්න විසඳෙන්න කවදක්කත් විසිඳන්න ඕක සම්පූර්ණම එකතමයි ඔය ඔය වැරැද්ද නිසා තමයි මේ ගොඩ යන්න බැරි ඒකන් හොඳට බලන්න මෙන්න මෙතන මහත්තය මැරෙන මොහොතේ චුති චුති චුතිසිත හටගන්නකොට පංච විඥානය නිරුද්ධ වෙලා ඉවරයි මනෝ විඥානයේ මනස හරහා තමයි දැන් මේ කතන්දරේ ඉදිකටම යන්නේ නේ යන්නේ එහෙනම් එතනින් අන්න බලන්න ಜಾති අන්න විඥාන අන්න අන්න ගියා ප්‍රතිසන්දි විඥානේ හරිනේ ප්‍රසන්දි විඥානේ හටගත්තා. යන්න ජාති. ප්‍රසන්දි විඥානේ කියන්නේ ජාති. දැන් විඥානයේ පිහිටන්න පුළුවන්ද නාම රූප නැතුව? බෑනේ. බෑනේ. අන්න සංජාති කියන්නේ නාම රූප සකස් වෙන තැන. විඥාන පත්‍ය නාම රූප කියන තැන තමයි ওই තියෙන්නේ. එතකොට පටිසමුප්පන්නෝ නාම රූප. කොහොමද නාම රූප සකස් වෙන්නේ? අන්න කර්මජව, උත්තුජව, චිත්තදව තුන් ආකාරයක රූප වලින් කර්ම පූර්ණ කර්මජව පූර්ණ කර්මජව දශක පරමාණු හත සකස් වෙන්නේ ඔන්න උතනදී. ඒ කියන්නේ චක්කු දශකයේ, සෝත දශකයේ, ගහන දශකයේ, જીවහා දශකයේ, කාය දශකයේ, වස්තු දශකයේ මේ භව දශකයේ කියන දශක පරමාණු හත සකස් වෙන්නේ ඔන්න උතනදී. සංජානනාති කියන සංජාති සංජාති කියන තැනදී. සංජාති. එතකොට බලන්න එතනදී එහෙනම් කර්මජවත්, උත්තුජවත්, චිත්තදවත් සකස් වෙන නිසා තමයි උතනට කියන්නේ ත්‍රිජකය කියලා. ්‍රීකරයගේ ඔන්න ඔතන තමයි මූලික පරමාණුක ව්‍යවහය සකස්සෙන්නේ මේ ජීවියක් කොයි වගේ කෙත්ත කියලා මේ පිත්තරයක් ඇතුළට යනවද බෞකුසකට යනවද උපපාතික වෙනවද මේ ඔක්කොමටික සකස්සන්නේ ඔන්න ඔතනදී හරිනි ඔතෙන් එතකොට එතකොට බහන එහෙනම් එතන ඇහැ තියෙනව නේද චක්කු දසකේ කියනකොට අන්න කර්මජීවනයේ සකස් වෙලා තියෙන්නේ ඔව් දැක්කද කර්මජීව සකස් වෙලා ඔන්න ඔය ව්‍යුහය තමයි ඔක්කොම අර ගන්ධබ්බාව ඔක්කාන්ති හොන්ති කියන්නේ ඔන්න ඕක තමයි යුක්තානෝට එකතු වෙන්නේ. ඔන්න එකතු වෙච්ච තැන ඉඳලා ආහාරජ රූපිය ඔය අම්මා ගන්න ආහාර වලින් වැඩෙන තැන තමයි ආහාරජ රූපිය. ඕක තමයි ස්කෑන් එකට අහු වෙන්නේ. <laughs> තේරුණාද? හරි හරි හරි. <laughs> දැන් තේරෙන්නේ ලැබුණාද සිද්ධිය? ඔව් හරි හරි කාන්තාව. එතකොට දැන් ඔය ඔක්කොම මන ආයතනී ක්‍රියාකාරීත්වයන්නේ දැන් යන්නේ මේ විඥාන ධාතුවත් එක්ක මේ මොකද්ද මේ කර්ම කර්මජෝ පූර්ණ කර්මජෝ විඥාන ධාතුවත් එක්ක යන කතන්දරයක් ওই ඔක්කොම තියෙනවා. අනේ දැන් මන විතරයි ඔතන තාම. ඔන්න බලන්න මේ මේ ඇතුලේ සිදුවෙන කතන්දරේ. අන්න බලන්න දැන් මන මන ඔතනට අහු වෙලා තියෙන්නේ දැන්. විඥාන ධාතු තියෙනවා ඔතන. දැන් බලන්න දැන් ඔන්න විඥාන ධාතු ඔතන ওই විදිහට දැන් මේක හදාගෙන එනකොට දැන් බලන්න නිබ්බන්ති අබිනිබ්බන්ති කියනකොට ඒ මොකද අර වැඩෙන තැන කලලය. දැන් මේ කලලේ වැඩෙනවා. ආහාරජෝ වැඩෙනවා. ආහාරජ රූපය අන්න අර ව්‍යුහයට අනුරූපව සකස් වෙනවා ඇතුලේ. අර මූලික විව්ව හදලන තියෙන පරමාණුවලින් පරමාණුක ජීවය මේ පරමාණුක ජීවයා වටා ඒ විව්හයට අනුරූප ආහාර නිරුපය වැඩෙන අපි හිතමු පෙර පුරාණ මහා කර්මයක් කර්ම කර්මය පරිසන්දීලා එන කෙනෙක් කියලා එයාට ඇහක් නැහැ කියලා. එහෙනම් චක්කු දසකේ පිටින්න්නේ. චක්කු දසකේ චක්කු දසකේ මේ චක්කු මේ මොකද්ද එතනට කියන්නේ චක්කු ප්‍රසාදයේ පිහිටන්නේ චක්කු ප්‍රසාදයේ පිහිටන්නේ අන්න චක්කු ප්‍රසාදයේ පිහිටි නැහැ කියන්නේ පේනවා කියන ස්වභාවය ගන්න පුළුවන් අවස්ථාව නැහැ. ඇහැ නෙමෙයි. ඇහැ තියෙනවා. පේනවා කියන ස්වභාවය පේනවා කියන්නේ හේතු ගොඩක එකතු වෙන්නේ. අන්න අන්න නියම පොයින්ට් එකක් කියලා තා. ආන්න ඇහැ නෙමෙයි. එතන ඇස තියෙනවා ප්‍රසාදයයි නැති වෙන්නේ. ප්‍රසාදය නැහැ. ඒ ප්‍රසාදය ගන්න ඒ ගන්න පුළුවන් හැකියාව නැති වෙනවා. නැති වෙනවා. එතකොට ඇස නැතුව නෙවෙයි එයාගේ කර්මජ ශක්තිවල ඇස තියෙනවා. නමුත් කර්ම විපාකෙට ප්‍රසාදය දෙන්නේ ප්‍රසාදය දෙන්නේ නැහැ. අන්න ඒකට ඕන කරන්නේ ඒ ඒ චක්කු ප්‍රසාදය කියන එක පිහිටන්නේ. පිහිටන්නේ. ආ කනත් ඒමයි. එතකොට නැත්තම් තර්කයක් එන ඇහැ නැත්තම් කන නැත්තම් මේගොල්ලන්ට ප්‍රශ්නේ ඉවරයි නේ මේ මේ සසරේ යන කියන තව තර්කයක් දාන්න පුළුවන් ලොජිකලි නෑ නේ ලොජිකලි දාන්නත් බෑනේ. ඇයි? ඇයි ඇයි ඇයි ආයතන හයක් තියෙන්නේ ඔබ ඔබතුමාට? ඇයි ඇහැ කන නාසය දිව කය මන කියලා ආයතන හයක් තියෙන්නේ? නෑ නෑ එහෙම මම කිව්වේ. නෑ නෑ මං අහන්නේ ඒක හොඳ පොයින්ට් එකක් ඔබගෙන ආවේ. මොකද නම් මේක අපි මෙතනදි කතා කරමු. මේක මේක දැනගන්න ඕනේ මිනිස්සු. නෑ ඒකට මම මම මේ පොඩි උදාහරණයක් පොඩි මේ හේතුවක් කියන්න. දැන් කට්ටිය කියනවනේ මේ දේශකයන්වරු කලින්ම මේ ඇහැයි කනයි තමයි මේක ගැට ගහන්නේ කියලා. ඇහැයි කණයි ගැට ඒකට උපදුනාට පස්සේ පොඩි දරුවා මේ ඇහෙන කණෙනුයි මේ ගැට ගහලා ආයතන හදාගන්නේ කියලා. ඒක මේ ඊට පස්සේ වෙන දෙවනුව වෙන කතන්තරයක්. නමුත් ඔන්න ඔය ඔතන කියන පොයින්ට් එකේදී ඒ කියන්නේ එතකොට අපිට තර්කයක් එනවනේ. එතකොට මේ ඇහැයි කණයි නැතුව ඉපදුනොත් එතකොට ඒ මනුස්සයාට ඒ පැත්තෙන් කිසිම දෙයක් වැඩෙන්නේ කියන තර්කයක් ගන්න පුළුවන්. ඒක සාධාරණ එකක් නෙමෙයි මේ මෝඩකමට දාන තර්කයක්. නමුත් හරම හරම ලිව්හාම සාමාන්‍ය මිනිියකුට එතනින් එයාට ඉක්මව අතික්‍රමණය හිතන්න බැරිවෙන ඇහැයි කණී මේක හැමතිස්සම ගැට ගහන එකල්නෑ ඇහැයි කණයියෙන් ඉස්සල් අතන අතන ඔය නිශාන්ත මහත්තය කිබුතන චක්කු ඇස කියන තැන කියන එකයි ප්‍රසාදය කියන තැන හිමි කරගෙනද නැද්ද කියන එක තියෙන ඊට ඉස්සල්ලා ඒ කියන්නේ ඒ කියන්නේ ඔතන කර්මජ කර්මජ රූපයේදී තියෙන ඒක. අන්න හරි කර්මජ රූපේ තියෙන මේ සිද්ධිය. කර්මජෝ මේක හටගන්නේ. ඇහැ කම්බු දෙනවද නැද්ද කියන. ඇහැ කියන්නේ චක්ක. ඒ කියන්නේ ඇහැ කියන තැන උතන අර්ථය තියෙන්නේ ඇහෙන් සිදුවෙන මේ පෙනීම කියන මේ සියලු කාර්යය. එහාට වෙනවද කියන වෙනව දෙනවද නැද්ද කියන එක. අන්න ඒකයි. එතකොට එතනම නිශාන්ත මහත්තයා කිව්වා අයංගුත්ත ජාතිකෙන් සල ආයතනම් පටිලාබෝ කියලා සමහරු ආයතනම් පටිලාබය කර කියන්නේ ඉපදුනාට පස්සෙ පොඩි දරුවගේ ඇහින් ගන්න රූපෙටයි කනින්ගහන සද්දෙටයින ආයතනයක් හැටියට මේක ගැටගහගන්න කියලා දෙයක් හැටියට ඒක ඇවිල නොදන්නකමක් මේ ගැටේ ලිහිපු නැතිදන ඒකන මඟක විස්තර කල දෙන්න හොඳ තැන කොබමත් ඔබ බොතු මගත්තේ ලස් ඔබතුමාට කවදාකවත් ওই ප්‍රශ්නේ ඔබතුමාට ආයි කාගෙන්වත් අහන්න ඕන නැති වෙන්න මම ලියලා දෙන්නම් දැන් පොඩ්ඩක් හරිද ඔව් මොකද ඔබතුමාගේ මේ මේ මට මට තියෙන ඔබතුමාට මේ මේ ප්‍රශ්නේ මේක හරියටම බුද්ධ වචනේම දැනගන්න ඕනකම තියෙනවා අනිවාර්යයෙන් අන්න ඒක තමයි සාදු සාදු සාදු ඔබතුමාගේ පැමිණීම හරිම අගය කරනවා මම ඒක විස්තර කරලා දෙන්න ඔන්න බලන්න එහෙනම් මේ ආයතන හයක් ඇයි හම්බ වෙන්නේ ආයතන හයක් හම්බ වෙනවා කියන්නෙම ඔබතුමා බලන්න ධාතු කීයක් තියෙනවද? ධාතු ස්වභාවයන්. පඨවි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන කීයක් තියෙනවද? හයක් තියෙනවා නේද? ඔව්. එහෙනම් ධාතු හයක් කියන්නේම මේ විශ්වයේ කතන්දරේ. ධාතු 6කට කැටගරි මේ මුළු ලෝකයේම මේ මුළු විශ්වයේම සිදුවෙන කතන්දරේ. ධාතු 6ක ක්‍රියාවලියක්. ධාතු හයක් එහා පැත්තේ. මෙහා පැත්තේ තියෙනවා ආයතන හයක්. හරිනේ? ඔන්නව. එහෙනම් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා පේනවාද ඔබතුමාට? ආ. හොකියන් බලන්න. පොඩ්ඩ බලන්න. එතකොට අපි දුම් පටවි. පටවි කියන්නේ මොකද්ද? පටවි කියන ස්වභාවය අපිට මේ තද්ද මුදු මෙන්න මේ යම් දැනීමක් දැනෙන එකක් නේද? පටවි කියන්නේ. ස්වභාවයක්. ඒක නිත්‍ය දෙයක් නෙමෙයි. ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය දැනෙන්නේ කොහාටද අපිට? අපිට දැනෙන්නේ කයට. කයට. කයට දැනෙන්නේ. අන්න හරි. කාය විඥාණයට තමයි ඒක දැනෙන්නේ. ඒ ස්වභාවය. එහෙනම් කය හරහා අපි අවබෝධ කරන්නේ මොකද? පටවි ධාතුව නේද? අවබෝධ කරන්නේ පටවි ධාතුව. අන්න හරි. කය පරිහරණය කරන්නේ අන්න හරි. ඒ කියන්නේ අපි කය කය පරිහරණය කරනකොට අපිට එහෙනම් අවබෝධ වෙන්නේ මොකද? ඒ හරහා පටවි ධාතුව නේද? පටවි ධාතුව අන්න හරි පටවි ආපෝ ආපෝ කියලා කියන්නේ ගලන වැగిරෙන ස්වභාවය ගලන ස්වභාව ඔබතුමාගේ දිව ආරම් බලන්න දිවට කියලා ගලනවනේ ගලනව නේද උඩනව නේද ආන්න එහෙනම් බලන්න මේ දිව හරහා මේ ජීවහා විඥානය හරහා අපි රසය තමයි අවබෝධ කරගන්නේ නේද එතකොට බලන්න ඒ හරහා නම් අපි අවබෝධ කරන ධාතුව මොකද්ද ආපෝ ධාතුව ආපෝ ධාතු. ආපෝ ධාතු. අනවන් පඨවි ආපෝ තේජෝ. තේජෝ ධාතුව කියනකොට අපිට ඒකේ දෙකක් තියෙනවා. එකක් තමයි ඔබතුමාට දැන් කළුවර නම් ඔබතුමාට ඔය තියෙන විවිධ විවිධ රූප බලන්න පුළුවන්ද? විචිත්‍රවත් රූප හම්බ වෙනවාද? විවිධ විවිධ රූප. කළුවර නම් අන්ධකාරය නම් දැක්කේ. නෑ ප්‍රසාදිත් එක්ක ගනුදෙනුවක් නෑ. ගනුදෙනුවක් නෑ. එහෙනම් ආලෝකේ ඉන්න ඕනේ නේද? ඔව්. ආලෝකේ ආපු දැන නේද විවිධ විවිධ හැඩතල පේන්න ගන්න ඒනම් පේන ආලෝකය ඕනේ වෙනවා නේද අනිවාර්යෙන් ඕනේ එහෙනම් ඉරේලිය ඉරේලිය වැටෙනකොට අපිට සංසිද්ධිය වෙනවනේ ඉරේලියත් එක්ක ආලෝකය සූර්යා පාරේ පායනකොට එතකොට එහෙනම් ඒ හරහා බලන්න එහෙනම් සූර්යා පායනකොට ආලෝකය ඒ හරහා ආලෝකය වැටෙනකොට තව පැත්තකින් මොකක්ද දෙන්නේ උෂ්ණයක් දෙනවනේ අවශ්‍ය කරන ඒ කියන්නේ දැන් ලයිට් බල්බයක් අරගත්තොත් බල්බ් එකේ එළිය විතරක් නෙමෙයිනේ එළියත් එක්කම රස්නෙක් තියෙනවා තාපයක් තියෙනවා අනේ තේජෝ ධාතුව කියනකොට අපි දැනගෙන ඉන්නේ උෂ්ණය කියන පැත්ත විතරයි තාපය කියන පැත්ත ඒකේ ප්‍රධානම දේ මොකද ආලෝකය ආලෝකය ආලෝකය එහෙනම් බලන්න ආලෝකය නිසා නේද පේන්නේ එහෙනම් බලන්න චක්කු ධාතුව හරහා මොකක්ද අවබෝධ කරන්නේ චක්කුව හරහා ඇහැ හරහා අවබෝධ කරන්නේ මොකද්ද ආලෝකය ඒ කියන්නේ මොකද ධාතුව තේජෝධාතු අවබෝධ කරන්නේ ඊට පස්සේ පටවියාපෝ තේජෝ වායෝ ධාතුව මේ වායෝ ධාතුව වායෝ ධාතුව කියලා කියන්නේ නික විසිරෙන මේ ස්වභාවය එතකොට බලන්න වායෝ ධාතුව හරහා අපි මොකද්ද අවබෝධ කරගන්නේ සද්දේනේ ශබ්ද ඒ කියන්නේ වායෝ කම්පනයක් නේ සද්දයක් ඇටියට එන්නේ කම්පන කම්පනයක් ආ එහෙනම් කන හරහා අපි මොකද්ද අවබෝධ කරන්නේ වායෝ ධාතුව වායෝ අනයි පටිවිපෝ තේජෝ වායෝ. එතකොට බලන්න ගඳ සුවඳ කොහොමද අපිට හම්බ වෙන්නේ මේ අවකාශයේ පැතිරෙනකොට ඕන තැනක. අපි ඒ සීමා ඒ කිට්ටුව ගින්න අපිට ගඳ සුවඳ එනවා නේද? අවකාශයත් එක්ක ආන්න ආකාශ ධාතුව අවබෝධ කරන්නේ ආන්න නැහයි. <laughs> ගහනයි. හරි. එතකොට බලන්න පටිවිපෝ තේජෝ වායෝ ඔන්න ආකාශ අන්න බලන්න මන ධම්ම කියන තැනදී එහෙනම් බලන්න මේ විඥාණය. එහෙනම් මනෙන් අවබෝධ කරන්නේ මොකද්ද? විඥාණය නේද? විඥාන ධාතුව නේද? ආ එහෙනම් ධාතු හයට නේද? ධාතු හය අවබෝධ කරගන්න නේද මේ අපිට මේ ආයතන හයක් තියෙන්නේ. නියමෙටම ගැලපලා තියෙනවා ඒ හය නේද? අන්න හරි. එකක් දැන් ඔන්න එකක්. ඔන්න බලන්න ඇහැට කරන්න පුළුවන් දේ අනිත් පහට කරන්න පුළුවන් ද කවදාවත්? බෑනේ. කනට කරන්න පුළුවන් එක කරන්න පුළුවන් දේ අනිත් පහට කරන්න පුළුවන් ද කවදාවත්? බෑනේ. එහෙනම් ඔබතුමාට පේනවනේ එක ආයතනක කෘත්‍යයක් වෙන කිසිම ආයතනයකට කරන්න බෑ. කරන්න එහෙනම් ආයතන 6ට කෘත්‍යයන් 6ක් තියෙන්නේ කෘත්‍යයන් 6ක් තියෙන්නෙම විශ්වයේ තියෙන අර ධාතු 6ට රෙස්පොන්ඩ් කරන්නම තමයි හැදිලා තියෙන්නේ හරියටම හරි සාදු සාදු එතකොට බලන්න එක ඇහැ නැති වෙනවා කියන්නේ තේජෝ ධාතු අවබෝධ කරන්න පුළුවන්ද බෑනේ කවදාවත් එහෙනම් විශ්වය අවබෝධ කරලා තියෙන්නේ සියල්ල අවබෝධද නැද්ද? ආ දැන් උත්තරේ හමුණා නේද ඔබතුමාට? උත්තරේ කෙලින්ම හමුණා. සාදු සාදු very much clear. crystal clear. crystal clear නේ. හරි නේද? එහෙනම් පේනව නේද? ඒ කියන්නේ උපතින්ම අන්ද නම් ගොළු නම් බීරි නම් පුරා පුදුමාකාර කර්ම විපාකයන් නේද සංසාරයන් දීලා තියෙන්නේ. නිවන් දකින්න බෑනේ. නිවන කියන එක වෙයිලමයි. උපතින්ම වෙහිලා. නේ? ඒ ඒ උපතින්ම වෙන ಜಾති අන්ධතාවයේ ඒ බීරි බව කවදාකවත් වෛද්‍ය විද්‍යාවේ කිසිම දෙයකින් ආයි ගොඩනගන්න බෑ. ඒ ඒක මොකද කර්මජීව වෙන සිද්ධියක්. ආ එහෙනම් ඒ කර එන කර්මජීව විද්‍යාව තියෙන්නේ එතනින් හට ගත්තට පස්සේ ආපු දැනුම ටිකනේ. ආන්න හරි ඒ කියන්නේ තොරතුරු ටිකනේ. ඒ කියන්නේ උත්තුජ ස්වභාවයෙන් තමයි වෛද්‍ය බෑ කවදාකවත් බෑ. එහෙනම් දැන් ඔබතුමාට එතන හරිම මම හිතනවා හරිමට පැහැදිලි කියලා. ක්ලියර් නේ. පැහැදිලි. ඔව් එතකොට බලන්න එහෙනම් ඇහැ කියන ස්වභාවයම තියෙන්නේ කන කියන ස්වභාවයම තියෙන්නේ කොහෙද තියෙන්නේ? කර්මජව නේද තියෙන්නේ? කර්මජව තියෙන්නේ. මේ කර්මජව කියන එක මේ පිට පංච ඉන්ද්‍රියන් වලට ආයතන ආයතන කියලා ලේබල් කරාම සම්පූර්ණ ප්‍රශ්නය අවුල්. සම්පූර්ණ ප්‍රශ්නය අවුල්. මම තව දැනක් ඔබතුමාට පෙන්වන්නම්. මේ දැන් ඔබතුමාට මේක හොඳටම මම පැහැදිලි කරලා දෙන්න. දැන් බලන්න පේනවා කියනකොටම බලන්න පේනවා කියන තැන. ඔන්න බලන්න ඇහැ විතරක් තිබුණොත් රූප නැතුව විඥානිය නැතුව මේ වෙලාවේ. චක්කු විඥානිය නැතුව පේනවද? පේනවා කියන ස්වභාවය හට ගන්නවද? පේනවා කියන කොහෙත්ම කරන්න බෑ. මෙයාට මලමිනිය අරගන්න අන්න ගන්න ඒක නම් හොඳට පැහැදිලි. පැහැදිලිනේ. මොන විදිය මොන විදියකින්වත් බෑ. එහෙනම් බලන්න ඇහැට ගැටෙන්න දෙයක් තියෙන්න ඕනේ. ඇහැට ගැටෙන්න දෙයක් තියෙනවා. අන්න ඇහැ රූප ওই දෙක තිබුණට පේනවා කියන ස්වභාවය තියෙනවාද? ඒත් නෑ මෙයා ඇතුලින් මේ මෙයා ඒකට රෙස්පොන්ඩ් කරලා තියෙනවා. අන්න ඇලර්ට් එකේ ඉන්න ඕන. අන්න චක්කු විඥානේ ඉන්න ඕනේ උතන්ට. ඒ කියන්නේ මන පිහිටන්න ඕනේ. මන පිහිටන්න ඕනේ. එතනින් එතනින් ඔප්පු වෙනෝනේ මෙයා මන හදාගත්තෙම උතනින් වැඩ ගන්න කියලා අර අතෙන්දි කියපු ටිකෙන් අර මේ මොකද කර්මජ රූප ටික හදාගත්තෙම මෙතනින් මෙයා සබ්ජෙට් එක කටිනිව කරන්න නේද කියන හොඳට ඔප්පු නොනේ සාධ සාධ සාධ හරියට පරි එන බහන ඇහැ රූප ගැටෙනවා බලනවන ගැටෙනවා විපාකට ගැටෙනවා ඇයට රූප ගැටෙනකොට චක්කු විඤ්ඥානය හට ගන්නවා ඔන්න විපාකයට වනේ ඔච්චරයි ඒ කියන්නේ මේක බාහිට ස්වභාවධර්මය කියන එකට නෙවි අයිති මෙයාටයි අයිති මෙයාට උමනාවට හදාගත්ත නිසා මේක හැදිච්ච නිසා සිත හැදෙනවා නෙවෙයි. ඇස කනනාසය කියන කොටස් ටික තියෙන නිසා සිත හැදෙනව නෙවෙයි. අරය මෙයාගේ උමනාව තමයි මේව හදන්නනේ. හදාගෙන අන්න මායя කිව්ව තැන දැන් තේරුණාද? ඇහැ මායя, කන මායя, දිව මායя ඔය ඔක්කොම මායයට අයිති කියලා අයි පෙන්නන්නේ. සසරනේ. අන්න දැක්කද? එහෙනම් බලන්න පේනවා කියන ස්වභාවය කියන්නේම හේතු තුනක් නේ. ඇහෙනවා කියන ස්වභාවය කියන්නේ හේතු තුනක් නිසා සකස් වෙන ධර්මතාවයක්. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන ආවොත් තමයි පේනවා කියන ස්වභාවයක් එන්නේ. ඔව්. කන සද්ද සෝත විඥානයේ කියන තැන ආපොත් විතරයි ඇහෙනවා කියන ස්වභාවයක් තියෙන්නේ. ඇහෙනවා. ඒ කියන්නේ ඇහෙනවා කියන දෙයට ඇහෙනවා කියන ක්‍රියාව එතන ඇහෙනවා කියන ක්‍රියාවට ඒ ක්‍රියාවට මෙයා ඇතුළෙන් සම්බන්ධ වුණ නැත්තම් කිසිම දවසක ඕක වෙන්න බෑ වෙන්න බෑ අන්න හරි හරියට හරි එහෙනම් බලන්න එතෙන්දී හොඳට පේනවා නේද එහෙනම් ඔන්න උතනදී දැන් මේ පූර්ණව ඇතර මේ කර්ම විපාකෙට තමයි හැඩ රූප ගැටෙන්නේ එහෙනම් අන්න බලන්න ඒ ගැටෙනකොට එතන හටගත්ත විපාකෙට ඒක ඉච්චරයි උනේ තිංගං සංගති පස්ස වෙනව නේද අන්න ඔන්න ඔතනදී තමයි අනන්තර ප්‍රත්‍ය මේ මේ මේ අනන්තර ප්‍රත්‍යයෙන් හටගන්න පටිසමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවනේ අනන්ත ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ එතනදී මොකද වෙන්නේ? ඇහැ ඉපදෙනකොටම මන ඉපදිලා තියෙන. ඒකට සාපේක්ෂ ඒ මොහොතේම එකක් හටගන්නවා. අන්නන්තර සම්මාන්තර ආන්න හරි. එතකොට බලන්න ඒකට ඇහත් එක්කම මන මන මන ඉපදෙනවා. කනත් එක්ක මන ඉපදෙනවා. දිවත් එක්ක මන ඉපදෙනවා. එතකොට ඕක තමයි මහා සූත්‍රයේ පෙන්වුවේ ඇහැ ඇහැ චක්කු ඉන්ද්‍රියට හිත පිහිටනවා කියලා. සෝත ඉන්ද්‍රියට හිත පිහිටනවා. අන්න හරි පොයින්ට් එක ආව නියමෙට. චක්කු ඉන්ද්‍රියට සෝත ඉන්ද්‍රියට තමයි සිත පිහිටල ඉවර වෙලා ඒක ආයතන කරන්නේ. හරියට හරි. දැන් තේරුණා. දන්න බලන්න චක්කු ඉන්ද්‍රියද හිත පිහිටනවා. දැන් මොකද වෙන්නේ ආයතනයක් බවට පත් වෙනවනේ. හිත පිහිටපු දැනවා. අන්න දැක්කද වෙච්ච දේ. එහෙනම් බලන්න. එතකොට ආයතනයේ උනේ හිතින්ද මිසක් අර චක්කු ඉන්ද්‍රියට නෙවෙයිනේ. චක්කු ඉන්ද්‍රියට නෙවෙයි. හරියට හරි. හරියට හරි. එතකොට හොඳටම පැහැදිලි. මෙයාට කොයිම විදියකින්වත් මෙයා නැතුව මේ කිසි දෙයකට කිසිම වැඩක් කරගන්න බෑ කියලා නේද අන්න හරි දැන් බලන්න චක්කු ඉන්ද්‍රියට හිත පිට ඔයගේ මේ අභ්‍යන් ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මේ ඉන්ද්‍රිය පහට හිත පිහිටපු තැන අන්න දැන් මොකද වෙන්නේ මන ආයතන ක්‍රියාත්මකයි මෙතනින් එහාට මන ආයතන දැන් බලන්න මේ මේ පහ හරහා මෙයා ගන්නවා ආහාර රූප චුට්ටම්මට ඉට දෙන්න චුට්ටක් ඉටද එතකොට නැත මගේ දී අමත කරනවා දැන් බලන්න කර්ම විපාකෙට අපිට ඇහැට එකේකේව ගැටෙනවානි කන්නට සද්ධ වසයෙන් ඒව ගැටෙන්නේ ධාතුගුවෙන් ස්වරූපයක් හැටියට ගැටුනට බලන්න මෙයා හදපු ඇතුළේ කෙලෙස්සොලින්දී මෙයා අරව මනින්නේ හරියට මෙයා මනිනකොට මෙයාට දැන් හැම මනුස්සයම දුක් විඳිනවා කියලා අනේ මට අපාදු කරම නමුත් මේ මිනිස්සු හැමෝම පොදුවේ බැලුවොත් සත්‍යයන්ට ඔක්කොටම ධාතු එක විදියටම හම්බුණාට මෙයාගේ කර්මයට අනුව සමහර වෙලාවට එක්කෙනෙකුට ඒක වද විඳිනවා සමහර එක්කෙනෙකුට ඒක ගන්න කිසිම දෙයක් නැහැ කිසිම අර්ථයක් නැහැ සමහරු හිතනවා අනේ මට මේ රස්නේ හින්දා පුදුම දුකක් තියෙන සමහරුන්ට හිතනවා සීතල පුද්ගලයෙකුට ඇඟේ සීතල මේ මට්ටම මේ වැඩියෙන් ඇබ්සෝබ් වැඩියෙන් තියෙන කෙනෙකුට ඒ රස්නම වෙනම සැපක් නමුත් ඇගේ මස් නැති තෙල් තට්ටුව නැති අයට වෙන කර්ම විපාක නිසා පුදුම රස්නයක් උන් දැන් සීත ඍතු සීතු තැන්වල ගිහිල්ල ඉපදුනහම දැන් අපිට යන්න බෑනේ අපිට ගිහිල්ලිවල ඉපදුනොත් අපි හිටියොත් එම අපිට එතන වෙනවා තෙල් තට්ටුව ස්කින් එකේ නැති නිසා අපිට ඒක දරා ගන්න බෑ හැබැයි ඉහි ඉපදින මිනිස්සයන්ට තෙල් තට්ටුව එක්කම ඉපදෙන එතන තියෙන මේ නිර්මාණය එතන තියෙන ධාතු නිර්මාණය නිසා යාට එක දරන්න ඔන්න ඔතන තියෙන මේක මට අහුවෙන්න තේරෙන ඒතර කර්ම විපාකය කියන්නේ ඔක මේ භෞතිකව මම පෙන්නුවට කර්ම විපාකය කියන්නේ එක එක්කෙනාට එකම බාහිර උෂ්ණත්වය බලන සීත ඍතුවේ තියෙන උෂ්ණත්වය ඒ ඒ පැතිවල මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෑ අපි ගියොත් අපිට අධික සීතලයි ඒ කියන්නේ විපාකයට හම්බුනේ මේ පැත්තේ ඉපදිලා ඉන්න මිසක් අර පැත්ති ඉපදිලි ඉන්න නෙවෙයි කියන එක හොඳට එකෙන් මේ මට පොඩ්ඩක් මේ කියනකොට මට අග්ගාල ඔලුවට අන්න හරි ඒක තමයි. ඕකේ තව ටිකක් තව ගැඹුරු තැනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කර්මජවයි චිත්තදවයි හටගන්නේ අනිදස්සන අපටික රූපනේ. අල්ලන්නත් බෑ බලන් දකින්නත් බෑ. ආ ඔන්න ඔතන තියෙනවා මහා ගැඹුරු කෑල්ලක්. අනිදස්සනයි අපපටිකයි කියන රූපවල තියෙන්නේ කර්මජව තියෙන්නේ නේද? අන්නාරි කර්මජව කර්මජ විඥානය තුල ගොඩ නැගිනව අනිදස්සනයි අපපටිකයි. දකින්න බෑනේ. අප්ප දකින්න. එතකොට බලන්න මෙන්න මේ අනිදස්සන අපපටික රූප තමයි සනිදස්සන සප්පටික හැටියට ඉන්නේ. හරියට හරි. හරියට හරි. තේරුණාද? ඒක මහා ගැඹුරු ක්‍රියා පටිච්චසමුප්පාද ක්‍රියාවලියකින් සිදුවෙන කතන්දරයක්. ඉසිත්තිය. ඔන්න ඕකට තමයි කිව්වේ අනිදස්සන ධම්මං පටිච්ච උප්පජ්ජති සනිදස්සන ධම්මං කියලා. හරියට හරි. අන්න නියම තනක් කියලා. හරිද? එතකොට බලන්න ඒ මෙන්න මේක මෙන්න මේ විදිහට මේ මේ මේක නිර්මාණය වෙන්න. ඔන්න ඔතන මේ කර්මජ සුද්ධාෂ්ටක වල තේජෝ ස්ථතිය වෙනස් වෙනවා. මේ මේ ඒක ටිකක් ගැඹුරු කතාවක්. අපි ඒක වෙනම පැත්තක තියෙන්නේ. මොකද ඒකට යන්න ගියොත් එහෙම ලොකු කතන්දරයකට යන්න වෙනවා. එහෙනම් බලන්න මේ මේ චිත්තද මනසේ හැබැයි ඒක ආපහු රිපීට් කරන්න එතන කියපු තැන ආපහු රිපීට් කරන්න මට මේ කිව්ව තැන ඒ කියන්නේ මෙහෙමයි. මේ මේ මේ කර්මජව කර්මජ සුද්දාස්තික පවතිනවනේ අභෞතිකව. එතකොට චිත්තද සුද්දාස්තික පවතිනවා අභෞතිකව. නමුත් මේ මේ ලෝකයා දැනගෙන තියෙන්නේ භෞතිකව පමණක් සුද්දාස්තිකව පවතිනවා කියලානේ පරමාණු. අන්නේ අන්න එක තමයි මට දැනගන්න. <laughs> එතකොට බලන්න එහෙනම් මේ කර්මජව චිත්තදව පවතින සුද්දාෂ්ටක ස්වභාවය ගැන දකි දැක්කේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පෙන්වුවා අභෞතික සුද්දාෂ්ටක පවතිනවා කියලා. කර්මජ ස්වභාවයට අනුව කර්මජ සුද්දාෂ්ටක, චිත්ත ස්වභාවයට අනුව චිත්ත සුද්දාෂ්ටක. එතකොට උත්තුති ස්වභාවයට අනුව උත්තු සුද්දාෂ්ටක, ආහාර ස්වභාවයට අනුව ආහාර සුද්දාෂ්ටක. හතරාකාරයක සුද්දාෂ්ටක. එතකොට එහෙනම් කවදාකවත් මේ අභෞතිකව පවතින සුද්දාස්තික දකින්න පුළුවන් එකක් නේ අනිදස්සනේ අප්පටිකයි. ඒ කවදාකවත් දකින්න බෑ. එතකොට බලන්න නමුත් බලන්න දැන් මේ චිත්තදව අපිට හටගන්න මේ අනිදස්සන අප්පටික චිත්ත සමුට්ටාන කටත්තා රූප තමයි සනිදස්සන රූප බවට පරිවර්තනය වෙන්නේ. මම ඔකට උදාහරණයක් දැන් දෙන්නම් ඔබතුමාට. දැන් ඔබතුමාට සහෝදර සහෝදරියෝ ඉන්නවා ඇතිනේ. ඔව් සහෝදරයෝ ඉන්නවා. අන්න හරි. ඔන්න ඔය කට්ටියයි ඔබතුමාගේ යාළුවෝයි අසල්වැසියෝයි ගෙදර ඉන්න ඔක්කොමයි අපි ඔතන තියලා ඔය ෆෝන් එකකින් දැන් ඔබතුමා මේ දැන් ඔන්න බලන්න සවුන්ඩ් එක දාලා ඔතන තියෙනවා. මම කියනවා මගේ අම්මා කියලා. දැන් ওই සද්දේ ඔතනින් ඇවිල්ලා ඔබතුමාගේ කනේ වදින අර ඔක්කොගෙම කට්ටියටම ওই සද්දේ සද්ද තරංග ටික ගිහිල්ලා වැදුනා. මගේ අම්මා කියනකොට ඔබතුමාට එන්නේ කාවද? මගේ අම්මා ගැන. අන්න ඔබතුමාට ඔබතුමාගේ අම්මා කියලා චිත්‍ර රූපයක් හටගත්තා වගේ. ඔන්න බලන්න දැන්. ඔබතුමාගේ අයියා, මල්ලි, නංගි, අක්කා ඔය කයින්න සහෝදර සහෝදරියන්ටත් හම්බ වුණා. එකම අම්මා තාත්තට දාව වෙච්ච සහෝදර සහෝදරිය ටිකක් ඔතන ඉන්නවා. ඔන්න බලන්න. හොඳේ? එතකොට ඔබේ දරුවෝ බිරිඳ, දරුවෝ. ඒගොල්ලන්ට දැන් මගේ අම්මා කියනකොට කාටද හම්බ වෙන්නේ? බිරිඳට හම්බ වෙනවා එයාගේ අම්මට. මගේ බිරිඳ. අන්න හරියි. ඔන්න බලන්න. ඔන්න බලන්න එකම සත්‍යයයි ආවේ. ඔතනින් නමුත් ඔතන 100 දිනක් හිටියෝ 100 දිනාට 100ක් හම්බ වෙනවා. අම්මගේ අම්මලා 100ක් ඉපදෙනවා. ඔන්න බලන්න. දැන් බලන්න තන. ඔන්න ඔතන ওই උපමාව මහා ගැඹුරු තැනක් මහත්තයා. දැන් ඔබතුමා ගන්න ඔබතුමාට දැන් හොද්දටම විශ්වාසයක් එනවා නේද මේක කියන්නේ මේක මේක අවබෝධයෙන්ම දකින්න. හරි? දැන් මගේ අම්මා කියනකොට ඔබතුමාට ඉපදිච්ච චිත්ත රූපේ ඔබතුමාගේ ওই සහෝදරයෝ ටික පැත්තක තියන්න සහෝදර සහෝදරියෝ ඔතන ඉන්න වෙන කාටවත් ඉපදෙන්න පුළුවන්. කිසිම හේතුවක් නිසා ඉපදෙන්න විදියක් නැහැ. මොකද මම මගේ අර මේවත් ටික data ටික තියෙන්නේ මගේ අම්මගේ මගේ හිත ඇතුලේ විතරයිනේ. අන්න හරි. ඒ කියන්නේ ඔබතුමාගේ ආයතන ටික කාටවත් තියනවද උතන? වෙන කාටවත් කොහොමවත් නෑ. කොහෙම විදියකටවත් එන්නේ. අන්න හරි. ඒ කියන්නේ ඔබතුමාගේ ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන හය මේ ලෝකෙ වෙන කාටවත් තියනවද? නෑ කොහෙත්ම නෑ. එතකොට බලන්න ඔබතුමාට ඔය ආයතන හය කොච්චරක් වෙලා ආයුෂකාරී ගියද? ආයුෂකා ඒක ආයුෂ කාලය කියන්නේ ආයුෂ කාලය කියන වචනයකින් කියන්න බෑ. ඒ තරමටම සියුම්ම ඒකේ තියෙන පච්චුප්පන්න මොහොත ගැන මේ ඥානකින් දැනුනරෙන්න වචනකින් කියන්න ගත්තොත් ඒක හරියට කියන්න. ඒ කියන්නේ ඔබතුමාට ඒ අවබෝධය තියෙනහඳ ඔබතුමාට වෙන ඔබතුමාට එක හැක් දෙපාරක් විවිල නැහැ කියලා කවවත්ම දාක්කා සංසාරේ. හරි හරියට හරි. හරි ඔතන පොඩ්ඩක් ඉන්න. ඔතන ඔය මහත්ය නිශාන්ත මහත්ය මරු තැනම් මට අහුව කරලා දුන්න අරට ගඟට හඳ එලිය වැටෙනකොට හරියට හරි ගඟ යනවා හඳ එලියත් එකම ඒ දෙකම එකම තැනක නැවතිච්ච දෙකක්ද ඒ දෙකම තියෙන වෙනස් වීමේ සියුම් පැන වචන වලට කියන්න බෑ හැබැයි ඥානෙ තියෙන පුද්ගලයාට හිතන මේ ඇහැ කන නාසය කියන තැන ඔක්කොම පංචායතනයේ මනසයි හොඳට පිරිසිදුව කීන් වේරිය විදියට මේ තේරුම් යනවා අවබෝධයට යනවා ඒක හරි වටින උදාහරණයක් සමහරු කියනව ගඟට හඳේලිය වැටුනහම කියන තැනදිය ප්‍රතිබිම්බය ගැන නමුත් ඕකේ නියම ඒකටත් ඒකත් වටිනවා ඒ වුණාට නියම උදාහරණ ආයතන වලට ඔන්න එකන ඉන්ද්‍රියන් වලට අන්න ඒක තමයි නියම මුදාහාව අන්න බලන්න එතකොට ඔන්න බලන්න ඔන්න ඔතනින් මට පෙන්වන්න ඕන උනේ ඔබට ඔබගේ ආයතන මේ ලෝකෙ වෙන කාටවත් නැහැ මේ මේ මොහොතේ කෝටි 800ක් ලෝකෙ ඉන්නවනම් මේ මොහොතේ හටගන්න ආයතන ආයේ කවදාකවත් හටගන්නේ එතනම නිරුද්ධ කොයි විදිහකින්වත් අර උපමාවට තියලා උපමීය ගැලපුවොත් ඥානවන්තයෙකුට ආයිතින් සුපර්බ්ම තමයි හරියට හරි. එතකොට බලන්න මහත්තයා එහෙනම් ඔය ආයතන ටික හරහා මේ මොහොතේ ඔබට ඉපදිච්ච අම්මා මේ ලෝකෙ කිසි කෙනෙක්ට ඉපදෙන්න බෑ. එතකොට බලන්න අර අර 100 දින කෝටි 800ට 800කට ඇහුණා නම් ඔය කෝටි 800කට කෝටි 800කට කෝටි 800ක අම්මා කෙනෙක් ඉපදෙන. එහෙනම් බලන්න ලෝකයේ පෞද්ගලිකයි නේද? ලෝකයේ තනිකරම පෞද්ගලිකම අතිශයින් පෞද්ගලිකම කේන්ද්‍රස්ථානය. එහෙනම් මම දැන් අන්න ඉස්සල්ලා කිව්ව එක පෙන්වන්නම් දැන් ඔබතුමාට. මේ ඒ කියන්නේ අනිදස්සන ධම්මං පටිච්ච උප්පජ්ජති සනිදස්සන ධම්මං කියනකොට ඔය කර්මජෝ චිත්තද උපද වෙන එකට සනිදස්සන වෙනකොට ඔය භෞතිකයේ ඔබතුමාට විතරයි නේද? ඔය ප්‍රභාව ධර්මයේ. හරියට හරි හරියට. අන්න නියම පොයින්ට්. දැන් තේරුණාද? මාර්ග සනිදර්ශන ධාතු වලින් සනිදර්ශනය වෙන එක අනිදස්සන අනිදස්සන කියන්නේ අනිදස්සන අනිදස්සනයෙන් එන එක. ඒ කියන්නේ කර්මජෝ චිත්තද ඉපදෙන එක කාටවත් දකින්න බැරි එක, අල්ලන්න බැරි එක සනිදස්සන හැටියට ඔබතුමාට මේ මැවෙන භෞතික ලෝකය ඔබතුමාට විතරම නේද? ඒක තමයි මම කියන්නේ. මගේ වර දෙපැත්ත මාරු වුණා. හරියටම හරි ඒක. එතන ඒක තමුන්ටම විතරමයි කියන එක දැන් 100ට ලක්ෂ වාරයක් කන්ෆර්ම්. හරියටම හරි සාදු සාදු දැන් ඔබතුමාට කොහෙවත් දුවන්න තියනවද බලන්නකෝ දැන් බලන්නකෝ මාර තැනක් න්යාවේ සාදු සාදු පුදු නියමම තැන එකනේ ඒක ඔය පොයින්ට් විහිලි එන්නේ නැහැ මහත්ය කවදාවත් මේ ඔබතුමාට පින් සිද්ධ වෙනවා කියන්නේ මේ ජීවිතේම ඔබතුමා ගොඩ යනවා මත ෂුවර්ම ෂුවර් එතකොට මේක ඔය විදියට ලියුම් නැත්තම් මේ අපි අයියෝ ඉතුරු වෙලා මොනෝහරි ටිකක් ගොඩක් තියාගෙන ඒක අල්ලන් ඔබ ඔබ ඉන්න එක තමයි කරේ හරි කියන්න හරි එහෙනම් බලන්න දැන් ලෝකය ගත්තහම ලෝකය පෞද්ගලිකයි අන්න බලන්න දැන් ඔය ලෝකේ පෞද්ගලික වෙනකොට ඔබට මේ ලෝකේ කාවත් හම් වෙලා තියෙනවා <laughs> ඔන්න දැන් ඔතනම ගොඩ නැගිලා ඔතනම මනස තුල ගොඩ නැගින අවිද්‍යාව පත්‍ය සංඛාරා පාටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ඔය තියෙන්නේ අතන අර ධාතුන්ගේ ස්වභාවය මොකද්ද විපරිණාමය. ඇහැ ඇහැ රූප මේ මේ ධාතු විපරිණාමයටපත් වෙන ස්වභාවය තුළ මනෝ මේ විඥාන ධාතුව ලෝකයක් හදා ගන්නවා මෙතන. එයා එයා එයා ඒකේ උඩ පිලුම් ගගහ බල්ටි දදා නට නට ඉන්නවා මේ අපි ඒකෙන් දෘෂ්ටියක් ඇදලා මේ උගලට ගිහලා දුක් විඳින එක එයාට අපිට එයාට ප්‍රශ්නයක් නෑ. අන්න හරි. දැන් බලන්න ඔය හැදෙන චිත්ත රූපය ඒ කියන්නේ ওই මනස තුල ගොඩ නැගින ඔන්න ඔය උපාදාය රූපනේ වට කියන්නේ. උපාදාය රූප. ඔය උපාදාය රූපේ ඔබතුමාට ගොඩ නැගින උපාදාය රූපේ ඔබට පමණයි. ඔතනට විතරයි. ඔය උපාදාය රූපේ අපි අල්ලන් යන්නේ. දැන් අපි තුම් 100 කියලා 100. දැන් ඔබතුමාගේ 100 ජීවත් වෙන්නවද මේ වෙලාවේ? නෑ නෑ. ඒ වුණාට 100 කවුද කියලා ඔළුවට ඇතුලෙන් මේ චිත්තජ රූපේ දීලි ඉවරයිනේ නේ. එහෙනම් බලන්න. චිත්ත රූපේ ඔබතුමා 100 ඉන්නකොටත් පාවිච්චි කරලා තින්නේ ඕක නේද? ඔව්. අතන ස්කන්ධ හැදිලා නැති වෙලා ගියා. ඒ සිද්ධිය වුණා. ඔබ 100කින් අල්ලගෙන මේකට නේද දුන්නේ ඔක්කොම ටික. දැන් ඕක කියන්න කියන ඕකට 100ට දුරට යන්න ඕනේ මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ සාත්තු මොද ලබලා මේ මේ මැරුණා ඊට පස්සේ ගිහින් ආදානගාරේ පුච්චලි වල අලු ටික දේව කරලා අයින් කරා. එතකොට මට ඒ මෙතන මාර කොච්චර මේ ආයි භෞතිකව තියෙන ඔක්කොම දේවල් ටික අයින් කරලා පුච්චලා තිබුණත් මේ චිත්ත රූපය කවදාවත් මහන්න බෑනේ කියන එකට මේක මැකින්න එපා. දැන් අපි හොඳටම භෞතිකව දැක්ක මේක දැන් අම්මයි තාත්තයි කියලා ඉස්සෙල්ලා හදාගත්ත භෞතික කයේ හොඳට ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අපි උපදිච්ච දවසේ ඉඳන් දන්න දවසට අම්මයි තාත්තයි කියලා මැරෙනකම්ම අම්මා තාත්තා අම්මා තාත්තා කියලා භෞතික කයින් අල්ලුවා. ඒක ඇස් දෙකටම අතගාල උපස්ථාන කරලිවරල නැතිවුණට පසේ ගිහින්දාල පුච්චලිවර වෙලා ඇත්තටම ඕක එතන තිබුණනම් ඒක පිච්චුවට පස ඉවර වෙන්න එපා නමුත් මේක ඇත්තුලෙන්නේ ඇතුළෙන්ම මේක ආපව් මේ හීනෙන් උත්පේනකොට මම්බලනවා මේක කොයි තරං අපි දන්න ධර්මය කියලා දන්න වුණාට අල්ලගත්ත සැන ලිහෙන්න දෙයක් සිදුවෙන්නෙම නෑන කියන එකටතයි මට ප්‍රශ්නාර්ථයක් කාවේ හැබැයි ප්‍රශ්නය දැන් විසඳීගෙනනවා ඔබතුමාට පින් සිද්ධ වෙන්න කියන්න. හරි. එතකොට බලන්න එහෙනම් ඔබතුමාට පේනවනේ එහෙනම් 100 අම්මා තාත්තා ඉපදිලා ඉන්න වෙලාවෙත් ඒ කියන්නේ මේ ඊ ඉන්න වෙලාව මේ ස්කන්ධ කතන්දරේ වෙනවා. අභ්‍යන්තර බාහිර මේ මේ සංසිද්ධිය සිද්ධ වෙනවා. ඔබතුමා අල්ලගෙන ගිහිල්ලා තියෙන මේ මනෝලෝකය නේද ඒ වෙලාවේ. ඒක නේද අල්ලගෙන ගිහිල්ලා තියෙන්නේ මනෝලෝකය. නමුත් නොදන්නකමට බැල්ලේ බාහිර කයින්මයි අල්ලගෙන නඩත්තු කරගෙන යන්න හරි බලන්න එතකොට අන්න ඒක එතකොට අර සැපදු කොක්කොම ටික දැම්මෙත් එතනට නේද අම්මා ඉන්නකන් සැපයි අම්මා නැති වෙන අම්මා අම්මා සනීපෙන් ඉන්නකොට සැපයි අම්මා ලෙඩ වෙනකොට දුකයි කියලා එතනට නේද ගැට ගැහුවේ ගැට ගැහුවා නමුත් ලෝකේ හැදිලා තියෙන්නේ මෙතන අන්න ඒක තමයි මුලාව ඒකට තමයි රැවටීම ඒක තමයි මෝහය ඔන්න ඔය නොදන්නාකම තමයි අවිද්‍යාව. හාන්න දැක්කද? ඒ කියන්නේ මේ මනස තුලම හැදිච්ච එකට තමයි මනස තුලින් ඇලීම් ගැටීම් රැවටීම් ටික වෙලා තියෙන්නේ. ලකුණු දීලා තියෙන්නේ ඇතුලෙන්මයි. ලකුණු කපලා තියෙන්නේ ඇතුලෙන්මයි. ඒ නිසාද රැවටිච්ච නිසා. අන්න බලන්න. මේක මේ ඒක තමයි සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කිව්වේ. කාමයේ තියෙන එළිය නෙමෙයි. හොඳ නරක ප්‍රිය අප්‍රිය සැප දුක් එළිය නෙවෙයි තියෙන්නේ. මේ ඔක්කොම අපි මේ ඇතුලෙන් දෙන ලකුණු ටික. ඔව් ඇතුලේ ලකුණු හින්දා තමයි අම්මයි තාත්තයි හරම ගිහිල්ලා පිටින් දීලා පිට තිබුණා නම් ওই ලකුණු අර ගිහිල්ලා පුච්චලි වල අලු ටික දැම්මට පස්සේ එතනින් ඒක ඉවර වෙන්න එපා. ඒක ඉවර වෙන්න එපා. මේක එහෙම ආ දැන් පේනවනේ විතර මාර ලොකු ගැටයක් තියෙන්නේ ඒ ඒ කතන්දරේ. ගැටයක් තියෙනවා. එතකොට අන්න දැන් ඒ ඒ කතන්දරෙත් දැන් හරි. එතකොට එහෙනම් බලන්න දැන් ওই කතන්දරේ දැක්කට පස්සේ ඔන්න උතනදී අර අර අපි ආයතන ගැන කතා කරගෙන ආවනේ. එතනත් මම පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න. අන්න අර ආතන සංජාතී තැනදී අර විදියට හටගත්තට පස්සේ අන ගද්දබ්බාව ඔක්කන්ති හොන්ති කියන තැන තමයි මව්කුසට එන තැන. අන්න අන්න මේ ඔක්කන්ති වුණා. දැන් අපි කතා කරන්නේ අපේ කතාවනේ. එතකොට අපි මව්කුස කියන තැනට ගමු. ඔන්න ඔතන ඉඳලා අම්මා ගන්න ආහාරින් වැඩෙන තැන අර අබිනිබ්බන්ති කන්දානුපාත භව අන්න ස්කන්ධ හට ගන්නවා රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඤ්ඤාස විඤ්ඤාණස්කන්ධ කියන මේ පංච උපාදානස්කන්ධ ක්‍රියා පංචස්කන්ධ ක්‍රියාවලියට දැන් මේක සකස් වෙනවා හරිනේ ඔන්න දැන් සකස් වෙනවා ඒක ඒක ඒක ඒ එතන ස්කන්ධ සකස් වෙනවා කියනකොට නිශාන්ත මහත්තයා අතන අර කර්මජ රූප වලින්ම දැන් අර ප්‍රසාද වශයෙන් මෙතෙන්ට එනකන් ඇඩ්වාන්ස් වෙච්ච එකත් තමයි දැන් ඩ්වාන්ස් කරන්න ඉතරන ආරියකන්ද වශයෙන් ඇ කන්ද වශයෙන් දැන් හටගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ අන්න බලන්න දැන් ඊට පස්සේ ඕටික හැදුනට තම දැනගැනීමකට එන්න නම් ආයතන පටිලාභයක් එන්න ඕනේ දැනගන්න අන්න ඇහැට යම් දැන දැනගැනීමක් වෙන්න තමයි අන්න බලන්න ආයතනනම් පටිලාභ වන්න චක්කු චක්කායතනිය හට ගන්න පටන් ගන්නවා ආයතනයක් ඇටියට හරිද අන්න මේ විදිහට සෝත ආයතනේ මෙන්න අන්න අන්න කන්දානම් පහතු බව දැන් ආයතනනම් පටිලාභ අන්න ආයතන පටිලාභේ තියෙනවා කන්ද වැඩිනකොට ඇඩ්වාන්ස් වෙනකොට දැන් අතන තියෙනවනේ කර්මජ රූපයේ තියෙනවනේ ආයතන කියන මේක කිහිම්ම ඇවිල්ලා නේ තියෙන්නේ දැන් එයා මෙතන ඒක ඇඩ්වාන්ස් කරනකොට වෙන්නේ එයාට උමන ඇස කන නාසය විදියට නෙවෙයි ඉන්ද්‍රිය විදියට නෙවෙයි ඇඩ්වාන්ස් කරන්නේ ආයතන විදියට අපි ඒ වුණාට ආයතන විදියට ඇඩ්වාන්ස් කරාට අපිට භෞතිකව හැදින්නේ ඇහැ ඉන්ද්‍රිය වශයෙන් තමයි පංචායතනය වැඩෙන්නේ එතන භෞතික උතුජ රූපවල ඉංගන ක්‍රියාදාමයක් තියෙන හින්දා අර කර්මජ රූපේ තියෙන ශක්තියෙන් මෙතන භෞතිකව ඒ කොටස් ටික එකතු වෙනවා නේද අම්මගේ ආහාරවල. අන්නර මම ඉස්සෙල්ලා කිව්වේ අනිදස්සන කියන එක සනිදස්සන වෙන උතන. ওই විදිහට. අනිදස්සන එක සනිදස්සන වෙන්න යන උතන. ආ අන්න දැක්කද. අන්න දැන් අපිට රූප පේනවා කෙනෙක් කියලා පේනවා නේ. අන්න දැක්කද. පේනවා. අන්න බලන්න සිද්ධිය. එතකොට බලන්න දැන් බලන්න ඔන්න ඊගාවට වෙන සිද්ධිය බලන්න දැන් ආයෙත් දැන් ළමයා ඉපදෙනකොටම කොතනද ඉන්නේ? සලායතන කියන තැන ඉන්නේ. ඉන්න තමා ඉන්න තමයි හැබැයි දැන් ආවි කොතන ඉඳන්ද අන්ධකාරයක ඉඳලා න්යාවි මේ මව්කුස ඇතුලේ ඉඳලා මහා ගන්ධකාරයක ඉඳලා ආවේ සීතල ඒ කියන්නේ වතුර බෑග්යක් ඇතුලේ හිටියේනේ එතකොට බලන්න මේකෙන් ආවේ හැටියෙම එකපාරටම දැන් මේ ආවේ හැටියෙම මේ පරිසරයට සුදුසු නෑ ඒ කියන්නේ මේ පරිසරේ තාම මේ ආලෝකයට පුරුදු නෑ හැ කන මේ ශබ්ද වලට පුරුදු නෑ දිව මේ රස මේ ගණාහාර වලට පුරුදු නෑ මේ කිසිම දෙයකට පුරුදු නැහැ. කිරිවලටත් පුරුදු නැහැ තාම. එතකොට අන්න බලන්න මේ ආයතන 6 මේ තියෙන අලුත් අලුත් අලුත් තැනට තාම පුරුදු නැහැ. දැන් මොකද වෙන්නේ? අලුත්තරට පුරුදු පුරුදු නැහැ. අලුත්තරට පුරුදු නැහැ. ඒ උනාට විපාකෙට හම්බුනේ මෙතනනේ. අන්න හරි. විපාකෙට හම්බුනේ හින්දා විපාකෙට හම්බෙච්ච ඕනතන කපාය හම්බුනොත් අපායත් විඳගෙන ඉන්න වෙලාව තමයි මෙතන මෙතන ජාතිය කියන තැනම උපත් මේ දුකයි කියන තැන තියෙන මේ තේරුම මට හිතෙන් යන්න ඒක වෙන අන්නහර ඒ කියන්නේ අනවන්න දැන් අතනින් මවකුස ඇතුළෙත් අප්‍රමාණ දුකක් දුකක් තමයි එතනත් තිබුණේ අන්ධකාරයේ ගින්දගෙනනේ එළව දෙයක් දන්නේ නැතුව මේ කතන්දරේ කරගෙන ඇවිල්ලා මෙතෙන්ට ආව ඕන්න මෙතෙන්ට ආවට පස්සේ මොකද කරන්නේ මකුළුවා දැන් දැල්ල වියනවා වියලා දැන් මැදට වෙලා ඉන්න හැබැයි සත්තු අල්ලන්නේ නැහැ තාම තාම ලෝකේ අල්ලගත්තේ නැහැ තාම පුරාණ කර්ම පුරාණ කර්ම වටේ ක්‍රියාත්මක වෙනවා නව කර්ම හැටියට මන ආයතනය තුල සිද්ධ වෙනවා අර සිද්ධිය. ඇයි විඥාණයට පුළුවන් නාම රූප නැතුව ඉන්න. නාම රූපච්චය විඥාන විඥානපච්චය නාම රූප මේක ඇතුලේ දැන් දුවනවා. ඒ කියන්නේ අනුශේ මට්ටමින් කර්ම කර්ම රැස් වෙනවා. බරපතල කර්ම නැහැ. අන්න බරපතල කර්ම එන්න පටන් ගන්නවා එක මොහොතක අර ඉපදිලා ටික කාලයක් යන්නේ ඇයි මේ සිද්ධිය වෙන්න මේ ආයතන ටික මේ පරිසරයට හරියන විදියට හැඩ ගැහෙනවා. පදම් වෙනවා ගන්නට. ඒක ටික කාලයක් යනවා. ඒ කියන්නේ කන හරියටම මේ ඉස්සල්ලම ගොරගොර සද්දි තියෙන්නේ. ඇහෙන්නේ නැහැ හරියට. මේක ගානට ඇදිලා මේ මේ ටියුන් වෙනවා. මේ ටියුන් වෙලා ආයතන ටික ටියුන් වෙනවා. අන්න හරිය. ඇහැ ටියුන් වෙනවා ගානට. ඉස්සල්ලා ඒක අර ආයතන ටික හරියට අර දැන් ටීවී එකක් ගෙනල්ලා ඇන්ටනාව ගහන්න නැතුව බූස්ටරේ ගහන්න නැතුව ඇල්ලුවා වගේ. channel අල්ලන්න යනවා වගේ. හරියට. <laughs> අන්න ඒ වගේ. මේ ආයතන ටික ඒ වගේ. එතකොට ඝනහාර ගන්න බෑ. තියෙන්නේ කිරි ටික විතරයි මම අම්මගෙන් ගන්න. ආ දැන් තේරුණා. පවර්ෆුල්නස් එන්නේ. අන්න හරි. එතකොට දැන් මේක ඔන්න එක මොහොතකදී දැන් මේ ටික ගානට ටියුන්. සද්ද වේදනේව දැන් එනවා ගානට. සෝතම් පටිසද්දේ දුප්පජී සෝත විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන අන්න ටික ටික පැහැදිලිව දැන් සවුන්ස් එනවා වචන හැදෙන්න පටන් ගන්නවා. අන්න ඇහැට රූප පෙන්නනවා කනට සද්ද වැදෙනවා ආන මේ හරහා මුලින්ම දැන් අපි අපි කතා කරන්නේ අපේ කතාවනේ මේ කතාවනේ. එතකොට අර ඔබතුමා මුලින් කිව්ව කතාව කන නැති අයට ඇහැ නැති අයට කොහොමද වෙන්නේ කියන එක. ඒක නැතුව දැන් අපේ කතාව බැලුවොත් එහෙම නම් අපිට මුලින්ම මේ අම්මා කියලා අහුවෙච්ච දැන ලෝකයක් කියලා අහුවෙලා අල්ලගත්ත තැනදී හැබැයි මෙහෙමයි. දැන් අම්මගෙන් කිරි ටික ඒක කිරි කියලා දන්නේ නැතිනට අහුවෙලා ඉන්නේ. ජීව විඥානයේ හරහා අහුවෙලා ඉන්නේ. අහුවෙලා ඉන්නේ. අහුවෙලා ඉන්නේ. එතකොට ෆෑන් එක දැම්මම සැප දැනෙන්නේ නැද්ද? එකන සැපයි කියල දන්නේ හැබැයි සූට නින්ද යනවාන ඒ සනී පයි ඒවට කොට මහවෙලයින නමුතර ලෝකයක් කිය අපි දැම පෙන්න්න මේ කතා කරන්නකොට අලුතෙන් ඒකන ආන්න මේ අම්ම කොහේ ලෝකේ කොයවත් හිටිනෑ වෙනක එක මොහොතක අම්ම අල්ලගන්න අන්න සත් අන්න අර සතා අර මේ මකුළුව මැත ඉදර සත්තුටි කල්ලන්න ගන්න ටක්ගල එක වෙන ඒකන දැ නිශාන්ත මහත්තයා කියපු එක ඇත්ත දැනුත් මේ පෑන් එකක් දාගෙන දාඩියට හිටියාම අපි දැන් මේ මහා පරිමාණයෙන් මේ කල්ලල තියෙනවා ෆෑන් එකක් තියෙනවා මේ ෆෑන් එකකින් තමයි වටිනාකම දීලා වාසිය නම් මගේ මේ රස්නේ නැති කරන්න කියලා. නමුත් පොඩි දරුවගේ ඔය කියන තැනදී ඔය ඕ සිද්ධියම තමයි වෙන්නේ අපි අර ඇඩ්වාන්ස් මේ දැන් ආයතන මට්ටමින් ඒක මහා පරිමාණයෙන් ගත්ත හින්දා තමයි අපිට මේ භෞතිකව දැන් මේවා අපි වටිනාකම් දෙන්නේ පොඩි එක්කෙනාට එතෙන්දි ඒ සැපය විතරක් ඇරෙන්න වටිනාකම් ඇවිල්ලා තියෙන පහු මේ පසුබිම තාම ඇඩ්වාන්ස් කරලා නැහැ නේ ඒක හින්දා එයා සැපේ කියන බඩගින්නට කිරිවලින් බඩ පිරෙනවා කියන ඒ සැප අහුවෙලා තියෙන්නේ යාට. ගෙනල්ලමයි තියෙන්නේ නේ. අන්න හරියා කිරි කියලා දන්නේ නැහැ. බඩ පිරෙනවා කියලා දන්නේ නැහැ. එයාගේ ගින්නට එයා කෑ ඒක ඒ ගතිය තියෙනවනේ. මේ මේ මේ ඒක තමයි. මේ මේ සත් මේ මේ සත් මේ සත් කුලයට අයිති ගතිය තියෙනවා එතන. ඒ ගතිය ඒ ගතිය ඒකනේ අර මරණාසන්න මොහොතේ අවසාන චිත්ත වීදියේදී ඒ කියන්නේ මේ අවසාන මේක චුතිසිතේදී කර්ම කර්ම නිමිත්ත ගති නිමිත්ත ඇදිලා එනවනේ. අන්න මනුස්ස භවයකට අයිති ගතිය දිනුනා දැන්නේ. අන්න ඒකෙදි ඒ ගතිය පිටලමයි එන්නේ දැන්. අන්න ඒ ගතියට මේ මේ මේ සංසිද්ධිය තියෙනවා. එතකොට බලන්න අන්න එතන ඉඳලා යනකොට අන්න අලුතෙන් අන්න අන්න බලන්න එතකොට බලන්න පුරාණ අවිද්‍යා කර්ම නිසා අවිද්‍යා සංකාර නිසා මේ ඒ කියන්නේ කෙලෙස් නිසා කර්ම හටගන්නවා ඒ කර්ම නිසා විපාක වටේ තමයි දැන් මේ තියෙන්නේ. මොකද්ද විපාක වටේ තියෙන්නේ? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. වේදනාවට නිකන් ළමයි ඇවිල්ලා ඉන්නේ. සංඥාව නැතුව ඉන්නේ. සංඥාව නැතුව ඉන්නේ. අන්න අම්මා කියන සංඥාව වෙනවා. අන්න මේ දැන ගැනීම ටික හම්බ වෙනවා. දැන් ටිකට වාන්න අන්න සංඥා කියන්නේ එයාට එයාට දැන් ඔව් දැන් එයාට ඇතුලාන්තය නඩත්තු කරගන්න දැන් සංඥාටික අනිවාරයෙන්ම එයා වැඩෙනකොට ඒ සංඥාටික අනිවාරයෙන් මත්‍යවශ්‍ය කොටසක් වෙනවා ඒකෙන් තමයි ඊට පස්සේ එයා එක කටිනිය කරන්න ආන්න හරි අන්න හරි එතන ඉඳලා ඒ විදිහට දැන් ওই විදිහට අල්ලන් යනවා එතකොට බලන්න ඒ අල්ලන් යන හැම එකක්ම පෞද්ගලිකයි ඒක කාටවත් දුකිය ආදාර එකක් නෙවෙයි කාටවත් අදාළ නෙමෙයි මේ සංසිද්ධිය වෙනවා මේ මේ මේ ආයතන ගැටෙන මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මේ අතරෙදි එතකොට බලන්න අපිට එහෙනම් අපිට කවදාකවත් බාහිරින් හම්බ වෙලා තියෙනවා අපි දැකලා තියෙනවද කවදාකවත් කිසිම දෙයක් දැකලා නැහැ ඇතුලේ කන්ටිනියුේෂන් එකක් වශයෙන් දිගටම යන මනෝ චිත්ත ධාරාවක් තියෙනවා කර්මජ චිත්ත ධාරාවක් නිසා ඒක කන්ටිනියු වෙන්නේ එතකොට ඒක ඒකට සස් උපත්ති මරණ කියන එක අදාලත් යන්නේ එයා ඒක දිගටම යන එකක් තියෙන එක තමයි අර මහිතන්නේ සසර කියලා කියන්න ඔන්න උතෙන්ට හැබැයි ඒකෙදි මෙයා අරර් භෞතික වල්ලනේවට තමයි ඉපදුනා මරණ පුදුනා මරණ කියලා කියලා අපි සම්මුති හදාගෙන තියෙන්නේ නේද එහෙම නේද වෙන්නේ ඔව් ඒක තමයි ඒ සම්මුති ටික අපි දාගන්නවා දැම්මට පස්සේ මොකද ඉන්නේ අනිච්ච ධර්මතාවයකට නිත්‍ය සංඥාවක් ගැට ගැහුවා දැන් නිත්‍ය වෙලා නැද්ද අම්මා ඔබ නිත්‍ය වෙලා නැද්ද මම? හා <laughs> ඔක්කොම නිත්‍ය වුණා. නේ? ඒ නිත්‍ය වෙන තැනමින්ම තමයි මේකේ අර කන්ටිනියුේෂන් එක තියෙන්නේ නේද? අන්න හරි. ඒකනේ ඒකනේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ පංච උප මොකද්ද කරන්න කිව්වේ? පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ත බලන්න කිව්වා. ඒ කියන්නේ අනිච්ච සංඥාව වඩන්න කිව්වේ. අනිච්ච සංඥාව වඩන්න කියලා කිව්වේ. ඒ කියන්නේ අනිච්ච සංඥා වඩනකොට මොකද වෙන්නේ? නිච්ච භාවය නැති වෙලා යනවා. රූපේ අනිච්චයි කියලා දකින්න මම කියලා රූපේ ගත්ත එකක් වැරදි කියලා තේරෙනවා. අන්න ඒ කන්ටිනියුේෂන් එකට හේතු වෙලා තියෙන්නේ මෙයා ඔය ඒ ඒ උපත්ති වලදී ගන්න ආයතන වල ආයතන හදාගෙන කරන දේවල් නිත්‍ය කරන එක තමයි මෙයා ඇතුළට ඇතුලින් මෙයා කරේ ඒක තමයි එතන තියෙන වරදට වරද තමයි තථාගතයන් වහන්සේ වරද ඩිස්ට්‍රොයි වෙන්න තමයි අනිච්ච සංඥාව ගන්න කියන්නේ කියන එකේ සැබෑ අර්ථය නේද? එතකොට එතකොට නිත්‍ය වශයෙන් පවතින බවක් හම්බ වෙන්නේ නැහැ නේද? මම කියලා ගන්න බෑ කියලා තේරෙනවනේ. එතනින් නේද අපිට තේරෙන්නේ ධර්මතාවයක් කියලා මේක. මේ සිදුවෙන ධර්මතාවය. ඒක තමයි. ඒ දැන් එතකොට අර ඔබතුමා කිව්ව අනිදස්සනයි සප්පටික ඒ ඔක්කොම ටික එතනින් මැච් වෙලා එනවනේ ඒක හරියටම කන්ෆර්ම් නේ මෙතන අනිත්‍ය කියන එක. ආන්න හරි. අන්න එතකොට බලන්න ඒ එතකොට අනිච්ච ස්වභාවයකදී උන්වහන්සේ පෙන්නන එහෙනම් මේක රැවටිලා යනකොට මොකද වෙන්නේ? සකස් ඒ කියන්නේ අපි ඉන්නේ රැවටිීමකමයි. මේක නිත්‍ය කරගත්ත තැන. එහෙනම් එතකොට බලන්න අනිත්‍ය ධර්මතාවය නිත්‍ය කරගත්ත තැන රැවටිීමක නම් ඉන්නේ රැවටිීම සපද්ද දුකක්ද? රැවටිීමම තනිකර දැන් දුක වෙලාම තියෙන ඒකනේ. ඒකනේ එතකොට බලන්න අනිච්ච යමක් අනිච්ච නම් දුකම තමයි. ඇයි අපි ඉන්නේ රැවටිීමකමයි. අරිද එක නිත්‍ය කරගත්ත තැන එතකොට බලන්න ඒක ගන්න දෙයක් තියෙනවද සාරවත්දයක් දැන් ඔය ඔය කියන ඔය ඔය කියන ලෝකයේ ඔබතුමාට ගන්න දෙයක් තියෙනවද දැන් බලනකොට එතකොට ගන්න දෙයක් නැහැ පීඩාවක් විතරයි දැනට දැන් ඊට පස්සේ අහුවෙන්නේ පීඩ පීඩාවක්මයි අන්න බලන්න අන්න එතන ආත්මීසාරේ පණවන්න බැරි මම කියලා ගත් එක බැලුවොත් ඒක අහුවෙලා තියෙන්නේ මනස තුලින් මම කියලා පණවලා තියෙන්නේ ඒ මම මේ වෙලාවේ මට දකින්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ දකින්නත් නැහැ අන්න ඒකනේ වැඩි කියන්නේ එයා අල්ලන්න පුළුවන්ද? අල්ලන්නත් බෑ. තේරුණාද? අන්න බලන්න. ඒක අල්ලන්නත් බෑ. ඒක තියෙන තියෙන තැනක් අහු වෙන්නෙත් නෑ. තියෙන මොහොත කියන එකට තියන්න බෑ. ඊළඟ මොහොතේ ආපහු වෙනමමක් නෙයි. අන්න හරි කියන්නේ බලන්න. දැන් මේ වෙලාවට ඇහැ රූප චක්කු විඥානය කියලා අපි මේ පෙනෙන ස්වභාවය තමයි දැන් ඔන්න ස්වභාවය. ඔන්න මම. ඔන්න මම. හරියට හරි. ඔන්න මම. මේ දැන් ඇහෙන ස්වභාවය අන්න මම. ආ ඒ කියන්නේ අන්න මේ එතකොට බලන්න එහෙනම් මේකේ කිසිම සාරවත් තැනක් තියනවද ගන්න ගන්න තැනක් නැහැ. එහෙනම් අනිච්ච දුක් අනත්ත දකින්න කිව්ව ওই විදියට. ඒ විතරක් නෙමෙයි. අපි මේක ගන්නවනේ ඊට පස්සේ මේ රැවටිලා දැන් බාහිර කයත් එක්ක අපි මේ අපි අපි මේ ඉන්න මොහොත ගමුකෝ. මේ කය ගැන මේ කය ගණන්න දැන් මේ කය හැදිලා තියෙන්නේ ආහාර වලින්නේ. ආහාරජ රූපයක් නෙමෙයි අපි මේ සනිදස්සන වෙලා පරිහරණය කරන්නේ. එතකොට මේ උත්තුජ ආහාරජ කියන ස්වභාවයක් මෙතන තියෙන්නේ. එතකොට බලන්න මේක හැදෙන්නේ මොකද්ද මේ මේ අපි ගන්න ආහාර එතකොට බලන්න ඒ ඒ කතන්දරදී අපි හොඳට බැලුවොත් එහෙම ඔන්න උතන්දිම අපිට මේ උත්තරේ හම්බ වෙනවා. ඇයි යමක් අනිච්ච නම් දුක් දුක වෙන්නේ කියලා. දැන් බලන්න ඔබතුමාට කෑම දෙකක් ගෙනල්ලා දෙන ඔබතුමා කන්නම කැමති කෑම දෙකක් ගේනවා. ඔබතුමා කන්නම කැමති කෑම දෙකක්. ඔබතුමා ඔන්න බලන්න මම ගේනවා කියනකොටම ඔබතුමාට ඔබතුමාගේ කන පිනවිලා තියෙන්නේ. පණි කොල්ලක් දීලා කියන මම මේක අරන් එනවා මහත්තයා කියලා. ඔබතුමාගේ නම මොකද්ද කිව්වේ? මට නමක් මතක නැති වුණා. මගේද නීල නීල නීල මහත්තය දැන් ඔබතුමාටම කොල්ල දීලා කියලා නීල මම මේ අරන් එනවා ඔබතුමා මේව කන්න කැමතිනේ කැමයක් කැම එකක් අරන් එනවා කියලා. මොන බලන්න කන්න පින වුණා. ඇහැ දැකපු හැටියෙම ඔන්න කැම එක දැකපු හැටි ඇහැ පින වෙනවා. මොන බලන්න කැම එක අරිනකොට නහය පින වෙනවා සුවඳට. මේක අල්ලනකොට අන්න බලන්න අත පින වෙනවා. කටට දාගන්නකොට දිව පින වෙනවා. අන්න මේ ඔක්කොමත් එක්ක මන පින වෙනවා. ඔන්න දැන් සැප ගෙන දෙන ප්‍රියජනක හොඳ කැම එකක්. වටිනාකම උපරිම. මොකද ඔබතුමා කන්න කැමතිම කෑම එක. ඔක ওই විදිහටම ඔබට කන්න දීලා ඔය එකම හදපු ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ බත් මුට්ටියෙන්ම ගත් අපි මේ බත් එකක් කියලා ගෙනල්ලා දුන්නේ. ඒ බත් මුට්ටියෙන්ම ගත්ත තව බත් ටිකක් දාපු තව කෑම පාර්සලයක් තියෙනවා. ඔය හොදි හදපු ඔය හට්ටියෙන්ම ගත්ත ඔය ඔය ඔය ටිකමයි අනිත් එකෙත් තියෙන්නේ. අනිත් කෑම එකෙන්නේ. කෑම දෙකක් කියනවා කියන්නේ. එකම හට්ටිය හදපු කෑම ටික. ඒතකොට අනිත් කෑම එක ඔබතුමාට කියන ඕක ඔන්නෝ වහලා තියන්නකෝ මේ සිවුර කියලා. දවස් දෙක තුනක් කොහොම තියනවා. දෙක තුනකට පස්සේ ඔබතුමාට කියනවා ආ නීල අපි අර කෑම එක කෑවේ නෑනේ දැන් කමුකු කියලා. ඔබතුමාට කියන එක කන්න කියලා. දැන් කොහොමද? දැන් මේකේ ස්වභාවය කියන්නේ දැන් හොඳට බලන්න ඔන්න ඔතන ලොකු තැනක් තියෙනවා. බලන්න මේ කෑම එක දැන් කන්න කියනකොට ඇහෙනකොටම අප්‍රියයි. ප්‍රිය බවක් නෙවෙයි අප්‍රිය බව. හරිද? දැන් අක අරිනකොටත් අප්‍රියයි. ඇහැටත් එතකොට ගන් ඒක දැන් සුවඳ වෙනුවට ගඳක් දැන් තියෙන්නේ ඔන්න බලන්න දැන් අපිරියයි ඊට පස්සේ නහයත් එහෙමයි දැන් කටට වැරදිලාවක් දැම්මොත් එහෙම පොඩ්ඩක් කාලා බලන්නකෝ කියලා වාස වමනි දාලා තමයි මේ ඉන්න වෙන්නේ නේ ඊට පස්සේ දැන් මේක අල්ලන්නත් අපිරියයි ආයතන හයම තියෙන දුකක අතන සැපයි ප්‍රියයි හොඳයි කියන ගාන මෙතන බලන්න අපිරියයි දුකයි ඒ කියන්නේ මෙන්න මේ නරකයි කියන තැන දැන් තියෙන්නේ. දැන් මේක මෙහෙම උනේ එකපාරවද? මේ කෑම එකට මෙහෙම උනේ එකපාරවද? විපරිණාමයට පත් වෙමින් ගියානේ අපි අපිට දැන් විපරිණාමය තමයි කෑම එක හොඳ වෙන්නත් උනේ මොන හරි වියලි ආහාර ටිකක් විපරිණාම වෙලා තමයි කෑම එක හොඳ උනේ. ඊට පස්සේ කෑමක ගෙනල්ලා හරින තැන ඉඳම්ම ඒ විපරිණාමය කියන එක කිසිම අඩුවක් කලාන්න රෂන් ඩ්‍රයි රෂන් එක ඉඳන් උයනකම්ම මේකම්ම විපරිණාම එකක් තියෙන්නේ ඒ විපරිණාමයේදී ඒ විපරිණාම තත්ත්වය දිගටම කටිනුවස්ලි තිබිල තියෙනවා ඊට පස්සේ දැන් කෑව රස කරලා කෑව ඊට පස්සේ දවස්තුනක් යැනකනුත් විපරිණාමය වුණා ඊට පස්සේ ඒ විපරිණාම තත්ත්වයේදී පලාතේ පංචින්ද්‍රයන් වලින් පලාත හයින්දන් වලින් කිට්ටු කරන්නවත් එක රෙස්පොන් කරන්න රිවියස් කරනවා ඉතින් එතකොට හැබැයි ඔත්තන පට අතන ඩ්‍රයිරෂන් එක ඉදම් මේ කතා කරන සීමාවේ ඩ්‍රයිරෂන් එක ඉදම් ඔය නරක් වෙන තැනකම තිබුණ විපරිනාම ධර්මයක් කියන එක මහතක දේශනවලින් හොඳට පුවෙලා තියෙන කියන්නේ හරියට හරි එතකොට බලන්න එහෙනම් අර කන අර සැපයි කියලා හොඳයි කියලා ගත්ත තැනම තිබිච්ච ධර්මතාවය මොකද ඇත්තට ඇත්තම ධර්මතාවය මොකද්ද ඕකේ අනිච්ච ධර්මතාවය තියෙන විපරිණාම අන්‍ය ස්වභාවයකට පත් වෙන ඒ කියන්නේ දුක ගෙන දෙන ස්වභාවයක් තමයි ඒ මොහොතට සැපයි කියලා අපි අල්ලගත්තේ ඒ අල්ල ගැනීම තුලම අපි රැවටිලා ඉන්නේ. රැවටීමන් නිසායි ඒ කියන්නේ දුකක්ම ගෙන දෙන දෙයක් ඒ මොහොතේ අපි සැපයි කියලා අල්ලගත්තා. යම් කිසි කේන්ද්‍රස්ථානකද අපි ඒක සැප කරගත්තකේ වරදක් තියෙන්නේ මේ ප්‍රශ්නෙට නේද අන්න හරි දැන් බලන්න මේ නරක් කියලා තියෙන කෑම එක ඔබට දුකක් වුණාට මේක රසක වෙන්නේ නැද්ද තව කාට හරි තව කට්ටියකට ඌරකට සත්තුන්ට ඒ ප්‍රිය වෙන්න පුළුවන් අන්න ඒ පණුවන්ට මේ තව තව කොට්ටාසයක් ඉන්නවනේ මේක කැමති අය ඔව් සංසයජ කියලා කට්ටියක් ඉන්නවා එහෙනම් එහෙනම් සැපයි දුකයි තියෙන්නේ ආහාරයේද ආහාරය නෙමෙයි තියෙන්නේ. ඒ ඒ ඒ ඒ ඒ ආත් ඒ කියන්නේ අපි කිව්වේ පෞද්ගලිකව හදාගත්ත තමුන්ගේ මම කියන මේක තියෙනවනේ මේ හදාගත්ත ඒ රාමුව ඇතුලේ තමයි ඔය ඔය වටිනාකම් ටික දීලා තියෙන්නේ. වටිනාකම් තියෙන. කියන්නේ මට දැන් නරක වෙච්ච එක අගුල් මගේ රාමුවේ මට ඒ ලෝ මගේ ලෝකේ ඒක අප්‍රියජනකයි සව සතෙකුට ඒක ප්‍රියජනකයි උගේ ලෝකේ. අන්න හරි. එතකොට බලන්න දැන් ඔබතුමා තායිලන්තේ වගේ රටකට ගියොත් ඒ රටවල් වල තියෙනවා මේ ඔය මේ පොඩි ඔය මොකද පළඟැටියෝ වගේ බැදලා. ඒගොල්ලෝ රස කර කර අපි අපි රට කජු කනවා වගේ කනවා. ඔබතුමාට දුන්නත් <laughs> කොහොමද දැන්? <laughs> අන්න බලන්න. එතකොට මට පෙන්වන්න ඕනේ ඕකට මේ මේ මේ මේ කතන්දරේ අපි වියලි ආහාරයේ ඉඳලම මෙතෙන්ට එනකම්ම තිබුණේ මොකද? අනිච්ච අන්‍ය ස්වභාවයකට විපරිණාමයටපත් වෙන ධර්මතාවයක්. එතකොට මේ ධර්මතාවයේ ඇතුලේ මොකද්ද තියෙන අනිත් ලක්ෂණය හොඳට බලන්න. එක ස්වභාවයකින් අනිත් ස්වභාවයට යනවා කියන්නේ ජරාවටපත් වෙනවා. එක ස්වභාවයකින් අනිත් තැනකට යනවා කියන්නේ මරණයටපත් වෙනවා. එහෙනම් මේකේ ස්වභාවය මොකක්ද? ජරා මරණ. එහෙනම් බලන්න ඔය කෑම වලින් ඔය වගේ කෑම කාලේන ඔය කය හැදිලා තියෙන්නේ. එහෙනම් ඔය කයේ ස්වභාවයත් ඒකම නේද? කයේ ස්වභාවයත් එහෙම. එතකොට ඔන්න බලන්න. එහෙනම් මේ කයේ ස්වභාවයත් ඕකම නම් කයේ ස්වභාවයේ සැපද දුකද? ඔන්න දැන් දුකක් එතකොට ඔතන ඉඳලා සහෝදරයෝ අම්මා දරුවෝ යාළුවෝ කියලා ඒ ලං කරගත්ත ඔක්කොගේම ස්වභාවයත් ඕකම නෙමේද? ඒකමයි. එහෙනම් දුකේ ඉඳලා දුක ගෙන දෙන දේවල් මොනේද ලං කරගෙන තියෙන්නේ? ඔව් දුකේ ඉඳන් දුක ගෙන දෙන ඒවා ලං කරන් ඉන්නවා. ඒ වගේම මහත්තයාගේ දේශනවල තිබුණු කොටසක් කියවෙන්නේ ඔය ඔය කියන හැම විපරිණාම වෙන අවස්ථාවෙම ඇතුලෙන් සිතේ ස්වභාවයත් ඒ වෙන විපරිණාමයට දෙන චිත්ත චෛතසික වලින් හැදෙන මේක තියෙනනේ මනෝ ධර්මයත් ඒ ඒ මොහොතට කැඩි කැඩි අලුත් වෙනව නේද විපරිණාමය වෙනවා හරියටම හරි හරියටම හරි අන්න බෑ හැබැයි නිකම් මේක ගියේ නෑ විනාශයක් අත් කළා දීලමයි ගියේ අන්න ඒකයි මේ කියන්න ඕනේ ඇහැ ඉපදිලා මැරිලා ගියේ නිකන් නෙමෙයි තව තැනකට කර්මයක් රැස් කරලා දීලා යන්න අන්න ඒකයි මේ භයානකකම තියෙන්නේ. ඇයි? ඔය ඇහැ ඉපදුනේ අවිද්‍යාවෙන්. තේරුණාද? අන්න ඒකයි වැඩි. සලායතන ඉපදුන්න හේතුව නාම රූප, නාම රූප ඉපදෙන්න හේතුව විඥාන, විඥාන ඉපදෙන්න හේතුව සංකාර. සංකාර ඉපදෙන්න හේතුව අවිද්‍යාව. ඔය ඇහැ ඉපදලා නිකම් මෙරිලා ගියේ නෑ. අන්න ඒකයි වැඩේ කියන්නේ. මේක භයානකම පොයින්ට් එක එතන. අන්න එතනයි පොයින්ට් එක. ඇහැ චක්කුම් පටිච්ච රූපී රූප චක්කු විඥාන තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය හදලා තමයි යන්නේ. ඇහැ නිරුද්ධ වෙලා ගියේ. තේරුණාද? පුනර්භවයකට කර්මයක් රැස් කරලා දීලා ගියේ නිකම්ම ගියේ නෑ. අන්න ඔකයි නිකම්ම විනාශ වෙලා ගියේ නෑ. නිකම්ම ජරාවටපත් උන්නේ නෑ. නිකම්ම මරණයටපත් උන්නේ නෑ. විනාශයක් අත් කළා දිලමයි ගියේ <laughs> මේ එතකොට කිසිම හේතුවක් නැහැ මෙතන කිසිම ඉඩක් නැහැ බුදු කෙනෙක් මේක කියන්න නැත්නම් බලන්න නිශාන්ත මහත්තයා කිසිම ඉඩක් නැහෙනි මියාව මැදින් මේ ක්‍රැක් කරන්න අපිට බෑ කොහෙන්වත් බෑ අන්න ඒක තමයි ඒ බුදු පියාණන් වහන්සේ 15 වෙනි ඉස්සල එක එක එක එක විදියට මේක බැලුවනේ මේක ගලව ගන්න නේද කට්ටියක් භෞතිකවම පැත්තින් ගියා කට්ටියක් විඥානවාදී පැත්තින් ගියා ඊශ්වරවාදී පැත්තින් ගියා දෙවියෝ අරවා මේවා කරන්න ඕන ඔක්කොම ටික කරලා එනකොට ආවට පස්සේ නෑ බුදු අන්තිමට නිර්වාණවාදීකින් හරි හිර කරගෙන හොය හිටිය කරන්න දෙයක් නෑ මේක මේ දෙයියන්ගේ කැමැත්තට කියලා උපේක්ෂා සහගතව විඳිනියව විඳගෙන ඉන්න තමයි ඒකට අර ඩිසිප්ලින් එකක් හැදුනා ඔය මේ මේ දෙනවනේ ශික්ෂාපද කියලා වෙලා හැම ආගමකම ඒ දීලිවරලා එතනින් නඩත්තු කරගත්ත නිකම් මේක නැත්තම් කටිනිය කරගන්න බෑ මිනිස්සු මිනිස්සු අතරමයි එහෙන ව්‍යාකූල තත්ත්වයක් එෙනවන්නේ ඒක හින්දා අතනින් අරගොල්ල කොන්ට්‍රෝල් කරගෙන හිටියව මුනිවර් කියන මේ ගොල පොෆට්ල කියන එතනින් තමයි මේ ගොල්ලම කන්ට්‍රෝල් කරන්න කියන හරි එතකොට වන්න එහමන බුදුපයණන්සේ අපිට දුන්න මේක එන කර්මයට මේටික කරන්න පුළුවන්ගෙන්න්නම කොමොකක් නිසාද කර්ම බීජ වැපිරුණෝ කර්ම බීජ වැපිරෙන්න්න හේතුව කෙලෙස් තිබුණු එන රැවටෙනකම්ම කෙලෙස් ගොඩනගෙන රැවටෙනවා කියන්නෙම අවිද්‍යාව අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාවෙන් බැටන් එක තණ්හාවට ගෙනල්ලා දෙනවා. පොඩි ළමයා ඉපදිච්ච තැන හිටියේ ඔන්න ඔය ඔන්න ඔය වේදනාව කියන තැන. දැන් බලන්න වේදනාපච්චය තණ්හා අන්න බැටන් එක ගත්ත අලුතෙන් ගෙනියන්න. අවිද්‍යාවෙන් සකස් කරනවා තණ්හාවෙන් පවත්වගෙන යනවා. වෙන්න කතන්දරේ. <laughs> අන්න කතන්දරේ. මේ සංසිද්ධිය තමයි උනේ. තථාගතයන් වහන්සේ චක්‍රයේ මුල මුලක් හොයන්න බැරිතන චක්‍රය චක්‍රය විදියට අයිඩෙන්ටිෆයි කර ගත්තට පස්සේ අවබෝධ කරාට පස්සේ චක්‍රය ගලවන්න පුළුවන් තැන්ටික පෙන්වුවනේ ද හරියට හරි මේක ඕන තැනකින් ගලවන්න පුළුවන් ගලවන ක්‍රමිත් පෙන්වා එකන කෙනෙට අවි ඕ ඒ ඕන තැනකින් ගලවල අවිද්‍යාව දුරු කරන්න පුළුවන් බවත් පෙන්වා ඒ කෙන කෙනගේ ඥානය ගන්නවා ආන්න හරි මේක ඕන තැනකින් බින්දොත් බින්ද චක්කරයයි දුවන්නේ ආන්න විදින ක්‍රමය කියලා දුන්නා එකත් අට ආකාරයි බිඳු බිඳුනහම ගොඩක් ඥානය නැති වුණත් බිඳින එක පොයින්ට් එකකින් හරි කට්ටිය එක්කෙනෙක් ඒකට ફોකස් වුණොත් එයාගේ බිඳිල යනවා කියන එකත් ඔප්පු කරානේ ආන්න හරි හරියට හරි හරියට හරි හරියට හරි ඒ වගේ සූත්‍රවලින් සූත්‍රවලින් කියනවන එක එක්කෙනාට කියපු ඒවයිද තේරෙන්නේ අන්න මේ එක එක්කෙනාට එක එක එකට තමයි පරියාය කියලා මම කියන්නේ හිතන්නේ ඒවයින් තමයි ක්‍රැක් තැන් තැන් වලින් ක්‍රැක් කරන්නේ ආන්න හරි හරියට හරි හරියට හරි දැන් ඔතනදී පෙන්නවා දැන් අපි හිතමු බද්ධිකරත් සූත්‍රයකතු බද්ධිකරත් සූත්‍රයෙන් පෙන්වනවා අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. එහෙනම් හටගන්නේ මොකද්ද මේ පච්චුප්පන්න මොහොතක හට ගැනීමක් තියෙනවා. නේද? උපාදිතී බංග කියලා. අන්න ඒක නුවණින් දකින්න කිව්වා. පස් තත්තසත් විපස්සති. මෙන්න මේක දකින්න කිව්වා. අන්න එක දකින්නකොට බලන්න දැන් අපිට පේනවනේ මෙතන ශනික උපතමරණයක්. ඒ කියන්නේ උදේවයනේ තියෙන්නේ. උදේවය තියෙන්නේ. කෙලිම උදේවය ඥානෙ. ඔය ඉගෙන මොකද අවබෝධ කරගන්නේ උතනින්? අනිච්ච ධර්මතාවය නේද අවබෝධ කරගන්නේ. අනිවාර්යයෙන්ම උත එතන අනිච්ච ධර්මතාවය කියන එක හොඳට හොඳට කීන් ක්ලියර් වෙන්න ඕන ඔය විදිය හත්ක විග්‍රහ කරන විදිහ ක්‍රමයකින්මයි මේ අනිච්චතාවය විග්‍රහ වෙන්න ඕන නැත්තම් කිසිම හේතුවක්ට මිනිසෙකුට භෞතික පැත්තෙන් අනිච්චතාවයටමයි කොටු වෙන්නේ අනිත් උගත් දේශන පරිහරණය කරනකොට අනිච්චතාවයට මේ මිනිස්සු අනිච්චතාවයේ රියල් රියල් පොයින්් එක මේ මේ වෙන්න ඒක විකාශනය වෙන්නේ නැහැ මේ අනිත්‍යතාව අනිත්‍යතාවය කිව්වට මේ අනිත්‍යතාවේ සැබෑම අනිත්‍ය බුදුහාමුදුරුව තථාගතයන් වහන්සේ කියන අනිත්‍යතාවය මොකද්ද කියන එක තමයි එළියෙන් එළියට මේ එන්න ඕන මේ කලණ මිත්‍රෙක් කරා ඒක තමයි බුදුහාමුදුරුව පෙන්වුවේ පටිසමුප්පාදයට දාලා චතුරාර්ය සත්‍යයට දාලා ඒක තමයි ත්‍රිලක්ෂණයට ගැලපුවේ අනිත්‍ය කියන්නෙම අන්න බලන්න අනිත්‍ය කියනකොට උද්දේය වැය සමුදය නිරෝධය. අන්න බලන්න සමුදය නිරෝධය. එහෙනම් සමුදය මොනවාද වෙන්නේ? ඉතිමස්මින් සති ඉදන් හොති ඉමසුප්පද ඉදන් උපරි. මොකක් නිසාද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඔන්න සමුදය ධර්ම. ඔන්න පින්නුව ඒ පැත්තෙන්. මොකද්ද සමුදය උනේ? දුක්ඛ සමු ආ දුක්ඛ ආරි සත්‍ය දුක්ඛ සමුදය ආරි සත්‍ය. අන්න සමුදය. දැක්කද වෙච්ච අන්ක උතන එතන ඒ අනිත්‍යතාවය මේ පංචායතනෙන්නේ ඔය මනායතනයේ අනිච්චතාවය පුළුවන් තරම් නිවැරදි වෙච්ච තරමටම තමයි මම එකන් මේ ධර්මය හොයන පුද්ගලයාට හොයන පුද්ගලයකුට තනිකරම ඒක මේ මේ එකක් වෙන්නේ එක මේ ගැන එක හිමිකමක් වෙන්නේ කල්යන මිත්‍රගේ නියම පණිවිඩේ බුදුහන්සේ කියපු විදිහටම හම්බුණා. ඒක දැන් ඔබතුමාගේ අතින් ඒක ලස්සනට කියවුණා දැන් මාත්‍ය කතා කරපු ටිකේ. මම අහපු දේශනවලක් තියෙනවා. නමුත් එතන මනෝ මන මන පැත්තෙන් වෙන අනිත්‍යතාවය තමයි කාටවත් මේ අල්ලගන්න බැරි උදාහරණ නැති නිසා නිවැරදිව ගැලපිලා යන. දැන් මං අර කියපු කතන්තරේ තියෙනනේ මට ඒක වැදගත් වුණේ මම නැවතත් ඒක කියන අර අර ගඟන ගලන ගඟ උඩට හඳ එළිය වැටුණහම එතන තියෙන වෙනස් වීමටම මේ පැත්තේ චිත්තක්ෂණත් වෙනස් වෙනවනේ. හරියට මන ධර්මයි. හරියට හරි. උතන ඔය දෙක හරියටම ගැලපෙන්න ඕනේ. කියන්නේ ඇහැ ගඟ විදිහට ගත්තොත් ඇසයේ ප්‍රසාදයේත් එක්ක හදන චක්කු හඳ එළිය වැටෙනකොට චක්කු විඥානය ඒ දෙකේ නිසා ඇතිවෙන චක්කු විඥානය ඒ ඒ මොහොතේදී චක්කු විඥානය කියන්නේ එතකොට මනමයි මන එතන එතන එතන එතන වෙනස් වෙන හැටි සියුම්ම ඥානකින් හරියට දැක්කොත් හරියටම හරිනේ. ඔය කියන්නේ ස්කන්ධ නිරෝධය දකින්නේ. හරියටම ස්කන්ධ නිරෝධය. රූපස්කන්ධය නිරුද්ධ වෙනකොට වේදනාස්කන්ධය ඔය ඔක්කොම ටික නිරුද්ධ වෙනවා. ඔය දකින්නේ හරියට නාම රූප නිරෝධය දකින්නේ ඔය. නාම රූප පරිච්ඡේදය. පාන්න දැක්කද හරියට හරි. ඔය ඔතන පිටින් නාම රූප පරිච්ඡේදය ඥානය. ඔතන ඔය විදියට කියවෙන්නම ඕන හරියට හරි තන් ඒකෙන් මේ වගේ හුද්දට ශාප් යන පුද්ගලයකුට උතන උතන්ට යනකම්ම ගියාම එයා ඊට පස්සේ ඊටු ටික විසඳ ගන්නවා හරියට හරි ඒක තමයි මගේ දත් වෙන්නේ ඒ උපමාව බාහිරයට දාන්නේ නැතුව තමන්ගේ ඇතුළාන්තයට ගන්න කියලා එහෙනම් ලෝකේ හම්බුනේ මනස තුලින් හිත තුලින් එහෙනම් මෙතෙන්ට ගලපු වෙහෙටි දැන් මොකක්ද කියන්නේ හිතේ විරෝධය නේද අන්න බලන්න මේ පැත්තට ගලපු වැඩිය මාර තැනක් එතන හරි ගැඹුරු පොයින්ට් එකක් අපි මේ බාහිරින් ගන්න උපමා ටික අපි ඇතුළට ගලපන්න ඕනේ හරිය පරිශ්‍රණී වෙන්න ඕනේ ඇතුළටනේ අපි ඉස්සෙල්ලා ඔප්පු කරගෙන ආව ඇහැ කන නාසය දිව කය කියන පහ හිස් ගෙවල් පහක් කියලා එහෙනම් එකයි තියෙන්නේ ඒ පහ නිසා එකක් ගමනක් යනවා එයා ගැන හොයා ගන්නවා ආ එන රූපය කියන එක පිළිසිඳ දැනගත්තොත් කෙනෙක් එයා නාමයේ පිළිසිඳ දැනගත්තමයි එයා නාම රූප පිළිසින් දැනගත්ත එයා විඥානෙ පිළිසින් දැනගත්තමයි. ඇයි රූපයෙන් තොරව වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්න පුළුවන්. නාම රූප සකස් වෙන්න නම් රූපේ එන්න ඕනේ. එහෙනම් රූපය අනිත්‍යයි කියලා දැනගත්ත තැනම අන්න බලන්න ඒ ඥානෙ පහළ වෙච්ච තැනම වේදනාවත් ඒකමයි. ඒ විදියමයි අනිත්‍යයි. එහෙනම් මේ මොහොතක්වත් පවතින්නේ නැති ස්වභාවය එනකොට බලන්න මේ ලෝකෙ ගොඩ නැගුණේ මනස තෘප්තුරුණා එහෙනම් නාම රූප වල ස්වභාවය මේ හට ගැනීම තුළම නිරුද්ධ වෙනවා. කියන්නේ රූපේ බිඳෙන තැනම නාමෙත් ඒකට සාපේක්ෂවනේ හැදුන්නේ. ඒක බිඳිනෝමයිනේ. බිඳිනෝමයි. ඒ දෙක එකතු වෙච්ච නිසා තමයි දැනගැනීම විඥානය. අන්න බලන්න. නැත්තම් නැත්තම් හිතසක් එනවනේ. හරියට රූපේ බිඳුනා නාමේ බිඳින් නැති වුණොත් එහෙම එතකොට නාමේ කන්ටිනියස්ලි යනවා රූපේ බිඳිනවා. එතකොට අර අර ආත්මය කියන එක කෙලීම කටිනුවස්්‍රි තියනව නවනේ දැන් ඔය ස්කන්ද ස්භාවෙන් වෙන්නේ රූපය බිඳෙන තැනම නාමෙත් බිඳෙනවන ඊළඟ රූපය හැදෙන තැනම අය අලුත් නාමයක්නේ හැද හරියට හරි හරියට හරි එන එක දැනගන්න විඤ්ඥානය අලුත් එක එතන එතන වෙන විඥාන නිරෝධයක් තියෙන්නේ හරියට විඥාන නිරෝධයක් එතකොට ඒක සියුම ඒ විදියටම ග්‍රහණය වුණාට පස්සේ නිකන් නිකන් පුළුන් ටිකක් වගේ තමයිත පට ලයි මට බුතුමත්තේ කතාගෙන මට කියන්න දෙයක් තිබුණන්නේ විස්තර කරන්න ඕතුම එතන්ට ඇවිල්ල ඉන්න ඒ කියන්නේ හරි ලස්සනට මේක ගලපගෙන තියෙනවා ඒ ඒක ඔබතුමා මේ ධර්මය කරේ බුදු පියාණන් වහන්සේ කරේ මේ ඇත්තටම එකන්නේ බුද්ධ ධම්ම සංඝ මෙන්න මේ ත්‍රිවිධ රත්නය කරේ ඔබතුමාගේ තියෙන අපරිමිත සද්ධාමයි ඔබතුමා උතන්ට ගෙනල්ලා තියෙන්නේ ඕකමයි හා ඕකමයි ප්‍රාතිහාරය ඕකමයි ආශ්චර්ය ඒ කියන්නේ මට මම එදා ඉඳන්ම විශ්වාස කරේ මේ බුද්ධ වචනය විතරමයි බුද්ධ වචනය තමයි මේක තියෙන්නේ කියලා කොච්චර අර්ථකතන හැදුවත් වැඩන්න මේ සතාගතයන් වහන්සේ බාලි ටිකක් අර හුරු නැති නිසා මෙතන සුද්ධ කරගන්න බෑ මොකද පාලි වලට අපි නැඹුරුතාවයක් කියලා තිබුණේ නැහනේ උපන් දවසේ ඉඳන් මේ බුද්ධාංකාරය වුණාට එතකොට මේ පාලි වචනය හොද්දට පිරිසිදුව වචන කෑලි කෑලි ඔය අභිධර්මයේ තියෙන ධර්මයේ සූත්‍රවල තියෙන දැනගත්තට pāli සුද්ධ වෙන්න ඕනනේ අපිට තේරෙන විදියට අපිට මේක ග්‍රහණය වෙලා අපිට මොලේට යන විදියට ඒක මේ ඔබතුමාගේ දේශනවලින් අර කරපු එකතු කර ගැනීම පෙළගස්සලා ගන්න පුළුවන් වුණා නියමටම. ඒකට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා ඔබතුමා සාදු සාදු සාදු බලන්න එතකොට එහෙමනම් ඒකෙන් ඔබතුමා මේ සැරේ ගොඩ එනවම ඔබ නිශාන්ත මහත්තයත් හරිද ඒ කියන්නේ ඔත ඔතන ඔතන තමයි මේකේ නියමම නියමම සුපිරිම ක්‍රීම් එක තියෙන්නේ. ඔය ක්‍රීම් එක නැතුව කොතනින් ගැහුවත් ගේම ගහන්න බෑ. අන්තයකට අහු වෙනවාමයි. කොහේ ගියත් අර අන්තයකට අහු වෙනවා. එක්ක සියල්ල ඇත කියලා අහු වෙනවා, එක්ක සියල්ල නැත කියලා අහු වෙනවා, එක්ක සියල්ල එකම ස්වභාවයෙන් තියනවා කියලා අහු වෙනවා, එක්ක සියල්ල විවිධ ස්වභාවයෙන් තියනවා කියලා මෙන්න මේ සාතන දෘෂ්ටියටයි උතේ දෘෂ්ටියට ආහු වෙනවාමයි වෙනවාමයි ඒක එහෙනම් දකින්න තියෙන එකම තැනයි මධ්‍යම ප්‍රතිපදාවෙන් අන්න ඒක තමයි පින්නේ අවිද්‍යාවච්චය සංකාර මේ දැන් පච්චිපන්න මොහොතේ හට ගන්නවා කියලා මේ දැන් හට ගන්නේ ඔව් මධ්‍යම ප්‍රතිපදාවේ වැදගත්ම තැන තමයි මේ හුඟක් අයට මේ මේක විසඳ ගන්න බැරි වෙලා තියෙන මේ මධ්‍ය කියන තැන තමයි අපිට හිත ඇතුලේ හැදෙන <coughs> හිත ඇතුළේ හැදෙන දැන් අර පුටුව කියන එක තියෙනවනේ. ඒ පුටුව කියලා හැදෙන සංඥාව තියෙනවනේ. හිත ඒක කොහේවත් බාහිරවත් කොහේවත් තියෙන එක නෙවෙයි. ඔන්න ඔය පුටුව කියන එක ඒක තමයි කිව්වේ මම කිව්වා අම්මා පුච්චලා අලු කරලා භෞතිකව දැම්මත් අම්මා කියන මේවිකේ තියෙන අර චිත්ත රූපය කියන එක තියෙනවනේ. ඔන්න ඔතෙන්ට ඇටැක් කරන්න එතන ගෑවෙන් නැතුව යන්න පුළුවන් එකම විදිය තමයි මජ්ජේ කියන තැනින් හින්ද තමයි දෙපැත්ත කොන් දෙක හැදුනේ. එතකොට මජ්ජේ තියෙන තමුන්ගේ ඇතුලේ. තමුන් අල්ලගත්ත තැන. එතන ඉඳන් තමයි කෙලින්ම දෙපැත්තට කැඩුනේ අභ්‍යන්තර බාහිර තියෙන ස්වරූපය. එතකොට ওই මජ්ජයට ගහනවා නම් ගහන්න ඕන ඔන්න ඔය ඔය කියන සංකල්පෙට. ඔය කියන්නේ ප්‍රඥාවෙන්ම ගහන්න ඕනේ ඕකට. ගහන්න ඕනේ. ප්‍රඥා ඇහැ විවර වෙන්න ඕනේ. ওই සිද්ධියට. ඔව්. මේ සත්‍ය පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන ඒවයින් හදාගත්ත සංකල්ප තියෙනවන ඒව ඔක්කෝටම මේක ඇතුළි තියෙන දෙයක් කොහේවත් තියෙන දෙයන්නේ එතකොට මජ්ජය කියලා කියන්නම ඕක තියෙනතන් බච්චයෙන් ගැලවෙන්න හැදුවත් මොන විදියට ධර්මය හල කතා කරලා මේකින් ගැලෙන් හැදුවත් ගැලවෙන්න බෑ මොකද එතන ක්ලේසේ හැදිල ඉවරයි කටිනුවර ඒ කියන්නේ එතන්දි රූපය නිත්‍ය විරුත් තමයි ඔය සිද්ධිය වෙන්නේ මධ්‍ය ප්‍රතිපදාවේදී රූපය නිත්‍යනේ රූපය අනිත්‍ය තැනින් අහුවෙන්නේ අන්න එතකොට තියෙනවා ඉන්නවා කියන තැනින් නෙමෙයි එන්නේ. දැන් හටගන්න කියන අනිත්‍ය කියන තැන අහුවෙන්නේ මෙහෙමයි දැන් පුටුව කියන එක මේ මොහොතේ හැදුනේ කියන එකට ඇටැක් කරන්න ඕන හැදුන එකට බලලිවිල්ල එතෙන්ටනේ ගහන්න ඕන හරියට එතකොට එතකොට අනිත්‍ය වෙන්න ඕන මේ මෙතන ඇතුලේ තියෙන එක අනිත්‍ය වෙන්නේ නැති වෙන විදියට අනිත්‍ය වෙන විදියට අර කතා කරපු කරුණෝස්සේ බැලුවාම පටස් ගාලා මෙතන තනිකර මුලාවක්මයි තියෙන්නේ කියන එක හොඳට අහුවෙන. එතකොට මෙයා කවදාවත් මේක දැන් පුරු මෙතෙක්කල් ආපු විදියට ආවට කවදාවත් එළියට දාන්න ඇත මේක ඒක නිසා ඇතුලෙන් දුක් විඳින්නේ. හරියට හරි. ඔන්න ඔතනදි අපිට ඔන්න ඔතනදි ඕකටම හරියන්න අපි ගමු දැන් තව එකක්. ඒ කියන්නේ ඔබතුමාගේ පැත්තෙන් මෙන්න මේ මේ ඔබතුමාට එනවා ඔබ කතා කරන එක මට ඇහෙනවා කියලා. ඔබතුමාගේ පැත්තෙන් ওই මම මේ කියන්නේ හොඳේ? ඊට පස්සේ ඔබතුමාගේ පැත්තෙන් එනවා මම කතා කරන එකක් මට ඇහෙනවා කියලා. ඔන්න ඔය දෙකේ ගැටේ ලිහිච්ච තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව. හරියටම. ඔය දෙකම එකදී මම අර මහත්ය අද උදේ දාපු දේශනේ ඒකනේ මම පළවෙනිම කිව්වේ. අන්න හරිය. මට ඇහිච්ච එක ඔබතුමා කියන එකත් මට ඇහුනේ කම්පණය නිසා. හරි? තරංග කම්පණින් ඒක සෝත ආයතනේ එතනින් ඉවර වුණා. නමුත් ඇතුලෙන් උගත්තා මේ අහවලා කතා කරනවා කියන එක. අන්න එතන මෙහෙන්න ඕන තැනක් තියෙනවා. ඔහොම ඉන්න. ඔය සද්දේ තුල ඔබවත් මමවත් පුටුවත් මේසවත් ද්‍රව්‍ය වස්තු සත්පුද්ගලයෝ ඉන්නවා. ඔය ආපු සද්දේ තුල. ඔන්න ගන්න. කිසිම දෙයක් නැහැ. එතන ගන්න බෑනේ. අන්න එතනදීම මාව නිෂේධනය වෙලා නේද? මම කතා කරපු එක පණවන්න බෑනේ නේද සද්දේ. ඔබතුමා ඔක මුලින්ම කිව්වා. හරි? ඊට පස්සේ හිත ඕක ඇතුලෙන් හදාගත්ත එක නේද ආයි ඇතුලෙන් දැනගත්තේ. ඇතුලෙන් හදාගත් එකම ඇත්ද ඉස්සල්ලාම ඇතුළෙට එකපාරටම දකින්නකොටම ඇහෙනකොටම ඒක ආපු එක ආපහු එතනින්ම එතනින්ම ඒක ගැන මොනවහරි එතන නවත්ත ගන්න බැරි වුණොත් එතනින්ම ඒක ආපහු ආපහු චක්‍ර වෙනවනේ අන්න හරි ඒ චක්‍ර වෙනකොටම එන්නේ චක්‍රය වෙනකොටම එතනම විතක්කයක් කරලානේ චක්‍ර කරගන්නේ අන්න හරි හරියට හරි එතකොට දැන් මම අපි මෙතනින් මේක මෙතනින් මේක නවත්ත ගන්න ඕන්නම් අපි ඉන්න ඕන මේ සම්මා සතිය කියන ඇලට් එක පුළුල් තියෙන්න ඕන ශාප් වෙලා එතකොට දැනගන්න ඕන මෙතන ආපු විදිය කෙලින්ම මෙහෙම එකකින් තමයි මෙහෙම උනේ කියන එක දැනගත්තොත් එයාට ඇඩ්වාන්ස් කරන්න බෑ විතක්ක වලට. අන්න විතක්ක වලට යන්නේ නැහැ. හරියට හරි. ඒ කියන්නේ එයා ඒක රැවටීමෙන් එයා ඒක අව ඒ කියන්නේ විද්‍යාවෙන් දැක්කේ සිද්ධිය. ඒ කියන්නේ අවබෝධයෙන් මේක ගත්තේ. අවිද්‍යාවෙන් නෙවෙයි එයා ගත්තේ මේක. අන්න එතන හරියට හරි. ඒ කියන්නේ සිහිය. එතකොට සිහියෙන් ආවේ. එතකොට එතකොට ප්‍රපංච වලට යන්නේ නැහැ. ඒ තුල විතක්ක හදාහර විතක්ක තුලින් දුවන්නේ නැහනේ. අපි වෙන්නේ අපි ගෙදර නිකන් හාන්සි වෙලා කොහේ හරි පුටුවක වාඩිලි ඉන්නකොටම එකපාරට පරණ දෙයක් ටක් ගාලා ධම්මයක් ඇටියට මේකට ටච් වෙනවා. හැබැයි මේ පරිසරයටත් කොහටවත් අදල් නැති ගොහපු ට්‍රිප්පේ එක හරි කොහේ අපිම ටක්ගල් රුවන්න නිසාය කියලා එක්කෝ මොකක්කර ඒ වගේ ටක්ගාල වැදුණු ගමන් ඔන්න දැන් එතන අඳුනගත්තේ නෑ මෙතන උනේ මෙහෙම එකක් කියලා ඒක තමයි පළවෙනි ගැටේ එතන එතනට තමයි අහුනේ ඇතුළු ගම ඊට පස්සේ එතනම ඒක තුළ ඊට පස්සේ එතන ඒ මොහොත එතන ඇත්තටම හිත නෑ ඒ වැටිච්ච සංඥා ඒ දැන් මේ මොහොතේ වැටුණා රුවන්වැලිසෑය කියලා මේ මොහොතේ රුවන්වැලිසෑය මොනවා වෙනවද කිලුවත් මේක දන්නේ නෑ. නමුත් එතන ඉඳන් ඊට පස්සේ විතක්ක ප්‍රපංච වශයෙන් විතක්ක වශයෙන් අරගෙන යනවා විතක්ක කර කර එතන අලුත් කතාවක් හදනවා මේක ඇතුලේ. ඇත්තටම ඒ ටික මෙහි එහි කවදාවත් මේ වෙලාවේ වර්තමානයේ ලයිව් වෙන්නේත් නැති එක. කොහේවත් වෙන්නේ නැති. හරියට හරි. හරි. එතකොට ප්‍රපංච ටික හදලා හදලා ඔය එක එක සිද්ධීන් තමුන්ගේ නෑයෝ දරුවෝ නෑකම ඔක්කොම හැමදේම මේ කතාවට අයිති. එතකොට ඒ ප්‍රපංච ඔස්සේ ගිහිල්ලි වරලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට සංකාර කෙසෙල් ගහේ පොතු වගේ වෙලා ඉවරලා කෙලවරක් නැතුව ආයි වෙන මේකින් වෙන ආයතනකින්ගෙන කතා කරන සිද්ධියකට හරි බෞද්ධ බාහිරෙන්ගෙන පංචායතන පංච ඉන්දියන් වලින්ගෙන අරමුණකට ටක්ගාල ඇලට්ටලා අරක ඩිස් ටක්ගාල ඩිස්කනෙක්් වෙනවා නමුත් අතන අර හදපු එකේ රැවටීම අහුන්නෑන් අන්න හරි හරිට හරි එතකොට බාන්න එතකොට දැන් ඔය හිතනවා කියපු තැන ද රුවන් වැලිසෑය කියලා හිතනවා කියලා හිතන්න මනස තුලින් ගන්න ඕනේ සිහිකිරීම ඔන්න ආවා මනස සුලින් ආපු සිහි කිරීම ආයි මනසින් දැනගන්න ඕනේ. මනංච පටිච්ච ධම්මේට උප්පජිති මනෝ විඥාන. හරිනේ? තිංගං සංගති පස්ස කියලා අන්න දැන් දැනගන්න තැන ආයිසරයක්. ඇදලා ගත්තේ කොන්න දැනගන්න තැන. බලන්න ඇදලා ගත්තේකද දැනගත්තේ කියලා. ඇදලා ගත්තේක තිංගං සංගති පස්ස කියලා වෙනකොට බලන්න ආයි විකෘතියක් නේද උන්නේ. කුණු පාරක් ගහලා දැනගත්තේ. ඒ කියන්නේ ගත්තේක නෙමෙයි දැක්කේ. <laughs> දැනගත්තේ. පාර කතන්දරයක් එතන තියෙන්නේ. ආපහු කියන්න එක එතන තමයි මේ සියුම් තැන ඔබතුමාට මම මේ ලියන්න හදුවේ හොඳේ ඔන්න මම කියන්න එතන එතන කියන්න මට ඔන්න දැන් අර ඉස්සල්ලා මම ගත්ත උදාහරණ තමයි මම කතා ඔබ කතා කරන එක මට ඇහෙනවා කියන කතන්දරේ එතනදි බලන්න එතනදි මේ ඔය සද්දය ඇවිල්ලා සද්ද කියන තැන කෙනෙක් පුජ්‍යලේ පණවන්නත් බැරි දැනීම මාව අයින් කරන්න පුළුවන් ඒකත් ගියා කියමුකෝ තිංගා සංගති පස්ස වෙනකොට ඒ කියන්නේ සෝතම් පටිසද්ධි රූපති සෝත විඥාන තිංගා සංගති පස්ස කියනකොට අන රාගදේශ මොහ යෙදිලා විකෘතියක් තමයි මනට ගියේ. එහෙනම් මගෙන් ගියේ එක නෙමෙයි. මම කතා කරපු එක නෙමෙයි. එතන එහෙනම් දැන් තියෙන්නේ අන්න හරි දැන් තියෙන්නේ ඇතුලෙන් හදාගන්න එක ඇතුලෙන් දැනගන්න දැන. ඔන්න වෙන සිද්ධිය. එතන එතන උනේ අතන බාහිර මේ ඉන්ද්‍රියෙන් ආපු එක ඇතුළට ගත්ත එක දැන් ඇතුළට ගත්ත අතන ආයතන මැරුණනේ මසෝ මේ සෝතා සෝත මැරුණ අයින් වුණා එතකොට ටක්ගාල මෙයා ටක්ගාල ලිංක් කරගත්තා ඒක ඒක වුණු ගමම්ම එතෙන්දි ඒ ලිංක් වෙන කොටම මෙයාගේ ආශ්‍රවයත් එක්කනේ ආශ්‍රවත් එක්කනේ මෙයා ටක් ගාලා ඒක ලින්ක් කරගත්තේ. අන්න හරි. එතකොට බලන්න මං කතා කරපු එක නෙමෙයි නේද ඇහිලා තියෙන්නේ. ඔතනින් හදපු එක තමයි ඔතනින් දැනගෙන තියෙන්නේ. මෙතනින් හදපු ආශ්‍රව වලින්මයි ආවේ. අන්න හරි. එතකොට බලන්න එහෙනම් මම කියන ඔබ කියලා දාපු තැනත් ඉඳලා තින්නේ මමමයි. ඔන්න හොඳට බලන්න. ඇයි? ඔබ ඔබ ඔබ තුලින්මයි ඔබට ඇහින්නේ ආයි මේ සිද්ධිය. එත කියන්නේ මම එතන එතෙන්දි ආශ්‍රවය කියලා කියන්නේම වෙන බාහිර කවුරුවත් නෙවෙයි මේක ඇතුළෙම පදාගත්ත මමමනේ. හරියට හරි. කියන්නේ ඔතනින් හදපු එකමයි ඔතන. එහෙනම් මම කවදාකවත් ඔබට හම්බ වෙලා නැහැ. නෑන හම්බෙන්න එන අන්න හරිතකට ඔබ අන්න ඔන්න ඔන්න ඔතන්දි අහුවෙන එන එන මම හදාගත්තකමයි මට එන්නේ කියලා අන්න ඔන්න එක දිගවදනට එන්නකෝ මම කතාගන්න එක මට එනවා ඔන්න දැන් කතන්දරේ <laughs> ඔන්න දැන් ඔන්න ඊට පස් එත එතන හදා එතන ඒම හදා ගත්ත ගමම්ම ඉතුරු ටික වෙන එක නවත්තන්නම බෑනේ ඉතුරු ස්කන්ධ ටික හැදෙන එක කොහොමවත් නවත්තන්න බෑ මොකද මෙයා දැන් එතන හදා ගත්ත ගමන් අහුවෙලා නේ තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ සත්‍ය පෙනුන්නේ නෑනේ. එතකොට මෙයාට ඊට පස්සේ මෙයා ඇඩ්වාන්ස් කරනකොටම චක්‍රයක් එනවා මෙයාට ආපහු ඒක කන්ටිනියු කරන්න පුළුවන්. ඔව් ඊට ඉස්සෙල්ලා ඔව් මම කිව්වේ ඔන්න ඔතනිනුත් දැන් ඔය අවබෝධය එනවනේ. එහෙනම් බලන්න අර ලෝකේ පෞද්ගලිකයි කිව්ව තැනමයි මම ආයි ඉන්නේ. ඒගන බාහිරට කවුත් හම්බියල නෑ කියන තැන එන බලන්න හරි එන මෙතනින් හැතනකමයි මෙතනින් දැනගන්නන එන ඔන්න දැන් මපියන ම කතා කරන මට මට හෙනවා කියන තැනට ඔන්න බලන්න එතන ආපු තැන ඔබ කතා කරන්න නම් ඉස්සල්ලා මෙන්න ඕනේ මොකද්ද මන මන අවදි වෙන්න ඕනේ දෙක හදලා දෙන්න ඕනේ කතා කරන්නේ කොහොමද කියලා ඔව් නැත්තම් ඒක එක්ස්ප්‍රස් කරන්න බෑ නෑනේ අන්න බලන්න මනසින් හදපු එක කය පරිහරණය කරලා එළියට තල්ලු කරා හුලන් ටික එතකොට බලන්න එතනින් ගියේ හිතපු එකද එළියට ගියේ ඔන්න බලන්න. පුටුව කියලා හිතන්නකො පුටුව කියලා හිතපු එකද එළියට ගියේ. එළියට ගියේ සද්ද තරංග ටික. අන්න බලන්න. එතකොට හිතපු එකට සද්ද කවන්න බෑනේ. සද්ද කවන්න බෑනේ. හරියට හරි. එහෙනම් බලන්න හිතපු එක නෙමෙයි එළියට ගියේ. ඔන්න බලන්න මේ මාර මායාව. එතකොට බලන්න එහෙනම් ඔතෙන්දි කතා කරා කිය කතා කරනවා කියන එක ඉවරයි ඔතනින්. ඔය ඔය සිද්ධියේදී. දැන් බලන්න ඕක මැරුණා. අන්න බලන්න ඇහෙනවා කියන එක දැන් මම කතා කරපු එක ඇහෙන්න නම් දැන් මේක මොකද වෙන්නේ? මේ සත්‍යය විල කණේ වදින්න ඕනේ. ආයි දෝංකාර වෙන්න අන්න හරි දැන් අරක මැරිලා ගියා ඔන්න මලේ කරකට මැරිලා ගියා ආපහු ඇවිල්ලා ආපහු කැරකිලා ඇවිල්ලා වැදපු එකත් එතනින් ඉවර වුණා එතනින් ඉවර වුණා තිංග සංගති පස් වෙනකොට ආශ්‍රෝ ටික යෙදුනා ඔන්න බලන්න ආශ්‍ර ආයි අරකමයි ආයි අරකමයි එතකොට බලන්න උඹ කතා කරපු ගැහිලා නැහැ නේ කවදාවත් කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ වෙලා නැහැ පච්චුප්පන්න බෝධි හටගෙන නිරෝධයක්. දැන් බලන්නකෝ මාර තැනක් නේතන. පච්චුප්පන් මොහොතේ හටගෙන නිරුද්ධ වුණත් බාහිරට එක ගැට් බාහිරට තියලා කියන්න බෑ පච්චුප්පන්න මොහොතේ හිත ඇතුළමයි පච්චුප්පන්න වෙලා තියෙන්නේ. හැබැයි අරක උදව් වුණා. අර අර ගැටීම. ඒක කොහොමත් ඒක ඒක ඒකත් එක්ක මෙයා මැරිච් එකක්මනේ ගන්නෙ. මැරිච් එකමයි ගන්නෙ. ගන්න. එතකොට උදව් වෙන එක හරි. ඒ වුණාට එයා මැරිලා ඉන්නේ අපි ගන්න මොහොත. හරියට හරි හරියට හරි. ඒක බලන්න එහෙනම් අපි අතීතය සිහි කරනවා කියලා පට්ට මුලාවක නේද ඉන්නේ. දඩ්ඩ දඩ මුලාවකේ ඔන්න ඕක තමයි පෙන්න්නේ අන්නර බං පෙන්නුව දුස්ති හතරෙන් පච්චුප්පන්න මොහොතේ අවිච්චා පච්චා සංකාරා කිවි ඔන්න ඕක දැන් හට ගන්න මුලින් මව් කුසින් ඉපදිලා මුලින් අම්මා ඉපදිච්ච තැනමයි ඔය සිද්ධියමයි දැන් වෙන්නේ මේ දැන් පච්චුප්පන්න මොහොතේ අවිද්‍යාව තමයි තාම සියුම්ම තැන ඒක තමයි අල්ලන්නම හරියටම ඒ සිද්ධියමයි දැන් වෙන්නේ මේ සිද්ධියමයි දැන් වෙන්නේ. හැබැයි උතන අර හේතු අර ඉස්සල්ලා ඵලය හේතුවක් බවට පත් වෙලා අලුත් හේතු ටිකක් එක්ක අලුත් ඵලයක් හැදෙන්නේ. අන්න ඒකයි මෙතන කතන්දරේ. ඒ කියන්නේ අර දැල්ලෙන් දැල්ල පත් වෙලා යනවා වගේ. යනවා යනවා යනවා. ඒ කියන්නේ පහන් දැල්ලේ උපමාවමයි. ඔතන තියෙන්නේ. ඔය සංසිද්ධි. ඔව්. ඔව් හරි හරි. ඒ කියන්නේ අපිට කවදාකවත් අපිට අතීතයේ ඒක දකින්න බෑ කවදාක. ඒක මැරිලා ඉවරයි. දැන් අලුතෙන් ඒ වගේ එකක් අලුත් හේතු වලට සකස් වෙනවා. ඒක කියලා පෙන්නනවා. අන්න දැක්කද? එතකොට දැන් එතන එතන එතෙන්ට පුදුම පුදුම විදියට සත්ත බොජ්ජංගවලින් පුල් ග්‍රහ කැන අර අතර දෙපාදිවරණී ෆුල්ම ෆුල් කැප් ඒ ගැනම ටියවුන් කරගෙනම ඉන්ඩෝන මේක මෙතන යමකි කාලසීම කාල පරච්චේදයක් මේක අල්ලගෙනම මේකට ආය පොඩ්ඩක්වත් චාන්සකන් නොදී එතකොට හැබැයි ඊට පස්සේ අර ඔක්කොම වපසරිය සම්පූර්ණ දිය වෙලා යනවනේ. ඕක අපිට හොඳට කරන්න පුළුවන්. ඇත්තටම දැන් ඕක දැනගත්තට පස්සේ දැන් දැනගත්තා. දැන් දැකත් ගන්නවා තමයි. ওই විදිහටම. ওই විදිහටම දැක ගන්නත් පුළුවන්. අපිට දැන් අපිට ඕනම් පොඩි ආස්වාස ප්‍රසආසීට හිත තිබ්බත් පුළුවන් කරගන්න ඕක. එතකොට ඒ ඒ ඒ ඒ ඒ මොහොතට මේ සංසිද්ධිය අර ගගේ උපමා වගේ එකක් අරගෙන මේ මොහොතේ Taman අත්විඳිනවා. නාන්නකොට කනකොට බොනකොට ඒකක් බොනකොට ඒගැන්නේ හතරයි අන්න හරි හතරීරියව පවත්වනකොට මේක යොතන අන්න සතර සතිපට්ටානේ අන්න සතර සතිපට්ටානේ ඇවිදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට දැන් සතර සතිපට්ටානේ විතරයි මග වැඩෙනකොට එක පැත්තකින් තව පැත්තක් එකෙන් කවර් වෙනවා දැන් එහෙම එහෙම ඥානයක් තියෙනකොට අර එලෝල යන ගතිය ආ පංචායතන වලින් එල්ලෝල්ලා හොයන ගති අහන ගති ඔක්කෝම කෙලින්ම නිකන් නිසේද වෙලා යනවා දන්නෙම ඒක වෙනවා ඒක මොකද වෙන්නේ මේ රැව ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය වෙනකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල අන්න බලන්න අර ඒ සතර ඉර්ධිපාත පිහිట్లా තියෙන්නේ එතකොට කොහොමත් ඒ පීලි හතර උඩ නැගලා ඉන්නේ එතකොට ඔය සිතුවිලි ගැන අර ලොකුවට බරපතල වෙන ඒවා ගැන ඉස්සල්ලාම විමර්ශනය කරන්න ගන්නවා. ඒක හරියට අර gedara හැඩි වෙලා තියෙන ලොකු කොළ මේ කුණු වැටිලා. කොස්සෙන් අතු ගාලා දාන ටික තමයි දැන් ওই තියෙන්නේ වීතික්‍රම මට්ටම. ඔන්න ඒ මට්ට කොස්සෙන් අතු ගන්න පුළුවන් ලොකු ඒවා විතරයි. ওই තියෙන අර බරපතල ඒවා එනකොට අන්න ඒක ගැන බලනවා. මේක කොහොමද වෙන්නේ? ආහා අන්න එතෙන්දී ඒක එහෙම යනකොට අන්න ඊගාවට එනවා අර වැකියුම් ක්ලීනර් එකෙන් සුද්ධ කරගන්න ඕන කුණු ටික. ඒකත් කුණුනේ. ඒකත් කුණු. අන්න ඒ මට්ටමට එනවා ඊට පස්සේ. අර සියුම් සියුම් දේවල් දකින්න ගන්නවා. දැන් සියුම් එකක් දැක්කත් ලොකු කුණු හැටියට තමයි පේන්නේ. ඇයි ලොකු කුණු අයින් වෙලා. දැන් මොනවාද පොඩි කුණු පේනවා ලොකු ඒව හැටියට. ඒ කියන්නේ ඇඳුම දැන් හේදෙන්න හේදෙන්න චූට්ටක් කුණු ගෑවුනත් මොකද වෙන්නේ? පේනව නේද ටක් ගාලා. එහෙනම් ටක් ගාලා හොද ගන්න බලන්නේ. අන්න සතර සම්ප්‍රදාන වීර්යය එන තැන. හරිද? ඔය ඔය බලන්න මේ එන විදිය. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මොබ් කරන කතන්දරේ. මේ ඒ කියන්නේ වැකියුම් ක්ලීනරටත් ගියනොත් තව නැති කුණු ටිකක් තියෙනවා. අන්න මොප් කරලා පියයි කරලා දානවා. ඒකටත් අහු වෙනවනේ. අන්න අනුසේවන්ට. ඕක දැන් උතන ඕක භෞතික උදාහරණයක් ගත්තොත් එහෙම ඉස්සෙල්ලා දැන් ඔය ලොකු ලොකු ඒවා තමුන්ගෙන් බාහිර තියෙන පවුල් පසුබිමෙන් පොඩ්ඩක් බාහිර තියෙන වැඩ කරන තැන් මොම සමාජය පැත්තට ලොකුකුණු අතු ගාන පැත්තෙන් ඒව මේව කරලා ඊට පස්සේ වැටුම් ප්ලීනරකින් තමයි තමුන්ගේ දරුවන්ගේ වති තමුන් ප්‍රශ්න මේ මේ වෙනස් එකන තමුන් ඒකට මේ වෙන විදි එකට අහු වෙන විදිිය ඒකත් සුද්ධ කරගත්තාම ඊට පස්සේ මොක් කරපු වතුරපම සුදු කළ ඒ මොක් කරල ගන්න කුණට තමයි තමුන්ගෙම දේකට තමුන්ගෙම මම කියන දරංගින්න කයට හරි තමුන්ගේ තනිකරම තමුන්ට අත්‍යවශ්‍ය තමුන්ගෙම පෞද්ගලික වස්තුවක් ධනයකට යන්න ඒ වගේ දේවල් ලොස්සෙනකොට අහුවෙන එක අහුවෙන්න ඊට පස්සේ එතකොට තමයි තමුන් කොයි තරන් දුරට මෙයා දැම් තමුන්ව ඊට පස්සේ මේ කොයි විදියට අහු කරගන්න හදන්නේ රවට්ටන්න හදන්නේ කියන එකට අර විදියට සතර සතිපට්ඨානය මේව කරනකොට මෙයාගේ සියුම් තැන්වල මොප් එකට අහු වෙන ටික ටක් ගාලා අහු වෙනවා මෙයා දැන් මේ පැත්තෙන් මේව මෙතෙන්දි කම්පණය වෙනව නම් තේරෙනවා දරුවෙකුට මොනවා හරි වෙලා හරි ඊට පස්සේ තමුන්ගේ පැත්තෙන් තමුන්ට ලෙඩක් හැදිලා හරි තමුන්ගේ අනිවාර්යයෙන්ම තිබිය යුතු වත්කමක් ලොස් වෙන්න යනකොට හරි අන්න මේ ප්‍රොපොට් මොනවා හරි මුදලක් හරි ලොස් අන්න එතෙන්දි තේරෙනවා ආ මෙයා දැන් මෙයාට යන්න තැන නැහැ දැන් මෙයා මේ වයින් තමයි මට මෙයා කොහොම හරි රිංගල කන්ටිනියු කරගන්න හදන්නේ කියලා නේ අන්න හරි ඒ කියන්නේ ඒක ඇත්තටම ඔය අනුශය මට්ටම වගේව අපිට දකින්න බෑ. ඒතකොට මොකද වෙන්නේ අර සද්දා මේක දකින්න දකින්න මොකද සද්දාව වැඩි වෙනවා. ධර්මයේ කරේ බුදු පියාණන් වහන්සේ කරේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? වීරිය ගොඩ නැගෙනවා. සද්දා වීරිය සතිය පිහිටන්න ගන්නවා. අන්න සතිය. අන්න වань ඒ සතිය පිහිටනකොට මොකද වෙන්නේ අර ඔබතුමා කිව්වා වගේ අර කුණු ගැලවිලා ගැලවිලා යනකොට සමාධි මට්ටමක් එනවා ඇස් ඇරගෙන. ඒ කියන්නේ මේ වැඩ කරනවා. හැබැයි හරි සෑහලුවක ඉන්නේ. හැම තිස්සෙම පුදුමාකාර සැහැල්ලු අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්වේ. ඒ කියන්නේ එතන එතන නිශාන්ත මහත්තයා හොඳට දැනෙන පස්සද්ධිය කියන එක. හරියටම හරි. හරියටම හරි. පස්සද්ධිය කියන එක දැනනවා කියන්නේ දැන් තමුන්ට දැන් ඔය මට්ටමේ ඉඳගෙන අපි කියමු කොහේ හරි වාඩි වුණා කියලා. තමුන්ට පස්සද්ධිය කියන ඔය කියන තැනට දැන් මෙයාට දුවන්න තැනක් නැති මෙයා දැන් දුවන්න හැදුවට දුවන දේවල් වටිනාකම් තිබුණොත් නේ මෙයාට දුවන්න පුළුවන්. ඒ කියන්නේ අපි අසීයෙන් ඉන්න ඕන දුවන තැන අහුවෙන් දුවන තැන් වලටපත් වෙන. එතකොට සිහිය වටිනාකම දැන් මේ තියෙන අපි මේ ප්‍රතිපද ඒ කියන්නේ මාර්ගයේ ඉඳලා අපි මෙතෙන්ට ඇඩ්වාන්ස් වෙලා එනකොට අපිට දැන් මෙයා අපිට බාහිරට කොහෙත්ම යන්නේ නෑ මෙයාගේ පෞද්ගලිකම තියෙන පුඩු පොඩි අර සිව්පසේ සම්බන්ධවල තියෙන දේකට තමයි දැන් මෙයා ඇලර්ට් වෙන්නේ. එතකොට එතෙන්දි ඒ කාර්යාවේ ඉවර වුණාට පස්සේ මෙයාට දැන් දුවන්න තැන නැතුණා අපි කියමු පර්යංකක හරි පුටුවක හරි වාඩි වෙලා ඉන්න නිශ්ශබ්දව මෙතන ඔය තියෙන තැනට සතිය සම සතිය තිබ්බොත් මෙයා කොහේ කිසි හැලහොල්මනක් නැතුව ඉන්නවා ඔතන කිසි දෙයක් වෙන්න නැතුව කියන්නේ වීර අර අර පිටා සිටින්නෙත් නැතුව වෑයම් නොකරත් එහෙම નિરાයාසයෙන් ඉන්න විදියට ඉන්න පුළුවන් මට්ටමකුත් එනවා. එතන ඉන්න රිසොල්මනි මෙයා නිකන් අර මේ මොනෝhari බෙහෙතක් විදපු බලල් පැටියෙක් වගේ. ඔහේ සද්ද නැතුව ඉන්න පුළුවන් කෑහෙන වෙලා ඉන්න පුළුවන්. උතන එතන හැබැයි වෙනම අමුතු ප්‍රීතියක් නැහැ. හැබැයි පස්සද්ධිය කියන තැන කියන්නේ කිසිම ඔහේ කිසි ගානන ඉන්න පුළුවන් ඕන තරම් ඊළඟ මොකක් හරි රික්වයර්මන්ට්යක් එන්නකම් මේ සිව්පසේ හරි ජෛව මේ තමන්ගේ බොඩිය අවශ්‍යතාවයකට ඇර එහෙම ඉන්න පුළුවන්කමක් තියෙනවා කියන එකත් මට තේරලා තියෙනවා. ඔව් ඒක තමයි. ඒක අර පස්සද්ධිය කියන්නේ සංසිඳීම කියන එක වෙන්නේ. ඒතරේ සංසිඳීමටපත් වෙනකොට මොකද වෙන්නේ? අන්න අර සුද්දාස්ත්‍රික චලිතය අපි ඉස්සෙල්ලා කතා කරන ගමන් සුද්දාස්ත්‍රික චලිතය මොකද වෙන්නේ? මේක අවුම් වේගෙන අවුම් වේගෙන අවුම් වේගෙන යනවා. එතකොට බලන්න මේ මනස මොළයයි හෘදේ වස්තුවත් එක්ක අරන් යන ක්‍රියාවලිය මොකද වෙන්නේ? සෑහෙන්න දුරට අඩු වෙනවා. මේ අඩු වෙනකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රාස්වාසියත් ඒකට අනුරූපව සියුම් සියුම් වෙනවා. නිකන් ඉන්නකොට. ඒ කියන්නේ ඕම ඉඳගෙන පරියන්කෝල ඉන්න ඕනේ මේ වැඩ කරනවා. හැබැයි ආස්වාස ප්‍රාස්වාසිය බොහොම සියුම්ම වෙන්නේ. සියුම්ම වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ රා ඒ කියන්නේ අන්නර රාග දේශ මෝහ කියන ස්වභාවයේ සංසිඳිලා ගිය ස්වභාවයක් තියෙන්නේ. අර ඒ කියන්නේ හරියට නිකන් අර ඕක අර ධර්මයේ තියෙන නෙළුම්පතේ වතුර බින්දුව වගේ ඒකේ දුර ඇවිල්ලා කොච්චරද වතුර බින්දුවෙන් ඉඳන් නෙළුම්පතට තියෙන දුර තියෙන සමාන කියන්න බෑනේ. ඒතර දුරක් ඇත්තෙම නෑනේ. නමුත් ගෑවෙන්නේ නෑ නේද? අන්න හරි. හරියට හරි. හොඳ උපමාව. ඒ වගේ තම ඒ වගේ තමයි අපි මේ වැඩ කරනකොට මේ මට්ටමට ඥානය එනට ෂාප් වුණාට පස්සේ අපි වැඩ කරන්නේ තන්නේ විදියට කියලා ඒක හරි කියලා මං හිතනවා. එහෙම ඒ මට්ටමින් ඒක තමයි එතන සිදුවෙන්නේ ඒ විදිහේ සිදුවීමක් තමයි සිදුවෙන්නේ ඔච්චර වැඩ කරත් අතන තියෙන්නේ සංසිද් සංසිදීම කියන තැන. අන්න හරි සංසිදීම කියන තැනින් තමයි ඒක ඉන්නේ. හරියට හරි. හරියට හරි. ඒක හරි ලස්සනයි මෙහෙම ගලාගෙන යනකොටනේ එදා බුද්ධ කාලේ කොයි වගේ තියෙන්නේ නැද්ද නීල මහත්තයා නේද මේ <laughs> අපිට අපිත් ඉන්නේ නැති ගිහිල්ලා බුදුන්ව මේ රූපෙන් දකින්න බලාගෙනනේ අපිට මේ ධර්මයේ තේරුන්නේත් ඒකයි අපි අපි උනාසේ ධර්මයෙන් දකින්න තථාගතයන් වහන්සේත් මෙහෙමයිනේ තථාගතයන් වහන්සේත් ඔය තියෙන ප්‍රශ්නේ හිත ඇතුළේ කැකාර බෝසත් කාලේදී සිද්ධාර්ථ කුමාරය වෙලා ඉඳදී ඇතුලෙන් ඕක මොන හරි ක්‍රමයකින් මේකේ තියෙන මේ මේ මේ ප්‍රශ්නේ මේ ප්‍රෝඩ මේක මේ මේ කියන්නේ මේ සසර ජීවත් වෙනවා කියන්නේම ප්‍රෝඩාවක් කියන එක ඇතුලින් වැඩ කරපු හින්දානේ අර සතර නිමිති පෙර නිමිති ශ්‍රමණයන් වහන්සේ දැක්කහම බාහිරින්නේ ශ්‍රමණයා දැක්කේ ඇතුලින් නෙවෙයිනේ එතන සතර පෙර නිමිතියේ මේ ශ්‍රමණයන් වහන්සේ දැක්කේ බාහිරින් බාහිරින් දැක්කම එතෙන්ට ගියා මෙතන මේ මෙතන තමයි කැළඹිල්ලක් නැති තැන කියලා නේද හරියට හරි එතකොට ඒ හින්දා තමයි ඉලක්ක කරේ එතෙන්ට එතන තමයි එහෙනම් මට සුදු මේක මේ කැළඹිල්ලක් නැතුව ඉන්න ඕන තැන කියන තැනින් තමයි එතනින් ඇඩ්වාන්ස් කරේ ගමනට අපිත් කරේ අපේ තියෙන ප්‍රශ්න වලට බුදුහාමුදුරුවෝ ඉන්න තැන රූපය දැකලා කැළඹිල්ලක් නැති වෙන්න ඉන්න ඕන පුළුවන් අවස්ථා යම්කිසි කාල සීමාවක්ද පොඩි වෙලාවක්ද ඒක ලබා ගන්න විතරයි ඉස්සෙල්ලාම අපි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ හරියට හරි. ඒක තමයි. දැන් අපිට දැන් මේ අපි කරන සාමාන්‍ය යහපත් දෙයකදී වුණත් අපිට මේ හිතට තියෙනවානේ සහනය නේද? යහපතක් කරලා ඔව් දැන් බලන්න. ඔව් දැන් මම අනික දැන් මෙහෙමනේ දැන් ඔය හොඳ ඔය හොඳ වෘක්ෂයක් ගාව ගිහිල්ලා නිකන් වාඩිලා ඉන්නකොට තියෙන්නේ අපිට අන්න එතන තියෙන්නේ ඔන්න ඔය ඔය මම දැන් කියපු ස්වභාවෙම සංසිද්ධියමනේ. ඒ කියන්නේ මේක කැළඹෙන්නේ නැතුව චලිතය අවම වෙන තැනකනේ අපි ගිහිල්ලා වාඩිවිලින් උත්සාහ කරන්න සභාවදාම තැනක වුණත් එතකොට එතනින් අපිට තියෙනවා යම් කිසි අවශ්‍යතාවයක් ඇතුළින්ම හැදිලා තියෙනවා මේ මේකේ වටිනාකම යම් මේ දීපු වටිනාකම් පංචායතන වලින් මේගොල්ලෝ ඇතුළ මෙයා ඇතුළට අරගෙන දීලා වටිනාකම් වලින් මෙයා ආස්වාද කරපු ප්‍රමාණය දැන් ඉග්නෝ කරනවා මේකේ කිසිම රහක් මෙලෝ රහක් නැහැ කියන එක කල්ප ගානත් යම්කිසි ආත්ම ගානත් තිස්සේ යම්කි සසරේ යම්කි කාලයක් තිස්සේ මේක කන්ටිනියු වෙවි තියෙනවා මේ අර පැත්තෙන් අරය භාගයට වැඩදිදී අපිට පනිෂ්මන්ට් දීදී අපිව මේකේ දුකට හිර කරත් අපි අතෙන්ට වටිනාකමක් දීලා තියෙනවා මේක මෙතන නිෂ්කලංකව සැනසille චලිතයක් නැතුව ඉන්නක සැපයි කියන තැන නිවන දන්නේ නැති වුණත් ඊට මෙහා තැනක ඒ මුනිවරු හොයාගෙන ගිහින් මේක අහන්න එහෙම හිමිකමකුත් අපි හදාගෙන තියෙනවා මේකෙන්ම බැට කාලා. මේ සසර ඉන්දෙද්දිම ගුටි කාලා. ඔව් එදා එදා එදත් ඔය ආරි අනාරිය පැත්තට ගියත් මිනිස්සු ඕක දැකලානේ මේ මනසිත හිත නිවෙනකොට මේ සංසිද්ධියක් තියෙනවනේ එතන. නේද? එතකොට සංසිද්ධියක් තියෙන ඕක ගියේ. නමුත් එතනදී ඒගොල්ලන්ට උනේ ඒගොල්ලෝ මේක දන්නේ නැහැ මේ අවිද්‍යාවෙන් වෙන සිද්ධිය, පටිසමුප්පන්න වෙන සිද්ධිය. අන්නේ නොදන්නාකම නිසා මොකද උනේ පංච නීවරණ යටපත් වුණා. කෙලස් ලොට්ට හැමම තිබුණා. ඒක නිසා ආයි සසරට එන්න වුණා. ඒ කිය දැන්දයන් නොක්කොම ඒකයි කෙලෙස් ලොට්ටක ඕ කෙලෙස් ලොට්ටක එහෙම පිටිම්ම තියෙනවා මොකද මේකේ චක්කරය බිඳින්න දන්න දන්නන අන්න හරිදම අවබූ ඔබතුමා කිව් ඔබතුමා කිව්පු තැන කවදාවත් කාටුවත් මං අහලන ඒක තමයි වටින්න බුතුමායි අර දැම් මටකිවේ සවුන්් එක ගැන දැම් කියන්නේ පින්නන් සංගති පස්ස වෙන තැන එතනම මෙයා උපද ගන්නවත් මෙයාගේ මෙයාගේ තියෙන ඔක්කොම ඇටිටියුඩ්ස් වලින් ඒ කියන්නේ මෙයා හදාගත්ත ක්ලේශ වලින් ආශ්‍රවයන් එතනම හදලා මෙයා ආපහු එතනම වමාරගෙන ආපහු ඒකම කන විදිහටනේ හදාගන්න කෑවා වැෑරුව ආයි කෑ ආයි කනවා හෝකව තමයි කරේ එකන බෝලෙ ගත්ත උට දැම් ආයි අල්ලන බෝලෙ ගන්න උට දන්නන්න ඔතන ඔතන ඔතන අහුවෙනකං කවදාවත්මකින් ගැලවෙන්න බැරි දන තේරවානේ හරියට හරියි මොකද මූලත් මූල හේතුව ඉවර වෙලානෑ අවිද්‍යාවගෙන මූල හේතුව තියෙනවා එහෙම ඉතින් කොච්චර කොච්චර මේ දිව්වත් මේක හොයන්න කියලා මෙතනම තියෙන දේ මේ විදියට අහුවෙන්නේ නැත්තම් කොහොමද බුදුන් මේ ගැලවෙන්නේ ඒක දකින්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු කෝණයෙන් බැලුවොත් විතරමයි. විතරමයි. ඒක තමයි බුද්ධ වචනේම බලන්න ඕන. බුද්ධ වචනේම බලන්න. කෝණයෙන් කෝණයෙන්ම බලන්න ඕන. දැන් මේ පේනවනේ අපිත් එක්ක හුඟක් මේ YouTube එකෙන් ඇවිල්ලා ඉන්න කට්ටියත් ඔය හැම දැනම ගිහිල්ලානේ ඇවිල්ලා ඉන්නේ. ඔය කියන සොය කියන තැන්ටික ලිහිලනෑ ගොඩක් දෙනෙකි ලියෙන්න්නමන මට මේ මට පුදුමයි මේ දවස් සතරකට මේ ගිය බ්‍රහස්පති මේ වීකෙන්ගට ඉස්ලබ මේ ෂනිකව මට මේක ඩියුටබ් එකෙන් ආවා මම නිකං ඇහුව එක දේශනය කර මට මතකනෑ ඒ දේශනය අහපු ගමම් කවදාවත් මේ කියවෙන්න ඇති ටිකක් මේ මේක කියවෙනවා ඊට පස්සේ සයිට් එක අරගෙනවරලා බැලුව අර මේ කොටපුරදි ඥානන්ද ස්වාමීන් වහන්සේගේ දේශන තියෙන ඒව නම් මම දෙපාරක් මේ ඇත වෙනකොට නිවනේ නිවීම තුන්වෙනි සැරේටත් කිව්වා ඒකෙන් සෑහෙන මගේ ෂාප් වුණා මේ ඇහුවා ඒ දේශන 33ම පටිච්චසමුප්පාද 20ම ඇහුවා ඒ ටිකෙන් මට මාර විදිහට ආවා හැබැයි ඊට ඉස්සෙල්ලා මේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලාගේ ඇහුවා ඒකෙන් මම අර කාලයක් තිස්සේ ඒවෙන් මේ විමුක්තිය හොයන්න ගවේෂණය කරේ හැබැයි එතන ඒ දේශන ටිකක් ඔබතුමාගේ තිබිලිවරලා එහෙනම් මන්දනගතම් මෙතන මේ කියන්නේ අරණදම සාමීන් වහන්සේගේවත් මං ඇහුවා අරණදම සාමීන් වහන්සේ කියන ඒවා අටුවාව වගේ ඔබතුමා දැන් අරණදම සාමීන් වහන්සේගේ දේශනවල අටුවාව කියලා කියන්නේ ඒක හොඳට විග්‍රහ කරලා කියන එකනේ අටුවාව ඒකම තමයි තේරුම් ගත්තේ මේ අරණදම සාමීන් වහන්සේගේ අටුවාව තමයි ඔබතුමා කියලා ඒකම තමයි කරේ ඇත්තම කියනවා නම් මහත්තයා මං කරේ උන්වහන්සේ නොකරේ මේක සූත්‍රයට ගලපල පෙන්නුකු නැති එක. මං කරේ ඒ උපමා ටික සූත්‍රයට ගලපලා හරියට ධර්මයට විනයට සූත්‍රයට ගලපලා පෙන්නනවා. සාදු සාදු. එතතම එතනින් මට තේරුම් ගත්තා මෙතන මේ අරුණදම ස්වාමීන් වහන්සේගේ ධර්මය උත්තටම ෂාප් අර කණ්ණාඩි එක මට හොද්දටම වැදුනා. ඒකෙන් තමයි ආයතන ටික ටක් ගාලා ක්ලෝස් කළා දැන් මේ පංචායතන ටික. හැබැයි ධර්මයට ගැරුවේ බුද්ධ වචනයට සම්බන්ධ කරේ ඔබතුමාට අනේකවාරයක් පින් මටත් හිමිකම තිබුණා ඔබ වහන්සේගෙන් මේ ලින්ක් එක ටක් ගාලා බලන්න ධර්මයේ අවරක්කද ධම්මචාරින් කියන මට ඒක මේ මෙතෙක් කල් ආවේ නැති එක ටක් ගාලා ආවනේ මේ දවස් හතරකට කලින් දැන් දවස් හතරකට ඇවිල්ලා මම ඔබතුමාත් එක්ක මේ මොහොතේ කතා කරනකොට කොයිතරම් දුරට මම වපසරියක් හදාගෙන ඇවිල්ලා තියෙනවද මගේ ජීවිතේ හැබැයි උවමනා පොයින්ට් ගාවේ ඔබතුමාගෙන් ඒකතම අනවර අයිකාරිය අයිකාරියට අපි අර ලිඳක් කපනවා. කපලා කපලා කපලා කපලා කපලා ඒ පස් අයින් කර කර ගල් අයින් කර කර ගිහලා උල්පත ළඟට වෙලා ඉන්නවා උදළු පාර ගහගන්න බැරුව. අන්න උදළු පාර ගැහුවා දැන් ඔබතුමා. නේ අන්න ඒකයි කරේ. හරියට හරි. අනන උල්පත මත වුණා දැන්. <laughs> හරියට මට මට අර අර මං කිව් උපමාව ගඟට වැටිච්ච හඳේ <laughs> ගඟේ කියන ඒ කියන්නේ විපරිණාම ධර්මය ගඟේ තියෙනවා. ඒක තමුන්ගේ කය හඳ එලිය බාහිරින් එන තනිකර ධාතුවල විපරිණාමය වෙමින් පවතින ධාතුවේ සෙවනැල්ල ඒකයි මේකයි හරියටම ඥානෙට අහුනොත් ප්‍රඥාවෙන එක වළක්වන්න බෑමයි. හරියට හරි. මොකද ඔබතුමා එතනට එනකන් හේතු ටික සකස් වෙලා තීච්ච නිසා ඒ උපමාවේ ගැඹුර ඔබතුමාට ඒ කියන තුන්වෙනි අහින් දකින්න පුළුවන් වුණා. පාටස් ගාලා ඒවලම ක්ලික් වුණා මම බැලුවා මම මේක අම්මට සිරි මේක මෙතන ඔක්කොම ප්‍රශ්න ටික එක එක තප්පරෙන් කෝටියෙන් පංගුදි බස් ගාලා ලියන්න ගියා හරියට හරි ඒ කියන්නේ හිත කණ්ණාඩියක් වෙච්ච වෙලාව හරියටම ඉතින් බොහොම පිං බොහොම පිං ඔබතුමා ඔබතුමා බොහොම මේ ධර්මය හදා හොයලා තියෙන කෙනෙක් හැටියට බුදුමාට පේනවා නේද මේක හරියට බුද්ධ දේශනාවට ගැලපෙනවා කියලා. අය කොහේවත් රින්ගන්න දෙයක් නෑ නේද? ඇත්ත නෑ නෑ අය ලියන්න දෙයක් නෑනේ ඌමනා නියමම ගැටේ මට කිව්වනේ ලියලා දුන්නා. අර අර තින්න සංගති පස්සෝ චක්‍රය හැදිලා අපව වමාරලා කෑව වමාරුවක් කනවා. අන්න ඔතන තියෙන සියුම් තැන බලන්න කොයි තරම් ෂාප් වෙන්න ඕනද අල්ලගන්න. හරියට හරි. සාදු සාදු සාදු. ඉතින් එහෙනම් <laughs> ඇත්තටම හරි සතුටක් දැනෙනවා. මේ මේ සද්ධර්මය අංශු මාත්‍රයක් හරි කාට හරි දෙන්න. ඒ ඒ ඒ ඒ ඒ ඒ කියන ඒ පුණ්‍ය කුසලයක් වැඩෙන්නේ ඒ කියන හැකි ඒ කියන දේ ලැබිච්ච එක ඒ හේතු සකස් වෙච්ච එක අප්‍රමාණ පුණ්‍ය කුසලයේම මහිමයක්. ඇත්තට තමයි සාස්ව. බාන ඒ පුදුමයි. ඒතකොට මේ ධර්මයේ ආශ්චර්යය බලන්න මේ පුංචි තැනින් ලෙහිච්ච තැන. අප්‍රමාණ නිරාමිසයක් නේද ඒ වාසනාවන්තයට ලැබෙන්නේ අන්න බලන්න කියලා කරන්න ඒක මෙහෙමයි නතින් අයිතින් කිසි දෙයක් එතනින් එහාට මොකුත් අර විචිකිච්ඡා ඒවා මොකුත් නෑම තමයි ඉතින් ආයෙත් ආයෙ කුසු කුසු අර කුසු කියන්නේ අර කුකුස් කුකුස් කියන ඒවා කිසි මේ ඒවා මොකුත් පළාතකවත් නෑ සාදු සාදු බලන්න ඒ තුල මේ බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ තුලින් ලැබෙන ඒ ඒ ඒ රැකවරණයත් එක්ක ලැබෙන උන්වහන්සේ පෙන්නන කොයි වගේ රැකවරණයක්ද පෙන්වන්නේ මේක මේ මට්ටමින් අවබෝධ වුණු සතර අපහෙන් නිදහස් කියනවනේ බලන්නේ රැකවරණය එක මුල මුලම හරිය මම කියන්නේ සෝවන් වුණොත් කෙනෙක් නේ සතර අපහෙන් නිදහස් එතරින් උන්වහන්සේ දෙනව අනිත් බව හතයි මේක අස්තියාදු වෙන්න තියෙන උපරිම නේද ඒ ගැරන්ටි බලන්න අනික ඔව් අනික ඔබතුමාගේ හොඳ මේකක් වුණා අපි දැන් මේ සක්කාය මොක කියවෙන්නෙම නෑ කාගෙම සක්කාය දෘෂ්ටිය සක්කාය සංඥා සක්කාය චේතනා කියන ඔය සක්කා සංඥාය සක්කාය චේතනයි කිය වෙන්නෙම නෑ කාගෙන් අත්තරේ කිය වෙනවද බඳන්න මටනම් මේ කාල මගේ ජීත කාලට මැල් එතන්දි අර කැඩෙන මේව ටික තියෙනවනේ දොළොස් ආකාර ප්‍රශ් මේවයින් පල්ලාම කඩලයන අල් විපල්ලාසල් එතකොට බලන්න අපි දැන් සක්කාය දෘෂ්ටිය තේ ගිහිල්ල අපිම සක්කාය දෘෂ්ටිය කැඩුණා කියලා කියන්නේ. නමුත් සක්කාය සංඥා වෙනුයි චේතනා වෙනුයි අපි කොයිතරම් දුරට අපි ඒක නොදන්න නිසා අපි මම්මුලා වෙනවද මේ එතන එතන ප්‍රශ්න සත්‍ය ඥානයේ ධර්මයේ උන් ඕ ටික අනිවාර්යයෙන්ම එළියට එන්න ඕනනේ. හරියට හරියට. එතකොට එතන එළියට සත් මේ ධර්මයේ තියෙන බුද්ධ වචනේ තියෙන සත්‍ය ඥානය කියන උතු අවශ්‍ය කොටස අනිවාර්යයෙන්ම නිසාන්ද මාත්‍ය හම්බෙන්නම ඕන. නැත්තම් මම්මුලා වෙනවා මේ කොහෙටද මේ මේක මේ තල්ලු වෙලා යන්නේ කියලා හරියට කතරගමට තිබිලිවරල මේ වෙන හම්බන් තොටින් මාතරින් හරිමින් බැහලිවරල වෙන පැතිවලට තල්ලු වෙන කතරගම කියලා සත්‍ය ඥානයෙන් තමයි හරියට පෙන්වන්නේ කතරගම කියන්නේ මෙන්න මෙතනමයි ඒකට ධර්ම බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය අවශ්‍යමයි එතකොට තමයි මම්මුලා වෙන්නතුව වුවමනාව තිබ්බත් මම්මුලා වෙන්න හරියටම හරි. ඒ බුද්ධ වචන යන කිසි කෙනෙක් මම මුලා වෙන්නේ නැහැ. අර හිතලු කියන්න ගියාම නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ. තව කෙනෙකුත් අමාරුවේ වැටිලා, තමුත් අමාරුවේ වැටින්නේ උතරින් නේද? ඊට පස්සේ තමුන් දන්නේම නැතුව බුද්ධ වචනේ කියලා තමුන්ගේ හිතලු කියන්න ගන්නවා. අන්න හරි. අන්න එතනින් තමයි මිදෙන්න මොන එක ඒ බුද්ධ මාර්ගය එන ස්වභාවයක් තියෙනවා. කෙනකෙනාට. ඒතෙන්දී අන්න එක ඒක ඉතින් මේක හරියට ගිය කෙනාට ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. එයා මේක ලස්සනට ලියාගෙන යනවා. ලියාගෙන පෙන්නනවා. එතකොට ඒ ඒක තුල ඒ ඒ බලන්න ඒ ඒ එක ගැටලුවක් විසඳීම තුල ඒ ඒ ඵලයේ හේතුවක් වෙලා නේද ඉතුරු ටික යන්නේ දිගටම. එතනින් එහාට එහාට එහාට අන්න බලන්න. එතකොට බලන්න ඒක හරි මහා පුදුමාකාර ගඟුලක් මේ බුදුහාම බුදුපියන් වහන්සේ පෙන්වුවේ අපිට. කවදාකවත් බුදු කෙනෙක්ගෙන් බුදු කෙනෙක් පහළ නොවීම තුල කිසි දවසක මේක කිසි කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. කන්න බලන්න. කරන්න තැනක් නෑ. තැනක් නෑ. අර වලල්ලක වලල්ලක මුල හොයනවා වගේනේ. කොතනද මුල කියලා හොයාගන්න පුළුවන්. හොයන්න බැහැ. දැන් අන්තිමට ඒක හින්දානේ නේව සංඥා නා සංඥාවට ගිහිල්ලා හිර වෙලා ඉන්නේ. අන්න හරි. ඒක තමයි. ඒ කියන්නේ එතනින් මේ ඒ කියන්නේ විඥාන ධාතුවේ යන්න පුළුවන් ඊට පස්සේ විඥාන ධාතුවෙන් යන්න පුළුවන් උපරිම තැනට මේ මනසනේ විඥාන ධාතුවට ගන්න දැන්. ඔබතුමා අර කිව් විදිහට ආයතන 6 ධාතු හයට සම්බන්ධ කරම් විඤ්ඥාන ධාතුවෙන් තමයි අන්තිමට මේගොල්ලො හිර කරගන්න හදා විමුක්තිය ගන්න බනමුත් විඤ්ඥාන ධාතයෙන් ගීල නේව සංඥා නාසංඥා කියන සංඥාවට තියලීවටල දැන් සංඥාව තමයි මේගොල්ලො අන්තිමට ගන්න නිගමනය මේ සංඥාව තමයි හෙනේ හිටිය කියලා මේ සංඥාවෙන් තමයි ප්‍රපංචෙන්නේ කියලා එහෙනම් සංඥාව ඩිස්ට්‍රෝයි කරන්න ඕන කියලා තමයි නේව ඒක යන්න පුළුවන් පරම ඒගොල්ලන්ට අහුනේ නේව සංඥා නා සංඥා විතරයි බෑ මහා කල්ප 84000 දුවේ. ඔව්. එතනින් එයා හිතුවා රයිට් එක. නමුත් මේක චක්‍රේ හින්දා නේව සංඥා නා සංඥා වුණත් අර අවිද්‍යා ඒ කියන්නේ රැවටිල්ල කියන තැන එක ඒකට කිසිම දශමයක්වත් මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ මූල මූල හේතුව එහෙමම තියෙනවා. මූල අවිද්‍යාව එහෙමම තියෙනවා. මූල අවිද්‍යාවට පොඩ්ඩි එක ඇල්පෙන්සි සුඩකින්වත් දශමකින්වත් මුකුත් වෙලා නැහැ. අර ඔක්කොම යටපත් වෙලා තියෙනවා කාමච්ච අර මේ නීපංච නීවරණ කෙලස් ටික එහෙමම තියෙනවා. ආයි ධම්ම නියාමයේ කවදා හරි දවසක ක්‍රියාත්මක වෙනවා. ඒ රේන්ජ් එක එතන රේන්ජ් එක එතන එතන තියෙන අපි කියනවනේ අපි කියනවනේ යම්කිසි ෆ්‍රීකවන්සි එක තියෙන ලෙවල් අපිට තියෙනවනේ කනේ හර්ට් 20යි 20000යි කියලා. දැන් හර්ට් 20 20 කියන තැන අපිට කවදාවත් අහුවෙන්නේ නැහනේ. 20 හම්බ වෙන්නේ නැත්නම් මොකද අපි ඉපදිච්ච දවසේ ඉන්නේ පොඩි ළමයාගේ තියෙන්නේ කනේ හර්ට් 20 මේක තමයි එතන තමයි සීරෝ අවිද්‍ය මේ උපේක්ෂා සහගත සීරෝ තැන. හරි. එතකොට එතන ඉඳන් හම් ආයතන මේ සෝත ප්‍රසාදයට අහු වෙන්නේ 20000 වෙනකම් කම්පන හැටියට තමයි අහු වෙන්නේ. මම එක උදාහරණයකින් මට අහු වෙච්ච මට හිතෙන විදිය ඒ වගේ දැන් අතනත් නේව සංඥා නා සංඥා කියන තැනදී එතෙන්ට අයිති හර්ට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ සිතුවිල්ලට අයිති. එතෙන් දිහාට එතනින් එහාට ආප එතනින් එහා ඉක්මුවන්න ගිය ගම මෙයාට අහුවෙන් ආපව රලු පැත්තක්තමය ආපව් අහුවෙන් චක්‍රයන ඊටඩිය පොඩ්ඩක් ඇඩ්වාන්ස වී යන පැත්තම්ම තම ආව චක්‍රයට කැර කරගෙන ගැන එතනින් මිදන්න දන්න ඒ අන්න ඒ වගේ ස්වභාවයක්ත්තම ඇතර මේ සුද්දස්්ටක චලිතය පැත්තිෙන් බුදුපාණන් වහන්සේ පෙන්නල තියෙන්නේ ඔන්න ඔවගේ මහා ගැඹුරු කතන්දරයක් ඉතින් අපිට නිවනට ඕනු වෙන්නේ ඇත්තටම බුදුහාමුදුර කියපු අපි මේ මේ කතා කරපු උපරිම සුපිරිම ටික තමයි ඥානවන්තෙක් ඒකට ඉලක්ක වෙලා තියෙනවනම් ඇත්තටම සස්සරේ දුක කියන මේ දුක කියන එක හරියටම දුක කියන්නේ සැපේ තියෙන දුක කියන එක කියන එක හොඳටම ඔප්පු වෙනෝනේ රැවටීමෙන් වෙන්නේ කියන එක. අන්න රැවටීම කියන තැනම දුකේමයි ඉන්නේ. ආයි කතන්දර දෙකක් නැහැ. හරියටම හරි. එතකොට තථාගතයන් වහන්සේට තියෙන දුකේ ප්‍රශ්නේ මිනිස්සු මේ සත්‍යය දුක් විඳින ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ වෙන්නේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. දුක කියන එකට කොහොමද ගහන්න කියන එකනේ තිබුණේ. එතකොට මේ ගහපු අනෙක් අන්‍ය ශාස්ත්‍රණ ඔක්කොම දුකට තමයි ගැවේ ගැවේ වැරදි විදියට චක්‍රයේ ඉන්න විදියටමයි. නේව සංඥා නා සංඥා ගියත්. නමුත් තථාගතයන් වහන්සේ එතනින් එහා ඉතුරු පොඩ්ඩට අග්ගාලා අමාරුම තැන හොයලා දුන්නා. එතන අර කිවේ ඔබතුමා දැන් මම කතා කරපු තැන. හරියටම හරි. එතකොට බලන්න සංගති පස්සෝ පස් පස්සපච්චය වේදනා සංඥා ආපෝ චක්‍රේ. එතන චක්‍රයට ගහ නේව සංඥා සංඥා ගියත් උතන උතන ඕකම තමයි තියෙන්නේ. අන්න හරි. ඕක උතන හිර වෙනවා. උතන තමයි හිර වෙන්නේ. එතනම තමයි එතන වැඩ කරන්නේත් ඒකමයි. නේව සංඥා නා සංඥා කියන තැන වැඩ කරන්නේත් ඔන්න උතනම. ඕකමයි වැඩ කරන්නේ. මොකද අර මූල ධාතුව නැති වෙලා නැහැ. මූල හේතුව හේම මූල හේතුව තියෙනවා. ඒක නැසිලා නැහැ. <laughs> ගහ පැලවෙනවා ආයිසරයක්. <laughs> මුදු මුල තියෙන එහෙම අන්න ඒකයි වෙන්නේ. හොඳයි හොඳයි හොඳයි සාදු සාදු සාදු ඔබත් එක මේ කතා කරපු කාලේ මම හිතන්නේ තාම ගැඹුරු කතන්දර ටිකක් ඔබතුමාගේ පැත්තෙන් තමයි ගොඩාක්ම ආවේ ඔබතුමා ලස්සනට ඒ ටික ලිහුවා. ඒ කියන්නේ ඔබතුමාට හොඳ ධර්මයේ අහුවෙලා තියෙනවා. ඒකම අප්‍රමාණ පුණ්‍ය කුසලයක්. ඉතින් ඔබතුමාට මේ සියලුම මේ සාකච්ඡාව තුළ මේ කාලය තුළ ඒ වැස්සේ දහම් වැස්සක්මයි. ඇත්තෙම දහම් වැස්සක්මයි, සද්ධර්ම වැස්සක්මයි වැස්සේ. ඉතින් ඒ සද්ධර්ම වැස්ස තුළ අපිට පෙනෙන නොපෙනායි මේක අහන් ඉන්නත් ඇති මෙතන. මේ කම්පණය චක්‍රාවට කැළවෙන්න සමහරක් කියලාට යන්නත් ඇති. නේද? <laughs> අන්න බලන්න. එහෙනම් එහෙනම් ඇත්තටම ඒ අය ආශ්චර්ය තුල ඒ අద్භූත ආශ්චර්ය තුල ඒ කම්පණය එහෙම වෙන්න ඕනේ. එතකොට බලන්න එහෙනම් ඒ තුල අප්‍රමාණ පුණ්‍ය කුසලයක් ඔබතුමාට මටත් වැඩෙන්නේ නැති. ඒ පුණ්‍ය කුසල සියල්ලක්ම මේ අවසාන කයත් දරන භවයේ බවට පත් වෙනවා. නිවනින්ම නිවි සැනසෙන්නේ උපනිශ්යක්ම වෙන් වේවා කියලා අනුමෝදන් කරනවා ඔබතුමාට. සාදු සාදු සාදු ඔබතුමාටත් එසේම අනුමෝදන් කරනවා. ඒ වගේම මට ඔබතුමාගේ අර දේශන දෙකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ. නිවනේ මග සලකුණු කියන එකයි තවර තව එකක් තියෙනවා අර නයනජිත් මහත්තයත් එක්ක කතා කරපු එකයි. ඒ දෙක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. මොකද දන්නේ මට පුළුවන් නම් ඊමේල් කරලා එවන්න පුළුවන්. හොඳයි මම කරන්න මගේ මේ මේ මේකේ තියෙනවා ඉමල් ්‍රසගත් තියෙනවා මේ මේ මගේ කතා කරන වට්සප් නම්බර ඒක පුළුවන් නම් එවන්න එවන්න බලන්න හොඳයි එවන තමයි WhatsApp එකට එවන්න පුළුවන් නම් ඔබතුමා එතකොට මට ගන්න පුළුවන් නේද WhatsApp එකේ පුළුවන් පුළුවන් පුළුවන් මම ඔබතුමාට එවන්න ඒක හොඳයි හරි හරි හොඳයි අර දෙක මතක තියාගන්න හොඳේ හරි තෙරුවන් සරණයි හොඳයි තෙරුවන් සරණයි තෙරුවන්